дай परत සහකාරය අපි එසකාන ආරම්භයේ පෙරතුව අද දවසේ ඔබට මේ හේවත් සමාදන් අමාතේ ඉල් පොහොය නිමිති කරගෙන අද දිනේ ඒ සීල දිනේ විදිහට පවත්වන්නට දෙමු මේ කාර්යය තුළ කොට උදේ එවැගේම දහවල් දාණය අගම ශාස්ත්‍ර ගිලම්පස සඳහා ඒ දායකත්වයේ දරුණු පිරිසට ඒ වෙනුවෙන් උදව් උපකාර කළ ඒ ආකාරයෙන් කටයුතු සිදු කරන්නට ඉදුණු ඒ සියල්ලන් වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනය සිදු කරලා හිටිමු සතාන් ඉදිරියට පවත්වන්න. පෙර ආතුව විශේෂ කොට කිහිප දෙනෙක්ම මේ සඳහා දායකත්වයේ දරීම සිදු කළා කියලා මතක් කරන් ඉඳලා තිබෙනවා. ඒ අනුව අප විසින් කල්පනා කළ යුතු කාරණේ තමයි එසේ ඒ පිරිසට මෙසේ සිල්වත් භාවයෙන් ඉන්න සිල්වත් පිරිසක් උදෙසා ධාර්මිකව උපයගත් ධනය විපෑදම් කරමින් එය විසින් සිදු කරන්නට යෙදුනේ නිර්වාණගාමී ප්‍රතිපදාවට අදාළ මූලික ක්‍රියාකාරකමක්. නිසා බුද්ධත්වයට කරා යන බෝධිසත්වයෝ ආරම්භක පියවරක් විදියට සිද්ධ කරන්නේ දන් දීම දාණය කියන පාරමිතාව පූර්ණේ කිරීම. ඉතින් පටන් සම්බුද්ධත්වයේ දක්වාම ඒ දාණය අත්මහැර සිද්ධ කළ බව සඳහන් කරනවා බෝසත්ආනන් වහන්සේ. මේ පරිද්දෙන් යමෙක් නිවනට යන්නට අවශ්‍ය නම් ඒකාන්ත කොට ඒ නිවන අරමුණු කර ගන්නා වූ කෙනෙක් මේ දාණය අනිවාර්යයෙන්ම ප්‍රේණය කළ යුතු වෙනවා. එනිසා දානය ගැන සඳහන් කරනවා දාන සග්ගස්ස සෝපාන. දානය කියන එක නිවන් දකිට ස්වර්ගයට ඉනිමකක් වගේ සෝපානය කියන්නේ පහසු වෙන යන්න තියෙන එකක්. අපි කියන්නේ ලිෆ්ට් එක කියන්නේ සිංහලෙන් කිව්වොත් ලිෆ්ට් එක නම් දන්නවනේ. සිංහල දන්නවනේ. එලාදී. ඒකට ආන්නේ ලිෆ්ට් එක වගේ පහසු වෙන යන්න ඕන නේද? තමන්ට ස්වර්ගයට යන්න ඕන නම් ඔයාලට කියන්නේ බුදුහාමර දන් දෙන්න කියනවා. ඇයි ඒ? ඔව්. Tamanට මේකෙන් විශේෂ කාර්යයන් රාශියක් සිද්ධ වෙන නිසා අත්හැරීම වුණ වෙනවා. ඒ අත්හැරීම තුළ Tamanට සතුටු වීම කියන එකක් ගොඩනැගෙනවා. ඉතින් මේ කාරණේ ඔබත් දැනගත යුතු වෙනවා. දන් දෙන අය විදියට. නමුත් ඒ අවබෝධයෙන් දන් දුන්න නම් Taman ඒ අවබෝධය තමයි දැන් තේරුම් කරගත යුත්තේ. එතකොට දානයක් දෙන පෙනාතුවක් දානෙ දෙන වෙලාවෙත් දානෙ දීමේ අනතුරුවත් යන අවස්ථා තුනක් ගැන ධර්මයේ තුල සඳහන් කරනවා මේ සිත නිවැරදි කර ගන්න ඕන කියලා. අපේ වැඩේ තියෙන මේ සිතත් එක්ක නිසා මොකද මේ කය කියන ඒවා ස්වභාවය අපි දන්නවා. කය කෙසේ වත් මරණයේදී විලා විනාශයටපත් වෙනවා. මේ මොහොතේදීත් ඒ විනාශ වෙමින්ම තිබෙනවා. නමුත් මේ සිත කියන එක භවයෙන් භවයට නැවත සකස් වෙමින් ඉදිරියට යනවා කියලා අපි දන්නවා. යන්නේ යනුව මේ සිත සකස් කර ගැනීමේ මූලික ක්‍රියාකාරකමක් විදිහට තමයි මේ දාණය පවත්වන්නට බුදුහාමුදුරුව අදාළයි. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද? ආසා කරන දේවල් නැති වෙනවට තමන් කැමතිද අකමැතිද? අකමැති. ඈ? අකමැති. ඒ කියන්නේ එක්කෙනෙක්වත් නෑ නිවන් දකින්න කැමති නේද? ආසා කරන දේවල් නැති වෙනවට අකමැති කියන්නේ නිවන් දකින්න සුදුසුකම් නෑ. ආසා කරන දේවල් නැති වෙනවට සතුටු වෙන්න පුළුවන් අය කවුද? බුලා. බුලා. ආ මොනවද ආසා කරන ඒවා අත්හැරලා තියෙන්නේ? ආසා කරන ඒවා අතහැරලා තියෙන මොනවාද කියලා අහනවා. සතුටු වෙලා තියෙනවා. ආසා කරන ඒවා අතහැරලා සතුටු වෙලා තියෙනවා. ආ ටිකක් අතහැරලා නෝන ටිකක් ඇතේ. ඈ? කල්ලි. ඈ? ආසා කරන ඒවා අත්හැරලා සතුටු වෙන්න කියලායි බුදුහාමුදුරුවෝ දාරා. අන්න ඒක තමයි දානයේ නිවැරදි ක්‍රමවේදය. තමන් ආසා කරන දේවල් අත්හැරීම සිදු කරලා සතුටු වීම. ආසා කරන දේ අතහැරීම සතුටු වෙන්න කියන්නේ. දෙලේසි වැඩක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. හැබැයි පුහුණු කළ යුතු දෙයක් පුහුණු කිරීමෙන් ඒක කරන්න පුළුවන් දෙයක්. ආසා කරන දේ අතහැරෙනකොට සතුටු වෙනවා කියන කාර්යය. මොකද මේ සතුටු වෙන්න කියන්නේ? ඇයිද ආසාව වෙන ඇතුළේ සතුටු වෙන්නේ? ඈ? සහනේට? තණ්හාව නැති කරගන්න මොකද තණ්හාව නැති කරගන්නේ? ආසා කරන ඒවා තේනකම් තමන් භයානක ඉගෙනමකට පත් වෙන්න පුළුවන් නිසා ආසා කරන දේවල් නැති වෙනවට ඔය අකමැතියි කියලා තමයි කිව්වේ. ඒක තමයි සියලු සත්වයන්ගේ ස්වභාවය. ආසා කරන දේවල් නැති වෙනකොට තමන්ට ඇති වෙන තත්ත්වය තමයි දුක ඊළඟට තැති ගැනීම ඒකත් හරි ඊළඟට ශෝකය ඒ වගේම ආසා කරන ඒවා නැති වේ ඊ කියන නැති වෙයි කියන ස්වභාවයෙන් බය සැකය ඔය ඔක්කොම ඇති වෙනවා මොකක් නිසාද ආසාවෙන් දේවල් පවතිනකොට ආසාවෙන් දේවල් පවතිනකොට ඒ වෙනුවෙන් සැක ඇති වෙනවා ආසා කරන ඒවා නැති වෙයි කියලා. ඒ වගේම බයෙ ඉඳ වෙනවා ආසා කරන ඒවා නැති වෙයි කියලා. හරිද? දැන් රසාවට හිට ගියේ නැත්තම් රසාවෙන් දොට්ට දායි කියලා එන්නේ වාක්‍යය කියලා බයෙද නැද්ද ඉන්නේ? මම දන්නවා ඒ අය අද ඉන්නේ නැහැ. අනිද්දාට එන්නේ ඇයි මොකටද මේ බය? ආසා කරන ඒවා නැති වෙයි කියලා වඳුරනවා කියලා යොමු කරන්නේ කියලා හේතුව. ඒ කියන්නේ බයයි දඟලනවා. ඒකයි අයි ඒ කියන්නේ ජීවිතයට ආසයි ආසා කරනවා අතාරින්න සූදානම් අය බලමු හිත අනිද්දා ඉන්න නිදා තේයි. හරිද? ආසා කරනවා අතාරින්න ඕනේ ඉතරයි. ඔය කයිවාරු ගැහුවට ආසා කරනවා අතෑරලා නැහැ කියලා මම දන්නවා. දැන් මම කියා දෙන්නම්කෝ ඒක. ආසා කරනවා කරුණාව එකක් ගෙනියන්නේ නැහැ. ඈ ගෙනියන්නේ නැහැ. ඔක්කොම ගෙනියන්න නැහැ ඒක තමයි මාත් කියන්නේ. ඈ ඔක්කොම ගෙනියන්න නැහැ ඒක දෙන්නේ නැහැ. ඈ මවුනම් දෙනෝනේ. දෙනවා. දෙන එක ඈ මොනවද දුන්නේ? ආ මම රත්තරන් බඩු ටික මම දුන්නා. ඔය ආතා කරනවා මොකෙක් අප්පා පාවිච්චි කරන්නේ? අප්පාජි කරන ඕ රත්තරන් බඩු. වැඩක් නැති මල ගලා වලි පාවිච්චි කරන්නේ. හොඳේවා. හොඳේවා. හොඳේවා මොකද යන්නේ? ඔය කියන ආකාර විලාසිතා පාන පොඩ යන්නේ ඒව හොඳයි. අපි පාටි කරනවද ඒවා? අපිට වැඩක් නැහැ ඒවා. ඉතාලේ ඉන්න ආසා කරනවා කියලා. අපි මොකද ආසා කරන ඒවා මොනවද කියන තමයි ප්‍රශ්නේ දැන් තියෙන්නේ. ආසා කරන ඒවා ඔයා අතාරින්න දක්ෂ වුණොත් ඔයාට දන් දෙන්න පුළුවන්. ආසාව කරන්නේ තමන්ගේ ජීවිතයට අත්හැරුවා යතන තමයි ඒක නන්ද ඒ කල්ලි ගහන තාතාගේ මුත්තනේ දෙන්නන්නේ තාතාගේ මුත්තම දෙන්නන්නේ කියලා කිව්වා ආ දෙනවම ඇඟේ කෑල්ලා ඒක ඇට කටුවක් අඩු ගන්න නැහැ අව එකක් තිය දහිතා ගලලා දෙනවා කාට හරි මැච්චර පස්සේ අත්තම් දෙන්නේ මාළකට දස් දුන්නා ගත්තේ දන් දෙනවා මැච්චර පස්සේ ගලලා ගන්නවා පරතියදි ගලලා දෙනවා එකක් එකක් තියාගෙන ආ මේක තමයි කියන්නේ ආතාවරේ මතාරින් එක දෙල්ලන්නේ නැහැ කියලා ආසාම කරන්නේ තමන්ගේ ජීවිතේට ආසාව අතහැරපු අය නම් ඒ අය රහතන් වහන්සේලා. ජීවිත ආසාව නැහැ. ජීවත් වෙන්නේ ආසාව කියලා එකක් ඔයාලට තියෙනවා. අපි දුන්නොත් කනවා. නැත්නම් නිකන්. දුන්නොත් අදිනවා නැත්නම් නිකයිනවා. තන කල දුන්නොත් දිනවා නැතත් ඉන්නවා. මේ දුන්නොත් ඉවතේ නැත්නම් නැහැ. ඔයා එහෙමද? එහෙම දැන් නෑ කියලා මම දන්නේ. එහෙම නැතිලා තමයි කියන්නේ. අයියා ගහයි ගහලා බලන්න ඇතේ. අර මොකෙක්වත් ආදාමේ දතරම් බෝටි ගන්න විස ගන්න හරි ආපාරට යනවා. අපි දාපාරට. බාරමාහදි බලන්න කතා කරන්නේ වැඩ. ආදා කරවගෙන හිතාගෙන ඉන්නවා. ඔබලා මම කියන්නේ. උදාහරණවදානවා තමා වැඩියෙන් මානවා තමන්ගේ ජීවිතේට. අදාරින්නේ නැහැ. තමන්ගේ ජීවිතේ රැක ගැනීම සඳහා තමන්ගේ ශරීරයට ජීවිතය පවත්වන්න මේ අඟවන. ඒ කියන්නේ අපි පණ කියන එක පණ කියන එක පවතින්නේ කොහෙද? අරුදේ කතා කරගෙන ආවම පණ කියන එක පවතින්නේ කොහෙද? මේ ශරීරේ. ඒතර පණ පවත්වන්න ඇඟට ආසයි. ඒතර ඇඟේ කැලි දන් දුන්නා. ශරීරංගේම දන් දුන්නේ නැද? එහෙම එකෙත් නැහැ. එහෙම කියන්නේ එහෙනම් ආතක කරුවා දුන්නා කියලා. කයි දිනද? ඊළඟ ආ ශරීරංග. ඒවලට ওই පහදලා බුදුහාම කියනවා ආශාව වැඩි තමන්ගේ ජීවිතේ. ජීවිත ආශාව වෙනුවෙන් ශරීරයට ආසයි. තමන් හැබැයි ජීවිතය පවත්ව ගන්න ශරීරයේ කොටස් අයින් කරනවා. ඒ කියන්නේ ශරීරයට වඩා ජීවිතයට ආසයි. තමන්ට හදිසි ඉඳලා හොඳටම අපි දන්නවනේ. ඔය දේවැඩියා වගේ රෝගයක් හැදිලා මොකක් හරි වෙලා අපි වෙන කකුලක් තුවාල වෙලා මොනවා වෙනවා. වෛද්‍යවරු කියනවා කකුල කැපුවේ නැත්නම් මැරෙනවා. මොකද කරන්නේ? කකුල කපලා හරි ඉන්නවද නැද? ඒ කියන්නේ කකුලට වඩා ආසයි ජීවිතේට. හරිද? හ්ම්. එතකොට ඒ වෙලේ කිව්වොත් එහෙම මෙතනට ඒ වෛද්‍යවරයා උපදෙස් දෙනවා රුපියල් අපි දු රුපියල් හරි ඩොලර් හරි ලක්ෂයක් විතර වේදම් කරොත් කකුල හොද කරන්න පුළුවන්. මොකද කරන්නේ? එතකොට ඔය රත්තරන් බඩු ටිකයි අර ගෙවල් දොරවල් ටිකයි ඔක්කොම ඔකක් තියලා ඒවා අයින් කරලා අර කකුල හොඳ කරගන්නවද නැද්ද? ඒ කියන්නේ රත්තරන් බඩු වලට ඔය ඇඟේ කැලේ දාසයි. ඒක තමයි මේ කිව්වේ. ඒකට වඩා වුණා. ඒක තමයි දැන් දීලා තියෙන්නේ මොනවාද? ආදාකරණේ වැඩ. ආදායෙන් අඩු මේක. ඉතාලින ආදාකරණේ දුන්නා කියලා. ආදාකරණේ දුන්නොත් මේ ආත්මේ තමන්ට ගමන ඉවර කරන්න පුළුවන්. කොයි තැනෙත් බුදුහාමර කිව්වේ නිවනට මාර්ගය කියලා මම කිව්වනේ. බුදුහාමර කොතන කිව්වත් කියලා තියෙන එක දෙයි. තමන්ට දන් දුන්නා නම් හරියට මේ ආත්මෙත් නිවන් දැක්ක හැකියි. හරියට අවබෝධයෙන් ආශා කරන දේ අතාරින්න ආශාම කරන මේ ජීවිතය ඊළඟට මගේ ශරීරය ඒ ශරීරය පවත්වා ගන්නට තමන්ගේ දරුව ඥාතීන්ට ඔය පාත් ගන්න හදාගත්තේ දරුවා හදාගත්තේ මොකටද මොකටද නා කියනකොට එයා තමන් බලාගෙන කියලා නැත්නම් ඒක ඕනේ නැහැ නැත්නම් මොකරි ඉන්සුරන්ස් එකක් දාගෙන නා කියනකොට කවුරු හරි ඇවිල්ලා බලා ගන්න කියලා. ඒකනේ කරන්නේ. ඒ කියන්නේ ඕමකට ගත්තේ. තමන් මේ කය පිනවා ගැනීමේ ආසාවට දරුව නාතීන් ලං කරගත්තා. හරිද? ඒ අය පවත්වා ගැනීම උදෙසා ගේතර ඉඩකඩම් යාන වාහන ගත්තා. හරිද? ඒවා ගැනීම සඳහා ධනෙ උපයවා ගත්තා. එතකොට ඕම මේ පිළිවෙලට වැඩිම ආසාව ජීවිතේට ඊළඟට තමන්ගේ ශරීරයට ඒ සඳහා දරුවෝ ඥාතීන්ට ඒවා පවත්ව ගන්න මේ බඩු මුට්ටු ගේදරයක ගණන් යාන වාහන කියන ඒවාට ඒවා වෙනුවෙන් තමන් ධනයට ආසා කරනවා ඊළඟට ඒවා නිසා තමන් ජීවත් වීමේ ආසාව වෙනුවෙන් ආහාර පාන වස්ත්‍ර ආදියට ආසා කරනවා හරිද හ්ම් දැන් මොනවාද වැඩි මාදා ජීවිතය ඊළඟට ශරීරය ඊළඟට දරුවන්ට ඥාති ඊළඟට දාන පුත්තාවත් මනුෂ්‍යානම් දරුවන්ට ඥාතියට ආසා ඊළඟට ගේ දොර එඩි කඩන් යාන වාහන වලට ඊළඟට ඔය කියන කන කඩ ආවරණ ධනේ වස්තු කියන ඒවාට ඊළඟට ආහාර පාන ආදියට දැන් දාන දුන්නේ මොනවාද දාන දුන්නේ මොනවාද ඈ එහෙනම් කිව්වේ මම ආවපාව මේවා දුන්නා කියලා අතක මේ ඇදලා දෙනවා හිතාගෙන ඉන්න ආසා කරනවා ආසා කරන ඒවා දෙන්න නම් සූදානම් නම් අපි ආකාරයෙන්ම දෙන්න තමයි උදව් කරනවා ඕනම් පැවිදි වෙන්න ජීතාතාලා තැන මානෙට කන්න දුන්නොත් කනවා දුන්න කනවා නැත්තම් නිකා ඉන්නවා අඳින දුන්නොත් අඳිනවා නැත්තම් නිකා ඉන්නවා කියන තැනට තමන් වෙන්න පිළිගන්නවා ආසා කරන දේවල් අදාරින්න පුළුවන් කියලා. එච්චරයි. මහානේනා කියන්නේ කෙක්කත් යටතේ ඉන්න එකෙක් එහෙම නෙවෙයි. දුන්නා කන නැත්තම් නිකයි කන්න වහන වෙලා නැහැ. ඉන්න වහන වෙලක් නැහැ. කාටවත් යටතේ වහන වෙන්නේ නැහැ. ඇයි? තමන්ගේ අවබෝධය සඳහා ජීවිත ආසාව අත්හරින්න වහන්නේ. හරිද? හා ලෑස්ති ආතුත් ගන්න. දැන් ගන්නවා මං. දැන් කාම් කරනවා. මොන මම දැන් කොල්ලම් පෙන්නන්න. මට පිළිගලා තියෙනවා. කාම් කළා යනවා. හරි. මට පුළුවන් ඒ බික්කුකාව මහාන කරන්න. හරි දැන් 70 අවුරුදු වෙනවා මහාන කරන. පින්විත මහාන කරන ගෑනු කරගෙන මොකද මට ඒක කරන්න බෑ මෙන්න ආන්නේ. මම එකයි නෝ අයිත් කරා. ආයෙත් ආයෙත් ගන්න යන්නේ. ඒ දාන ආරයි. ඈ? මොකද කියන්නේ? කොහෙද රාත ආදරින්නේ? ආන්නේ තමයි ඔක ලේසි නෑ කිව්වේ. ඔයා අසා තිබෙන්නේ වෙස්සන්තර රජුරෝ දරුවෝ දන් දුන්නා කියලාද දන් දුන්නේ නැහැ කියලාද? ඈ? දන් දුන්නාද නැද්ද? දුන්නා. දුන්නා කියලා මං කියේ ඔක්කොම බල දන්නවා වැරදියට. බුදුආරාධනවා බුදුආරාධන නැහැ. ඒ තන්ද රජුරෝ දන් දුන්නා කියලා ඔයා හිතාගන්නේ බුදුආරාධනවා මට දරුවෝ දන් දෙන්න බැරි වුණා. හරි කතාව. මේ ආන්දර ඕක නැති ඕක නැති මම කියන්නේ මොනවා කියනවා මම දන්නේ. ආපු ගාම කියන්නේ ඒත් ඉතින් කන පිටමයි කියන්නේ. ආපු ගාම කියන්නේ කන පිටමයි කියන්නේ. දැන් දෙන්න බැරි වුණා කියන්නේ. ඇයි? ඇයි ඒ ආකාරයෙන් හිත තුළ ඒ ආසාව පැතුණා. මම කියන්නේ ඒක. තමන්ගේ ජීවිත ආසාව අතහැරලා නැහැ. තමන් ශරීරංග අතහැරලා නැහැ. තමන් දරුවා අතහැරලාද? දැන් දුන්නාද බං දරුවෝ? ආ Tamanට යන්න බෑ ඒ ටිකවත් දෙනවා මම උඹත් අරන් යන්න. බෑ. එතකොට දරුවෝ දන් දෙන්න පුළුවන්. හ්ම්. එහෙනම් භාර්යාව ස්වාමියාවත් ඒකත් දෙන්න දෙන්න. ඒක නම් දෙයි දැන්. ආ ඒක නම් දෙයි දැන්. ඒක නම් දෙයි මම දන්නවා ඒක නම් දෙයි. ඈ දෙනවා ස්වාමියාව අරන් යන්න කියලා. ඒ දැන් ඇද හිටියා. ඈ ඒක ඉතින් තරහින් කරන්නේ. එහෙනම් මම දන්නවා. ඒක ආතාව නැති කරගන්න දෙන්නේ. තරහ නැති කරගන්න. ඒක එහෙම බෑ. දැන් නම් ආසාව නැති කරගන්නයි දෙන්න ඕන තරහින් දීලත් බෑ. හරිද? එතකොට ඇයි වෙස්සන්තර රජුලවන දන් දෙන්න බැරි වුණා කියේ? වෙස්සන්තර රජු රාජ්‍ය අතහැරලා යනවා. රාජ්‍ය අතහැරලා යන්නේ කොහමද? අනබෙරයක් අහනවා රාජපුරුෂයන් ලවා සියලු භාණ්ඩාගාරයේ දොරවල් විවුර්ත කරලා කැමති කෙනෙක් රට ඇසියෙක් කැමති කැමති භාණ්ඩාගාරයකින් කැමති කැමති ධනයක් Tamanට විකි පරිදි අරන් ගිහින් මේවා පරිහරණය කරලා ජීවත් වෙද්ද කියලා අනබෙරයක් ගාලා රජුල යන්නේ. කැමති දෙයකට ඕන එකක් අරන් යන්න කියලා යන්නේ. ඒ අනබරේදී අර මන්දි දේවි යාළුවේ ක්‍රිෂ්ණ දිනයි දෙන ආවා කියනවා. අරන් ගනේ ආවා. <laughs> ආවා මන්දේ. මම අපිට මෙහෙ ඉන්න බෑ කියලා ඒ දුන්නා තාවා හරිද ඒකන්ගේ නෑ අය ඒකන්ගේ ඉතින් ගිහලා හිටියා ඉතින් ඔය බලවල වැඩ ආරගෙන ඔය කලයට වෙලා හවුස් කාර් වලින් ගිහියා එතනට ඇදුලා අනිත් අය උදව් කරගෙන හිටියා දැන් ජෝතක බමුණ දාසක් ඇවිල්ලා මොකද කරා කියන්නේ දරුවෝ ඉල්ලුවා දරුවෝ ඉල්ලුවා ජෝතක බමුණ ඇවිල්ලා ස්ථාන්තර ඇවිල්ලා මට දරුවෝ දෙන්න කියලා ඉල්ලුවා මොකද්ද තෙස්සන්ත රජු දුන්න උත්තරේ. මන්ත්‍රී දේවී හිටියේ නැහැ වෙලාවේ. ආ දේවී එනකම් ඉන්ට කිව්වා. හරිද? එලංගන් ඉඳීවා. දරුව දෙන්න බෑ දැම්ම. එහෙනම් මන්ත්‍රී දේවී එනකම් ඉඳී. එතකොට ජූතක බමුණා කියනවා මොකද ඊ? දේවියාව දෙන්නේ නැහැ. දේවියාව දෙන්නේ නැහැ. මම ඉල්ලන ඉල්ලන කියන්නේ නැවත නැවතත් පුන පුනා ඉල්ලද්දි මන්ති දේවිය නිකන් ඉන්න කියන්නේ වෙස්සන්තර රජුරෝ කියලායි කියන්නේ ඉල්ලන දේ ඉල්ලන පමාවෙන් දෙනවා කියලායි ප්‍රසිද්ධ වෙන්නේ මම පුන පුනා ඉල්ලද්දි ඔබට දෙන්න බෑ කියන්නේ ඔබ වෙස්සන්තර නම් නෙවෙයි කිව්වා. ඒක කතාව. ධනෙ අතහැරලා ආගමද කැමති කෙනෙක් අරන් යන්නේ. දැන් මේක ඉල්ලද්දි ඊළඟට දෙන්න බෑ. ඕකයි බුදුහාම කිව්වේ එදා මට ඒ සිත පැවතුනා. අත්හැර ගන්න බැරි වුණා. ඉල්ලද්දි දෙන්න බැරි වුණා. ඒ කියන්නේ බැඳීමක් තිබා. මේ ලේති කියලා දිතයින් කියන්නේ දාන දෙන එක. අපේ අයිති නරීලේ තියෙන හිතාගෙන වුණා දාන්නේ. බුදුහාම දානවා දානම් යුත්තංච සමානමා වූ. දාන කියන්නේ මේ සිතේ තියෙන බලවත් ආශාව විදීමක්. ඒක කරන්න බැරි අයට මේ නිවනට යන්න බෑ. ඒකයි මම කියන්නේ රස්තාව දවසක් නවත්තන්න බැරි අයට ඔය කියන gedara වැඩ දවසක් නවත්තන්න බැරි අයට ඔය කියන ආකාරයෙන් තමන්ගේ කාර්යයන් දරුවනාදී වෙනින් දිනයකට නතර කරන්න බැරි අයට කිසිසේත්ම මේ නිවන තේරෙන්නේ නෑ ඒකට ගන්නත් බෑ හරිද දැන් මේ රිල් ගන්නත් හොඳයි ඕක සතිය වැඩ දානක රිල් දුන්නා නම් එහෙම ඒයි තමයි අපි දන්නේ නැත හැටි. ලංකාවේ නිවාඩු දීලා ඈ නිවාඩු දුන්න දාලදත් වෙන මොකක් හරි එකක් දාගෙන යනවා. ඒකල ලාවත් පිළිගන්නේ නැහැ. ඇයි ඇයි? ආසාකරණේවා අතාරින්න දක්ෂ නැහැ. ආසාකරණ අතාරින්න දක්ෂ නැහැ. ඒක ප්‍රඥාවන්ත එක්කන වැඩේ. ආසාකරණේවා අතාරින්න එක දේශියක් නෙවෙයි. හරිද? දැන් ඔය මම පැහැදිලි කරලා මොකද්ද? ඔය ආසාකරන දේවල් අතහැර සිත සතුටු කර ගැනීමේ හැකියාව දිනවා නම් ඒක තමයි නිවැරදි දානය. ඒක ලේසි එකක් නෙවෙයි. තමන් ආශා කරන දේවල් දෙන්න ඕන. දීලා මොකද කරන්න ඕන? සතුටු වෙන්න ඕන. ආන් මේ සතුට කියනවා निराமிස ප්‍රීතිය. निराமிස කිව්වේ තමන් සතුටෙන් වෙන් වෙනකොට ඈත් වෙනකොට ඇති වෙන සතුටට කියනවා निराமிස ප්‍රීතිය. රාමයේ निराமிස ප්‍රීතිය තමයි පින් කියලා බුදුහාමුදුරු වදාරන්නේ. හරිද? පින චිත්තම් පුනාතේති පුඤ්ඤං කියලා කිව්වේ. එහෙනම් ආන්ගෙම ඒ ශක්තිය ගොඩනගා ගන්න කිව්වා. ඒ මොකටද? තමන් කැමති වුණත් අකමැති වුණත් ඒකාන්ත කොට මැරෙන්න වෙනවාමයි. මැරෙනකොට ඔය ආසා කරන වස්තුව, ධනය, දේපොළ, ඥාතීන්, දරුවෝ තමන්ගේ ශරීරය සියල්ල අත්හරින්න වෙනවද නැහැ. අත්හරින්න වෙනවා. ඒක අත්හරින්න සූදානම්ද? කියයි මැරෙන්න ලැහැත්ති කියලා. ඔප්පු කළා වෙන්නේ නැහැ. මැරෙන්න ලැහැත්ති නම් ගෙදර යන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ. එහෙම බුලා, එහෙම බුලා. ඔප්පු කළා වෙනන්න. ඒ කියන්නේ අර වාතාරින්න පුළුවන්. වාතාරින්න පුළුවන් නම් දැන් කොල්ලා වෙනන්න. පුළුවන් නම් කළා බෙල්ලුවේ නැත්නම් අපිට පිළිගන්නේ දෙයක් නැහැ. ආන් එක ප්‍රායෝගිකව ඔප්පු කරන වැඩේ තමයි බුදුහාමුදුරු කරන්න කිව්වේ ජීවිත ආශාව අතහැරලා වාසය කරන්න. ජීවිත ආශාව අතහැරලා වාසය කරන්න ඕන ගීතම අතාරින්න. හරි. අයියලා පෙන්නන්නේ ඒක අපි පිළිගන්නේ. ඔය කොහෙද ගයි වර්ගවලට මේ මාසායක් විතර පැය දෙන්න තියාගෙන ඉඳලා හෙට මහාන කරන්න කිව්වම මෙයෙන් එක ගිහිල්ලා පවෙන්ද උදේ බලන්න. <laughs> ඈ? ඔක දෙල්ලම් වැඩක් නෙවෙයි. ඔය හිතාගෙන ඉන්න. නේද? නේද? රාත් වෙන එකද අවුදු වෙන එක වෙන්න නැහැ නේද? මහානපත් වෙලා වෙන්නනවා ඔක බලන්න. නේද? ඒකක් කරොත් පිළිගන්න පුළුවන් අඩු ගානේ මේ ආත්මයක් තමයි මේ පාරමිතා පුරන්න ශක්තිය දෙනවා කියලා. නේ? එහෙනම් එසේ ඒ ශක්තිය දෙන ඒ කාර්ය කරලා පෙන්වුවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉන්න බෝසතාණන් වහන්සේ ආර්ය මෛත්‍රී විදියට මේ බුද්ධ ශාසනයේ පැවිද්ද ලබනවා. ඇයි ඒක ඊටාම දුර්ලභ කාර්යයක්. ඒක කරන්න බෑ. බුදුවරු නැතිව ඒකට පැවිදි වීම වුණාට ඒක ශාසන ප්‍රෞජ්‍යාව කියලා බුදුහාමුදුරුවෝ වදාරන්නේ නැහැ. හරිද? ඒක ශාසන ප්‍රෞජ්‍යාව නේ ඒක. තාපස පැවිද්ද කියලායි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ තාමස පැවිද්ද එයාට මේ නිවැරදි අවබෝධය නැහැ. බෝසත්ත්වෝ පැවිදි වුණා, තනියෙන් පැවිදි වුණා. අද තමන් පැවිදි වෙලා තාපසික වගේ ඉතින් අයක නිවැරදි පැවිද්ද නෙවෙයි අවබෝධය නෙවෙයි යන්නේ. මේ අවබෝධය යන ගමනක් ඒ නිසා තමයි ඒ කාර්යය කරේ. දැන් එතකොට ඕකමගේ තමන්ට තේරුම් කරගන්න තිබ්බ කාරණේ මොකක්ද බුදුහාමරෝගේ දානයක් වෙන වෙලාවේ තමන්ට මේ සියල්ල නැති වෙනවාමයි කියලා අවබෝධයේ ඉන්නවා නම් කෙනෙක් මේ මොහොතේම ඒවා අත්හැර ඉන්න ශක්තිය ගොඩනගා ගැනීමයි කරන්න කිව්වේ. මොකද කොයි මොහොතේ මැරෙයිද කවුද දන්නේ? දන්නේ. කොයි වෙලේ හරි මැරෙයි. දැයිද ඔගේ අනිත් පැත්ත තමන් හිතා ගන්න කිව්වා. මොකද්ද? තමන්ට රුපියල් 1000ක් නැති වෙනවට වඩා රුපියල් ලක්ෂයක් නැති වෙනකොට දුක, ශෝකය, බය, තරහ, සැකය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. රුපියල් 1000ට වඩා රුපියල් ලක්ෂය දිනකොට දුක වැඩි. ශෝක වෙන්න වෙනවා වැඩි. හදන්න වැළපෙන්න වෙනවා. ඒ වගේම මේක නැති කරොත් එහෙම මේක හොරකම් කරොත් එහෙම මේක විනාශ කරොත් එහෙම එයත් එක්ක තරහ වැඩි වෙනව නේද? වැඩි. අපි දු රුපියල් 1000 කට තමන්ගේ මක්කර මල් පොච්චයක් කවුරු හරි කඩලා දාන්න. හරිද? හ්ම්. තුමේ ලක්ෂ 20ක් 30ක් වටිනා තමන්ගේ වාහනය කවුරු හරි ගිනි තියනවා. හ්ම්. කාගෙත් එක වැඩියෙන් තරහ. ඈ මල් පොච්චේ කඩපු එකනත් එක්ක කාර්යය ගිනි බගයක් කරේ. හා ඒ දැන් Tamanට ඔය ප්‍රමාණය ධනේ ප්‍රමාණය වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න ඒක කෙරේ තියෙන ආසාවත් වැඩි වෙනවා ඒවා නැති වෙනකොට ඒ වෙනුවෙන් ඇති වෙන දුක ශෝකය බය තරහ කියන එකත් ඊට සමානුපාතිකව වැඩි වෙනවා නේද වැඩි වෙනවාමයි එතකොට තමන් ඔය විදියට ආසා කරන ඒවා අඩු කරගන්නද දැන් මේ උත්සාහ කරන්නේ වැඩි කරගන්නද මෙහිට ආවේ. හරි කරගන්න. අපි හරි කරගන්න ලංකාවට වෙලා ඉන්නේ. මෙයා හරි කරගන්න වෙන්නේ නැති. ඒ තාප අඩු කරගන්න වෙන්නේ නැති යාර. අඩු කරගන්න ආයේ. ඈ? ආදා කරගෙන අඩු කරගන්න මෙයා වැඩි කරගන්න. ඒක හිතේ නෑ. ඒක මම කියන්නම් ආදා කරගෙන අඩු වෙනවා ඒවා හිතේ නැති දතම ඉන්න හැටි වෙලා තියෙන්නේ. ඒවා හිතන්න කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. කවුද හිතන්න එපා කිව්වේ? ඈ? ආ කවුද මෙතනින් padi අඩු වෙනවට කැමති අය ඉන්නේ? හැබැයි එහෙම නෑ තමයි. කලසේකට පඩියක් දෙන්න එපා. ඇයි? කලසේකට ගලුසේකට කරන එක තියෙන්නේ. අපි පරි දුන්නා බණ කියන නැතත් දුන්නා අපි කිසිදෙත් ඔය කියන ආකාරයෙන් ඔය කියන දෙයක් පිළිගන්න අපිට බලාපොරොත්තුවක් නැහැ. කරු සේවාවක් කරන්න. ඉතින් කොහොමද? බලවත් නැහැ නේ කොහොමද? ඈ? බලවත් නැහැ නේ. ඉතින් පවත්තන්න දෙන්නේ මම කියන්නේ මගෙත් එක ප්‍රශ්න වෙනකොට අරගන්න වෙනවා කියලා දැන් පවත්තන්න දෝනේ නවත්තන්න දෝනේ නවත්තන්නේ ජීවන් දකින්න පවතින්න එපා සමහරවල් මම පවතින්න ඕනේ අපි ජීවත් වෙන්න එපා ඒ තමන් ජීවත් වෙන්න එපා මගේ මහාන වෙනවා ජීවත් වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ තල්ලි අම්ම කරන්න ඕනේ නැහැ සත්තා කරන්න ඕනේ නැහැ ඔය කියන ආකාරයකවත් ඕනේ නැහැ දෙන අය හොන් දරන් ඉන්නවා කාලේ ඉන්නේ ලැබුණ නැත්නම් මම පිරිනවම් පානවා බුදුහාම සිල්පද ලැබුණ නැත්නම් මම පිරිනවම් පානවා මොකද අනිපාත්නේ ත්‍රිපදේ ලැබෙන්න අපිට ප්‍රත්‍යාව ප්‍රත්‍යපාසුකම් ලබා ගන්න අපිට උවමනාවක් නැහැ. ඕන්නම් රැකගන්න බුදුහාමුදුර කඳ දුන්නොත් රහතන් වහන්සේට කඳ දුන්නොත් Tamanට බණ අහන්න භාගී ඉතුරු වෙලා ලැබෙයි. නැත්තම් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. හරිද? මානෙන්නේ කඳ නෙවෙයි කියලා මම කිව්වේ ඒක තමයි. ඉතින් අපි කඳ මහලලා. කඳ මහලලා නැහැ, ඉඳ මහලලා නැහැ. ඒ නවත්තන්නයි මම කිව්වා මම කිව්වේ ඕම තමයි Tamanට මේ සසරේ නැවැත්මයි පැවැත්මයි දෙකක් තියෙනවා. ඒක ලෞකිකයි මේක ලෝකෝත්තරයි. නිසා ලෝකෝත්තර මාර්ගය වෙනයි. ඒ තමයි මේ කිව්වේ. පාත්තාන නෙවෙයි මගේ වැඩ නවත්තන්නට. හරිද? ඒ කියන්නේ ආදාකරණයේ ඔය විදිහට තමන් රැස් කරලා රැස් කරලා ඉඳලා මැරෙනකොට තමන් දන්නේම නැහැ තමන්ගේ හිතට වෙන දේ. මොකද්ද වෙන්නේ? දුක වැඩියෙන්, ශෝකය වැඩියෙන්, බය වැඩියෙන්, තරහ වැඩියෙන් මැරෙන්න වෙනවා. හරිද? ඒ වෙනාට මොකද වෙන්නේ? මැරෙනකොට දුර්ගති සිතේ පැවැත්වුවොත් උපදිනවා දුගතියේ. දැයිදී ඔය වටිනා කියන මනුස්සාත්ත්ව භාවයක් ලැබුවලු. දැන් කරලා තියෙනවා. ඔය මනුස්සාත්ත්ව භාවයත් අඩු ගානේ රැක ගන්න බැරි තත්වයකට තමන්ගේ ස්වභාවය සිත සකස් කරගෙන. ඔය தත්ත්වයේ ඉන්න කෙනෙක්ට ආයේ මනුසාත්ම භාවය හම්බෙයි කියන්න පුළුවන් ද දැන් අලොත් එහෙම. අතාරින්න තමන් පුළුවන් කිව්වට කරලා පෙන්නලා නැහැ කියන්නේ ඕක බෑ. කරලා පෙන්නන්න. දවස් දෙකක්, තුනක්, හතරක්, සතියක්, මාසයක් තමන් රස්තාවෙන් අයින් වෙලා ඉන්න. හැබැයි ඒක අර දඩුවමට ඉන්ටර්ඩික් කරලා එහෙම නෙවෙයි. <laughs> හරිද? අනිසයි නයින් එක. ඊළඟ තමන්ගේ බුද්ධ ආගම වෙනුවෙන් කැප කරන්න. ඒකයි මොනවත් තමන් කැප කරේ තමන් මේ බුද්ධ ආගම අවබෝධය වෙනුවෙන්. ආ කැප කරේ. කැප කළා දිනවා. ඔයයි කතා කරනවා අර අනිත් ආගම් වල අය නම් අනිවාර්යෙන් ඒ අය කඩේ වාලා තමන්ගේ රස්තාවල අය මෙදාට පන්දලේ මෙදාට ඒ අය ගෝලියේ ගියා පල්ලියේ ගියා කියලා. කොහොමද තමන් කරනවා ඒක? අනුන්ගේ වැඩ වැඩක් නැහැ තමන්ගේ වැඩ අඳුර ගන්න. මේ බුදුආරෝ ඉතාලම නිවැරදිව ප්‍රඥාවන්තව කරන්න කිව්ව වැඩ කියලා තියෙද්දි ඒවා එකක්වත් කරන්නේ නැතුව බහූත නාටකම් නටනටා ඉන්නේ. හරිද? ඕන් එනං තමන්ට වෙන தත්ත්වය තමන් තීරණය කරගන්නයි ආසා කරන දේවල් අත්හරින්න නැතුව ඉන්න කෙනාට මොකද වෙන්නේ? බයෙන්, සැකයෙන්, ශෝකයෙන් මැරෙන්න වෙනවා. එවන් වූ සිත් එකක්වත් කුසල වශයෙන් පවතින්නේ නැහැ. ආසාව කුසලයක්ද? තරහා එතකොට දුක, ශෝකය, බය හ්ම් හඩන්නේ වැළපෙන්නේ මොකක් හින්දාද? ඔය හින්දා. එහෙනම් ඔය ආසා කරන දේවල් සියල්ල නැති වෙනවාමයි කියලා අරම්මත් කිව්වේ මැරෙනකොට අරන් යන්නේ නැහැ කියලා. අරන් යන්නේ නැහැ තමයි. ඒකට මැරෙනකොට දාලා යන්න තාම සූදානම් නැහැ. ඒකයි වර්ගයකට. දැන් අපි අමාරු කරන කොහෙද දුවන්නේ? <laughs> එහෙනම් ওই ධර්මය දන්න කෙනා ඕක වේදනානුපස්සනාව කළා ඔතන නතර වෙන එකයි තියෙන්නේ. මරණොත් දිව්‍ය ලෝකේ උපදිනවාමයි ඒකාන්තයි හරියට වේදනානුපස්සනාව කළා මරනවා. එහෙම නැත්තම් උදරෙන් පිරුණම් පාර. හැබැයි කරන්නේ දොස්තර පාත්ති දුවන එක ඒ ජීවිතේ ආතාව තියෙන එක. බෞද්ධයා වෙනයි. හරිද? ඔවම කයි වෙරි. අංගොන් මේක නවත්තන්න ඕන නවත්තන විදිහට වැඩේ කරා. ඔය නවත්තන්න ඔලි දෙන්න මේ වැඩ කරන්න ඔය කිසියෙක් නිවන් දකින්න සූදානම් නැහැ. සූදානම් නැහැ. ඔය කියයි නිවන් දකින්නම තමයි වනේ අපි කොහොම හරි කරන්න තමයි වනේ කියලා. කරා. කරනාට කියලා දෙන්න. කරනවා ඒක උඩ. හරිද? අනේ කයි කියන්නේ. හරිද? එහෙනම් අවබෝධය මොකද කරන්න ඕන? ආසා කරන දේවල් අතහැර ආන් එදාට මේ සිත සතුටකටපත් කරන්න මට මේක අත්හරින්න පුළුවන් වුණා කියලා සතුටු වෙන්න කියලා. හරිද? ආලා දින ඔය පැවිදි වෙලත් ඔය කියන ආකාරයෙන් අත්පාරක පැවිදි වෙච්ච කෙනෙක් හිටියා කියලා බුද්ධ දාතනේ. උදාහරණ කාලේ. ඈ මොකක් කතාර කියන්නේ බැලුවද ඒ වුණේ? ඈ උදැල්ලයි භාර්යාවයි අදාර ගන්න බැලුවා. හරිද? ඔය කියන ආකාරයෙන් පැවිදි වුණාලු. ඔය මොකද කරන්නේ පැවිදි වෙන්න යනකොට ඔය උදැල්ලයි අමුඩිලේ හිටුවයි හංගලා තියලා යනවලු ආයෙ හංගන හරිද? එනිදා ඔක මතක් වෙච්චා මොකද වෙනවා කියන්නේ? ආපහු වෙනවා. ගිහිල්ලා එනකොට ඔන්න කුඹුරු කොට කොට ඉන්නකොට තැක්කල වෙලා දාන නියර දිගේ හොඳට කාලා පුෂ්ටිමත් ලස්සන ශරීරයක් දෙන ආම්බුරු කෙනෙක් වඩිනවා. එහෙනම් මෙයා කල්පනා කරලු ඕ මම මේ මොඩේක් මම මේ වගේ වේවි ඩාඩි දාගෙන කුඹුරු කොට කොට ඔය කියන ආකාරයෙන් පැල් රැක රැක බය රැකේ ඉඳගෙන මේ අයට කන්න දෙනවා මේව කාලා අන්තක හැබැයි ඇවිල්ලා ඇවිල්ලා ඉන්නවා හිතලා මොකද කරන්නේ ඔය හිතම ඉතින් ඒ කියන්නේ මම හිතන්නේ හිතම ඉතින් අර ගන්න තමන්නත් ඒ හිතවන්න කරන්නේ හරිද ඒ හිතලා මොකද කරන්නේ මාත් යනවා යන්න මහණෙට කියලා ගියාල යන්න හැබැයි නිකන් ගිහින් අර උදැල්ලයි අරකට අංගලා දීලා ගියාල ගිහිලා එනකොට තමයි දැඩේ තේරෙන්නේ දැන් කන්න හම්බෙන්නේ නැහැ හැමදාම හරි හම්බෙන්නේ නැහැ හිතාන ගියේ දැන් අන්න හම්බෙන්නේ නැහැ දැන් පිටපාත යන්නත් ඕනි අමාරුට කන්නත් නැහැ ඒ මැදිවත් දැන් විවාහවල කියන නීති වලට ඇලෙයි හිටත් ඕනේ ඕක කරන්න ගියා ඕක විදිහට ආයෙන්නකොට ඒ වගේ මතක් වුණාලු අපේ අනුභාරියව කවුරුත් හරි එක ගිහිල්ලා ගන්න කියලා ඕක හිතනකොට ආයෙ මොකද කරන්නේ ආපහු තියුර තියලා ආවල් වෙන්න කියලා. ඔය විදිහට හත් පාරක් නුණා කියනවා. හරිද? අවදාන පාර මොකද කරන්නේ? අවදාන පාර ඔය විදිහටම දරුවා හම්බෙන්න ඉන්න වෙලාවක් දැක්කලු භාර්යාවගේ හැටි ඒ වගේම දැකලා ඒ වගේම ඔය උදැල්ලා ගැන හිතලා මේක හින්දා තමයි මට ඕක කරන්න බැරුණේ කියලා ඇස් පියාගෙන මොකද කළා ගැටි. ඈ කලකලා කලකලා කලකලා කලකලා උදැල්ල විදි කරාලු ගොයේ ගැටි ගැටියන් කියලා අත් බලාගෙන. හරි බැලුවොත් න්යා එන්ට වෙන්නේ. ඉලි කරලා එවලා දිවවල දුරන් ගාලාගෙන මන් දිනුවා මන් දිනුවා කියලා ඇයි. අර ආදා කරපු අතෑර යන්න පුළුවන් මෙච්චින්න. එහෙනම් අපි ලේසි වැඩක් නෙවෙයි කියලා මම කියන්නේ. හැබැයි බැරි වැඩකුත් නෙවෙයි ප්‍රඥාවන්තයාට කරගත්තොත් තමන් දිනු නැත්නම් පරාදයි සංසාරේ පුරාට පෙරදුනේ ඔය හින්දා මොකක් හින්දාද ආසාකරණේ ආදාර ගන්න බැරිච්ච හින්දා හරිද එහෙනම් ආසා කරන දේ නැති වෙනකොට මොකක්ද ඇති කරගන්න ඕනි තමන්ගේ සිතේ ඒ තුල සතුටක් ඇති කරගන්න ඕනි ඒකට නිරාමිෂ ප්‍රීතිය කිව්වේ ඒ සතුට තමයි ආසාණී මේ ලෝකයම අතහැර ලෝකෝත්තර නිවන් සතුට කරා යන්න තමන්ට උපකාර වෙන්නේ. ඇලිදේ තමන් ආසා කරන දේවල් අතහරින්න පුරුදු වෙනවා හිත සකස් කරගන්න සතුටු වෙන්න. ඒ தත්යෙන් තමන් ගිහිල්ලා මොකද කරන්නේ? තමන්ගේ ජීවිත ආසාවක් අවසාන තැන අතහැර යම් තැනක උට සතුටු වෙන්න පුළුවන්ද? ඒක ලෝකෝත්තර නිවන් සතුටමයි. හරිද? හ්ම්. එහෙනම් ඉතින් ආම් ඒකටයි දන් දෙන්න ඕනේ කියලා මතක තියාගන්න. දානෙ දෙන්න කලිනුත් ඒක හිතන්න. දෙන වෙලාවෙත් හිතන්න කියනවා. දුන්නාට පස්සෙත් ඔය කාරණේ හිතන්න කියනවා. මං ආසා කරන දෙයක් අත්හැරියා ඒ අත්හැරීම තුළ මට සතුටු වෙන්න පුළුවන් වුණා ඒ සතුට ලෝකෝත්තර නිවන් සතුට ඇතිකරන්න මාර්ගය වෙනවා කියලා. එහෙමනම් අද දිනේ දන් දුන්න අයටත් අපි විශේෂ ප්‍රාර්ථනා කරගන්නට කියමු. විශේෂ වශයෙන් තමන් උපයාස උපයා ගන්නා වූ ධනෙ ඉතින් ආසාවෙන් තමයි උපයන්නේ. ඒ ආසාවෙන් උපයා ගන්නකොට කිසිවෙක් තමන් හිතන්නේ නැහැ. ඒ ධනය මේ අය වෙනුවෙන් දන් දෙන්න ඕන කියලා. ඉතින් ඒ ආකාරයෙන් ආසාවෙන් උපයා ගන්නා ධනෙ තමන්ගේ දරුව ඥාතීන් පෝෂණය කර ගන්න තමන් පවත්වා ගන්නට රැක රැත් කරගත්තා වූ මේ ධනය අද දිනේ අත්හැර මේ පින්වත් පිරිස නම් වශයෙන් සඳහන් කර තිබෙනවා ඒගාමිනී බොන්සේකා මහත්මයා ඉන්ද්‍රාන් මහත්මිය දිමුත් කරුණාරත් මහත්මයා සීතා විජේසේන මහත්මයා එවැගේම සුමේද සහ ජෙනීෂා කියලා මතක් කරලා තිබෙනවා තිලක් එවැගේම ක්‍රිෂාන්ති යන දරුවන් කුමාරගේ සහ ඉන්ද්‍රාණි හිනෝකා සහ ක්‍රිෂාන්ති ඉන්දීවරි සහ මංජුල සහ මව කහට පිටිය කියලා සඳහන් කර තිබෙනවා. රවි සහ චන්ද්‍රිකා හේමාල් සහ රත්නා කියලා මහවෙල පවුල කියලාත් සඳහන් කර තිබෙනවා. වගේම සවස් කාලයේ මේ ගිලම්පස් සඳහා දායකත්වයේ දරූ පිරිසක් ඉන්න බව සඳහන් කරනවා. ගීතානි, හේරත්, දර්ශන, වාසනා, ටෙනිස් ටෙනිසර් නිර්මාණි යන අයත් හරේෂ් සහ චම්පා යන අය ඒ අය සකස් ඒවා සකස් කිරීම සඳහා සම්බන්ධතාව පැවැත්වූ බවත් මතක් කර තිබෙනවා. ඉතින් මේ පින්වත් පිරිස කායික වශයෙන් තමන්ගේ ශ්‍රම දානය සිදු කළා නම්, එවැගේම තමන් ධනය වශයෙන් තමන්ගේ ධන පරිත්‍යාග සිදු කළා නම්, ඒ සිදු කරා වූ සියලුම ක්‍රියාවන් තුළ රැස්ුණේ තමන්ට නිරාමිෂ වූ ප්‍රීතියක්. ඒ නිරාමිෂ ප්‍රීතිය ඒකාන්තකොට ඒ සියල්ලන්ට තව තවත් සත්පුරුෂයන් හමුවට සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට උතුම් නිවන සාක්ෂාත් කරගෙන නිවනින් සැනසෙන්නට ඒ පුණ්‍ය බලය හේතු වාසනා විත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේවනම් ඒ ආකාරයෙන් එයාගේ දමාපියන් ගුරුවරයන් ඥාතීන් ඇතුළු පසුබිවත් වාසය කරන්නා වූ අයටත් එවැගේම මේ පරිලෝකීය ආයතන නම් ඒ අයටත් පින් අනුමෝදන් වීම ශක්තියට අවශ්‍යල්ලන්ටත් ඒ පින් අනුමෝදන් වෙත්තා ඒ සියල්ලෝ දුතුම් නිවනින් සැනසේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. හොඳයි එමනම් අපි මෙතන ඉඳලා තවත් ඉදිරියට අපි ගාමන ඉදිරියට යමු. දැන් තමයි මේක අපු පැහැදිලි කර දුන්නේ දානීය ස්වභාවය ගැන. ඒත් අපිට මෙතනදී අවශ්‍ය වෙන නිසා ඒ පැහැදිලි කරමින් ටිකක් දීර්ඝ වශයෙන් සිද්ධ කළේ. එහෙමනම් මේ වෙනකොට අපි තේරුම් කරගත්ත කාරණයක් තිබුණා. ඒ තේරුම් කරගත්ත කාරණේ තමයි මේ සංසාර දුක කියන්නේ මොකක්ද? සංසාරය කියන්නේ මොකක්ද කියලා අපි තෝරගත්තා. ඒ සංසාරයේ තුල ක්‍රියාත්මක භාවයන් තුනක් ගැන කතා කරා. ඒ තමයි මොකද්ද? ඉපදීම, ජීවත් වීම, සාමරණය කියලා තුනක් සත්‍යයට උරුම වෙනවා. එතන මෙන්න මේ උප්පත්තිය නතර කිරීම තමයි ප්‍රඥාවන්තයන් විසින් සිදු කරගත යුත්ත කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. එහෙනම් ඒ උප්පත්තිය නතර කර ගැනීම සඳහා උපත යනු කුමක්ද කියලා තෝරගන්න අපිට වෙහෙසෙන්න සිද්ධ වුණා. ඒතර මේ වෙහෙසීම තුළ අපි ධර්ම සාකච්ඡාව වේදිලා වඩාගත් උප්පත්තිය කියන්නේ මොකක්ද? බුද්ධ දේශනාවට අනුව නම් ස්කන්ධයන්ගේ පහළ වීම ආයතන ලැබීම කියලා ධර්මයේ තිබුණා. මේ අනුව අපි යම් විග්‍රහයක් ඇති කරගෙන ස්කන්ධ සහ ආයතනයන්ගේ ආයතන ස්වභාවය නිවැරදි කරගත්තා. ආයතන කීයක් ලැබුණාද? හයක් ලැබුණා. මොනවාද හය ලැබිච්ච? ඇස, කන, නාසය, දිව, ශරීරය. මොකද්ද? සිංහලෙන් එක්ක සිංහලෙන් එක්ක පාලියෙන් නැත්නම් දෙකකින් කියන. ඒක කලවම් කරලා හැමදාම කිව්වා. මොකද්ද? සිංහල කියන්නේ පාලි දෙකන්නේ. ඉංග්‍රීසි. ආයෙත් ඉංග්‍රීසි කියනවා. මට ගන්න ඕනේ කියන්නේ. ඇස කන නාය දිව ශරීරය කිව්වනම් ඒ ටික කිව්වේ සිංහලෙන් අයි අර පාලියෙන් කිව්වේ මොලේ ඒක මොලේ ඈ කන නාය දිව ශරීරය කියලා කිව්වනම් ඒක මොලේ කියලා කියන එකයි දෙන්නේ පාලියෙන් කිව්වනම් චක්කු සෝත ගාන ජීවා කාය මන ආ ඉංග්‍රීසියෙන් කිව්වනම් කියනවා බලන්න ඒක සිංහලවත් දන්නේ නැහැ ඉංග්‍රීසි දන්නේ නැහැ දෙවල දන්නේ නැහැ ඈ හරිද ඉංග්‍රීසියෙන් කියන්න බලන්න කියනවා මාද ඉංග්‍රීසි කියන්නේ මම ඉංග්‍රීසි කියන්නේ ඉවා ආ අයිතෝ මවුත් කියන්න බෑ මවුත් කන නෙමෙයි මොකක්ද අපි මම ඒක තමයි ඉංග්‍රීසි දන්නේ නැහැ කට කිව්වද හරියන්නේ නැහැ කට කියන්නේ ආයෙත් කියන්නේ I ear nose uh, tongue හරිද skin and the brain හරි එතරම් කියන්නේ ඒ දිංගලෙන් හරි කවන්නේ පාලින් හරි මොකෙන් හරි කවන්නේ තමයි හරියට දැනගන්න නිසා පටල ගන්න එපා. හරි ආයතන හයක් කුමක් සඳහාද තිබුණේ? කුමක් සඳහාද මේ ආයතන තිබුණේ? ඔව් බාහිර අරමුණු දැන ගැනීම සඳහා. මොනවාද ඒතර ඇහෙන් දැනගත්තේ? රූප දැනගත්තා. කනින් නායෙන් දිවෙන් ශරීරයෙන් මොලෙන් ඔව් සිතුවිලි සිංහලෙන් කියනවා සිතුවිලි පාලියෙන් කියනවා නම් ධම්ම සංකේයව පැරලිලි ඔක්කොම වෙයිද ධම්ම කියන්නේ pāli භාෂාවෙන් සිතුවිලි කියනවා. ඔක සිංහලෙන් කියන්නේ. එහෙනම් දෙකක් නෙවෙයි එක සිතුවිලි ධම්මයි කියන්නේ එකයි. හරි. එතකොට දැන් ඒවට අනුව මේ ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වයක් අපි තෝරගත්තා. මේ ස්කන්ධ පවතිනවායි අපිට තෝරගන්න ක්‍රියාකාරීත්වයක් අඳුරගත්තා. මොනවද ඒ ක්‍රියාකාරීත්වය? මේ දැනීම ඇති වෙන වෙලාවක සත්‍යය තුළ ඇතිවච්ච ක්‍රියාකාරීත්වයන් ටිකක් අපිට හඳුනාන්නට ලැබුණා. මොනවද ඒ? මොනවද ඒවා? සෞදේ කතා කරපම යන්නේ ආයේ. ඔව් ක්‍රියාකාරීත්ව ඔව්. කාය සංකාරෝ. කාය ක්‍රියාකාරීත්වම කාය කිවට වැඩක් නැහැ. කාය කියන එක බලන්නේ තියෙන්නේ කාය සංකාරය. නැත්නම් ක්‍රියා කිරීම, කායෙන් කරන වැඩ. ආයේ වචනයෙන් කරනවා කතා කිරීම, වචී සංකාර. ආයේ ඔව් චිත්ත සංකාරය අපිට පේන්නේ නැහැ. නමුත් ඒකට අනුව තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක අපි තහවුරු කරගත්තා. හරිද? එහෙනම් අපි ඒ වගේම දැක්කා මුළු සංසාරේ පුරාවටම සෑම සත්වයකම ක්‍රියාකාරීත්වය මොකද්ද? සිතීම, කතා කිරීම, ක්‍රියා කිරීම. ඊට එහා වැඩ කරලා නැහැ. ඉතින් ඒ වැඩ විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. ඒක තමයි දැන් මම අර දානි ගැන කියලා දුන්නේ. එක්කෝ ආසාවෙන් හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. තරහින් හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා. දුකෙන්, ශෝකයෙන්, බයෙන්, සැකයෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන් ඔය ඕන එකක් තියෙන්න පුළුවන්. හැබැයි කරන්නේ මොනවද? සිතන එක, කතා කරන එක, ක්‍රියා කරන එක. ඊට යා කරනවද? ඊට යා වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මුළු ජීවිතය කියන්නේ මොකද්ද? සිතෙන්, කයින්, වචනේ වැඩ කරනවා. හරිද? කෙනෙක් දැන් මරුණා කියන්නේ මොකක් වෙනවද? ඒ තුන ඒ තුන නතර වෙනවා. හිතන එක නතර වෙනවා. කතා කිරීම නතර වෙනවා. ක්‍රියා කිරීම නතර වෙනවා. දැන් අපේ අරමුණ මොකක්ද? අපි වැසටාන බලන් නැද්ද මොකක් කරන්නද? නිවන් දකින්න. නිවන් දකින්න වගේ මොකක් කරන්නද? උපත්ය නතර කරනවා. ආ උපත්ය නතර කරන්න මොකද කරන්න ඕන? දැන් කිව්ව කාරණාට අනුව මට කියන්න කිව්වේ. කර්ම නවත්තන්න ඕනේ. කවුරු කර්මද? තමන් කරපු කර්මය නවත්තන්න ඕන. එතකොට එහෙනම් තමන්ගේ උප්පත්තිය නතර වුණා කියලා තමන් දැනගන්නේ කොහොමද කියලා මම උදේ ප්‍රශ්නයක් අහුවනේ. ආ කොහොමද දන්නේ? කර්ම සකස් වීම. කර්ම සකස් වීම නැති වෙන්න ඕන. කොයි වෙලේද? ඕක මොකද වැදගත් ප්‍රශ්නයක් ඈ. මොකද? ආතිමුදිතයදී නිකන් යයි අන්ත දෙලි තියෙන. අන්ත දෙලි තියෙන කයින්ද ඒකට බලන්න එන. මුලින් දේ තමයි rahat වෙන්න ඉන්නේ ඒක. හා? හැකියිද කියන්නේ කොයි හැකියිද? බෑ. එහෙම බෑ. පුළුවන් කියලා කියන්නේ. අර ඔකට අනිත් පැත්තට ආන්නම්කෝ. දැන් ඔය වැඩ දුන්න කලේ කොයි වෙලේද? හැමෝදම කරනවා? ඔය හිතන දේ කතා කිරීම ක්‍රියා කිරීම කලේ කොයි වෙලේද? අරමුණු දැනෙන වෙලාවේ. හරියට මතක තියාගන්න. නෑ. සිහිය නැති වෙලාවට වගුරාද? අර කලන් දැදිච්චාම මුන් දඟල දඟල හිටියත් දන්නේ. එහෙනම් කලන් දැදිනවා වගුරන්නේ නෑ. නිින්ද ගිය වෙලාවට කරන්නේ නෑ. හරිද? කලන් සකස් වෙන්නේ නෑ නිින්ද ගියාට. නිින්ද ගියා කලන් සකස් වෙනවා නම් ඒක වැඩි. හරිද? එහෙම වෙන්නේ නෑ. එහෙනම් සී නැති වෙලාවට කලන්තේ හැදෙනවා කියලා අපි කියන වෙලාවට ඒක සිද්ධ වෙන්නේ නැහැ. කමන්න නිින්ද ගිය වෙලාවට වෙන්නේ නැහැ. ඒක වෙන්නේ කොයි වෙලේටද? අරමුණු දැනෙන වෙලාවට. එහෙනම් තමන් දක්ෂ වෙන්න ඕන අරමුණු දැනෙන වෙලාවක ඔය වැඩ තුන නවත්තන්න. ආන්ගේ දක්ෂතාවය තමයි තමන්ට ඔය කර්මශය වීම සිදු වෙන්නේ. ආදාරියෙන් වෙච්ච දාට තමන් පිළිගන්න Tamante ඒ වැඩේ වෙලා කියලා. මං කියවනේ මං කියවල පිළිගන්න එපා කියලා කරලා බලාගන්න. තේරුණාද? හරිද? කොයි වෙලාවද? ඈ ආ මෙහෙම ඉන්නවා දැන්. කහ කායි නැතුව කහන්න නැතුව නිකන් ඉන්නවා දැන්. කහන්න නැතුව. කහ කායි දාලා කියන්නේ නැහැ. කානකොට කවුද කහන්නේ? ඈ හිතද කහන්නේ? හිත කහයි. හිත හින්දා තමයි හිතට තමයි කහන්නේ. ආනික නතර කරගන්න දැනගන්න. ආනික තමයි බුදුහාමර කිව්වේ. ටික්මන්ට් කියලා කිව්වේ ඕම් ඔය දැනෙදී. ඒක තමයි ඔය සීලය කියලා එකක් දුන්නේ ඕම් ඕකට. මොකද? ඕම් ඔය වැඩ ටික නවත්ත ගන්න. කාය වාචාය සමෝදානං සීලා. කයෙන් වචනයෙන් තමන්ට සිදුවෙන ක්‍රියාකාරකම් නතර කර ගැනීම සඳහා තමන් සිහිය පැවැත්වීමේ කාර්යය තමයි කිව්වේ සීලය. තේරුණාද? ආ මේකන් බුදුහාම කිව්වේ ආසා කරන දේවල් වලින් වෙන් වෙලා ඉන්න කාර්යය. එතකොට පියවර දෙවෙනි පියවර ඕක. ආසා කරන වස්තුන් අතහැරීමේ කාර්යය තමයි දානය. ආසා කරන ක්‍රියාවන්ගෙන් වෙන්වීම තමයි සීලය. නමුත් ඔයාලා සීල් දෙනකොට මම කියන්නේ දුන්නාලයක් නැහැ කියලා මම දන්නවා. සීල් ගන්නවා කියන එකක් බුදුහාමරෝ කියලා නෑ. සීල් රකින්නවා කියන එකක් කරන්නයි බුදුහාමරෝ. අවබෝධයෙන් තමයි මේ ආසා කරන ක්‍රියාකාරකම් වලින් ආශා කරන වචන කතා කිරීමෙන් වලකිට ආන එක තමයි සීල් කිව්වේ. අනිත් ඒකයි. කවුද සීල් ගත්තේ? තමන් රස්තාවෙන් නිවාඩු දාලා. කතාව. අර කොහොමදයි? පිපාරකට. හරි. එහෙම කරා නම් තමයි හරි. එහෙම තමයි වෙන්නේ. ආසා කරන වැඩ නතර කරන එකක් මේ සීලය කියන්නේ. ඒක නිවාඩු දුන්නාට දිලිගත්තට හරියන්නේ නැහැ. එදාට කොහොමද ආතන් කරන ආතයල්ලා නැහැ. සික්ලි ඉවරක් දැම්මා. හරි සික්ලි ගන්න පුළුවන් මට. ඒක ඔක්කොම සික්කලා නෙමෙයි. ඒ සංකාර රෝගේ තියෙනවානේ. ඒක නැති එකක් ඉන්නේ. ඉතින් බොරුවේ සික්ලිව් දාන කෝටියක් විතර. හැමදාම දාන්න සික්ලිව්. රහත් වෙනකන් සික්ලිව් දාලා රහත් වෙනකන් තමයි තනන්න ඕනේ. රාත් වෙනකම් රිවියු දාලා දාලා ඇවිල්ලා බලම රාත් උනාට පස්සේ ආපහු ගිහින් ජොබ් එක කරන්න. හරිද? බය නෝනේ. ඇයි? ආනේ නෝයි ගාලි. එහෙනම් දැන් අපිට තෝරගන්න තිබ්බ වැඩේ තමයි මම ඔය කිව්වේ. Tamanට ඔය වැඩේ එක විදිහ සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මොකක්ද වැඩේ? සිටීම, කතා කිරීම, ක්‍රියා කිරීම කියන කර්ම රැස්වීම නතර වීම. එහෙම නැත්නම් සංකාර නිරෝධය. බුදු වුණා කිව්වෙත් මොකක් වෙලාද? බුදු වුණේ විසංකාර වීම තුල. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජති. මේ ආසාව දුරු වෙන්නේ නැහැ. ආසාව දුරු වෙන්නේ නැහැ සංකාර නිරෝධුනේ නැත්තම්. ඒ ආසාව දුරු වීම සඳහා මාර්ගය තමයි තමම යන්නේ දානීය සීලේ භාවනා වෙලා. ඒක දුරු වුණා නම් තණ්හාව ඒ වෙන්නේ සංකාර නතර වෙච්ච වෙලාවක. හරිද? තමන් දාණයෙන් සීලයෙන් භාවනා කරන්නේ මොකද්ද මේ ආසාව? යටපත් වෙනවා විතර යටපත් වෙවි යනවා. ඒ සංකාරය යටපත් වෙවි යනවා. යම් වෙලාවක තමන්ට සංකාර නැති වුණාද ආ එදාට මොකද වෙන්නේ? තණ්හාව නැති. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මංජගාති කියලා කිව්වොත් <coughs> බුදු වුණා කිව්වෝ බුදු වෙච්ච වෙලාවේ කිව්වෝ මොකද්ද කිව්වේ අනේක ජාති සංසාර අනන්ත සංසාරේ මම වෙච්ච දේ මොකක්ද කියලා බැලුවා ඒක මම හොයාගත්තා ඒ හොයාගෙන මම මේ වලුවාට නැවත ගෙවල් හදන්න ඉඩ දුන්නේ නැහැ ගලලා ගන්න ඉඩ දුන්නේ නැහැ කිව්වේ හරිද වලුවා නැතුව ග්‍රාහ්‍ය නෙවෙයි සබාතේ පාසුකා වර්ග පාසුකා නැති කරා ඒ හින්දා විසංකාර භාවයට ආවා ඒ තුල නිවනට ආවා හරිද දැන් ඔක කරන්න බැරි එකක්ද? හිතන්නේ කවුද? හිතන්නේ කවුද? තමන් කතා කරන්නේ කවුද? ක්‍රියා කරන්නේ කවුද? එහෙනම් නවත්ත ගන්න ඕනේ කවුද? තමන්. එහෙනම් දැන් නවත්තන්න බැරි එකක්ද? එහෙනම් දැන් මේ ආත්මේ කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද ඔක? ඉතින් ඇයි මෙච්චර කාලයක් කරගත්තේ නැත්තේ ඔක? ඈ ගන්න නැත්නම් දැන් විතර භාවනා කරා දිවි ගත්තා ධනක කරා මේක හොරා කියලා ඔය කිව්වේ අපර ඒක අපිටත් එක බණ කියන්නේ නේ තාම ඈ බණ ඇහුවොත් කියයි අර පුත්‍රයා ඔය පුත්‍රයා ආම්ර ආම් අර පොතේ ආම් අර කෙනෙක් දෙන්නේ කියලා කියන්නේ ඈ පුත්‍රේ නැතිදී ඔය මෙතන වැඩේ ඔයමකයි බුදුහාමර කියන්නේ බණ පොතේ ඇහුවත් අවබෝධයෙන් තමයි මේක විමසලා නැහැ හරිද විමසලා අහගත්තොත් ආන් එයාට ওই කාර්යය හරියයි. එහෙනම් ඔය වැඩේ සිද්ධ කරන්න පුළුවන් දෙයක් නිසා තමයි බුදුහාම වදාරන්නේ මාගේ ධර්මය මනවින් භාවිතා කරන තාක්කල් රහතුන්ගෙන් මේ ශාසනය හිස් වෙන්නේ නැහැ. මනවින් පාවිච්චි කරන්න ඔච්චරයි කරන්නේ. අවබෝධයෙන් ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්න. අනාවෝදයේදී කවුරු 700ක් හිටියත් 7 ලක්ෂයක් හිටියත් ඇති වැඩක් නැහැ. එහෙනම් එක මොහොතක් අවබෝධයෙන් වාසය කරන්න කියලා කියන්නේ. මොකක්ද අවබෝධය? මේ ක්‍රියා කරා ක්‍රියාත්මක භාවයට ඉඩ නොදී වාසය කරන්න. දැන් දැන් බුලුවන් දෙය කරගන්න. බුලුවන් දෙය වැරදිද? ඈ බෑ. උත්සාහ කළා තමයි. ඔය නිකම් වෙනවා නයි කවුත් කරගෙන ඉන්නේ. නිකම් වෙනවා මැරිච්චාම කටේ වෙනවා. නිකම් වෙනවා නිින්ද ගියාම වෙනවා. එහෙම වෙලා හරියන්නේ නැහැ. උලෑගත්ත වැඩි ගන්න. බෑ. බෑ වගේ. පුළුවන්. පුළුවන්. පුළුවන්. ආ ඒ වැඩේ. ඒ කියන්නේ කර්ම නතර කරගන්න පුළුවන්ද බෑද කියලා මං අහන්නේ. ආ බැරි අය අතුත්තන්න. එයි. අමාරුයි තමයි බැරිද කියලා. අමාරුයි තමයි අල්පහාරම් කරන්නේ. ලේසියෙන් කරන්නේ. ඒකත් මේ හරියට ලේසියෙන් ගන්න පුළුවන් ඔක්කොම ලබා ගන්නවානේ. අමාරුද බැන්ද කියලා නෙමෙයි යාවේ. පුළුවන්ද බැන්ද කියලා යාවේ. ඒක වෙන්නේ නැහැ මගේ කන්න සම්බ කරගන්න ඕනේ. හා? අය වෙන්නේ හා? දරුණා නැහැ නේද පුළුවන් නේද? වෙන්නේ නැහැ නෑ මම ඒක කරන්නේ නැහැ. දැන් කවුද ඒක කරගන්නේ? අරුවා වීර්ය දරන්න ඕන නම් ආ වීර්ය දරන්න නැතුව නිකන් කරන්න පුළුවන් නම් අය ඔක්කොම නිවන් දකින්න වෙනකොට හරි හරිද ඔව් ඒ නිසා අමාරුවෙන් හරි එතකොට ඒක කරගන්න පුළුවන් කියලා තමයි තමන් කියන්නේ නේද එහෙනම් මම කියන්නම් වැඩක් තමන්ට මට තියෙන්නේ ඕම් ඔය කියන ආකාරයෙන් Tamanට දැන් කරන්න පුළුවන් නිසා ඒක කරගන්න ඉඩ දීලා මම අයින් වෙලා නිකන් ඉන්න විතරයි මට කරන්න තියෙන්නේ. දැන් ලොකරම් බුලුවන් ගවන්නේ වැඩේ කරගෙන. යා මම ඔයලා තමයි මම දෙන්නේ. මම ඔය කම්බක ආතුර කරා මම නිකන් ඉන්නවනේ මම යනවා යන තව වෙලාවටම තෙරුවක් ගන්නයි තව වෙලාවට තියෙන්නේ. ඔය වැඩේ කරගන්න ඉතින් නිකන් මොනවා. ඈ? අද බුලුවන් කරේ? කොරන්න දෙන්නේ කට වහගෙන ඉන්න. අතපය හොල්ලන්නේ නැතුව හිත හිතන්නේ නැතුව. ඔච්චර. දැන් කියව මලමිනිය වගේ ඉඳික ආය බැලුවේ පාන්නේ. එහෙම කියන්නේ. දැන් බුලුවා කියන්නේ. දැන් බුලුවා කියන්නේ. ඈ? ලේසි නෑ තමයි. දැන් මම ඇවි පුළුවන් ද බැද්ද ඔක් කරන්නේ. එපාර බැල්. මොකද මොකද වැරි? ඈ? ඈ? අමාරුයි තමයි. දැන් ඔය වඩා අමාරුයි පොරේ පාර කම්මල ඔය. පුළුවන් සවනස මාර්ගයක් කියලා. ඔව් ඒක තමයි මම තහන්නේ. ඒ ඒ නෑ ඒ ඒකේ ගිහිලා ඉතින් කරගන්න කියලා මම කියන්නේ. බැද? ඈ? කරගන්නේ කොහොමද කියලා කියලා දුන්නොත් අපිට ආ ඒ පාර තවත් එකක් තියාගන්න. මොකද කියන්නේ? කරගන්නේ කොහොමද කියලා කරගන්නේ කොහොමද? කට වහගෙන ඉන්න කතා කරන්න එපා. කතා කරන්නේ නැතුව කට වහගෙන ඉන්න. අතපය හොල්ලන්නේ නැතුව හෙල්ලෙන්නේ නැතුව ඉන්න. හිතන්නේ නැතුව ඉන්න. වතුර ගන්න තියෙන අය වෙන මොනවා කියන්නේ මම මොකද කරන්නේ මම කතා කරන්නේ කවුද අමන්නේ පියා කරන්නේ එහෙනම් හිතන්නේ එහෙනම් මම මොකද කරන්නේ මට කියන්නේ කොහොමද කියන්නේ නේද නේද එක උදාහරණයක් කියන්න එක උදාහරණයක් කියන්නේ කොහොමද කතාවම ඉන්න එක කියන්නේ ආ උදාහරණයක් කියන්නේ ඒක හිතන්නේ ඒක තමයි හිතලා කතාවම ඉන්න ආය කතා කරන්න බෑ මොකද ඒ කියන්නේ අපේ හිතලා හිතලා කට වහගෙන ඉන්න ඕනේ හිතලාම ක්‍රියා කරන්නේ නැතුව ඉන්න ඕනේ. කුලේ භාවනා කරනවා කියන්නේ හිතනවා. ඔය තමයි ප්‍රශ්නේ. එහෙම බෑ. ඒක තමයි දැන් මේ පැහැදිලි කරන්න යන්නේ. එහෙම වෙන්නේ නැහැ. නිගණ්ඨනාල බුත්තත් ওই දර්ශනේ දැනගෙන හිටියා. නිගණ්ඨමාල බුත්තත් උන් හිතාගෙන තමයි කාය දණ්ඩනේ වාක් දණ්ඩනේ කියලා එකක් පනවාගෙන නැහැ. කයින් කරන වැඩයි ඇඟෙන් කරන වැඩයි නවත්තලා හිටියේ. හරිද? එයා නිකන් මේ හිටියේ කයින් කරන වැඩයි ඉඳව ගමන් කරදරේ ඉඳා ඔය අය අඩු ගානේ ඇඳුම්වත් අඳින්න නැතුව නිකන් හිටියා මේ වෙන අන්දලාවක් වැඩක් නැහැ කියලා නිර්වස්ත්‍රව හිටියේ එයා. එහෙමත් හිටියේ. අය කරන වැඩ එකක්වත් කරන්නේ නැහැ කියලා. එයා ගෙනලා දැම්මොත් විතරක් කනවා. හරක් වගේ නැත්නම් බල්ලෝ වගේ ගෙනල්ලා ළඟට දැම්ම කනවා. එහෙම කියන්නේ. එහෙම හිටියා කියන්නේ. හැබැයි මම දැක්කේ නැහැ. ඇයි? හිතේ තියෙන ප්‍රශ්නේ තාම දන්නේ නැහැ නේ කයයි වචනේ ආය දෙක එහෙම කරාට හිතේ தත්ත්වය තේරුම් ගත්තේ නැහැ. ඔකයි ප්‍රශ්නේ. ඒ ඉඳා දැන් අපි තෝරගන්න එක. මොකක් තෝරගන්න ඕන? කොහොමද ඔබ කරන්නේ? ඔය කීවට එහෙම බෑ. දැන් කයින් වචනයෙන් කරන වැඩ තමයි අපිට තේරෙන්නේ. හැබැයි ඒක අපි දැන් දැනගත්තා කොහොමද ඒවා වෙන්නේ? සිතෙන් හිතලාමයි ඒක වෙන්නේ. එහෙම නැතුව සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් එතකොට මේන් මේ සිතීම කතා කිරීම ක්‍රියා කිරීම නතර කිරීමයි අපිට කරන්න තියෙන කාර්යය. නමුත් බුදුහාම වදාරනවා ඕක එකපාරට සිද්ධ වෙන්නේ නැහැ. ඇයි එකපාරට සිද්ධ වෙන්නේ නැත්තේ? මේ සිතීම කතා කිරීම ක්‍රියා කිරීම කියන එක පවත්වන්නේ ඇයි? ඇයි ඒව කරන්නේ? දැන් කරන අවස්ථාව කිව්වා ආයතන වලට අරමුණු දැනෙන වෙලාවේ තමයි ওই වැඩ ටික කරන්නේ. ඇයි කරන්නේ? එයානේ ඇයි ඒවා කරන්නේ කියලා මම මේ අහන්නේ. ඈ? ඉතින් කමාවේ ඇයිද? තාතුන් වෙලා ඉන්න එකේ තියෙන්නේ. අරමුණු පිළිබඳව ඔය කිවා කාරණේ තරින තාතුන් කමක් ඇති වෙනවා අරමුණු දැකින වෙලාවේ. Tamanට ඒ අරමුණු පිළිබඳව පවතින වැරදි දෘෂ්ටිය නිසා ඒ අරමුණ තමන් ආසාවෙන් ගත්තා ආසාව තියෙනකන් ඔය වැඩ නවත්තන්න බෑ. ආයතනට එන අරමුණු වලට ආසාව නැති වුණොත් ඔය වැඩ ඉවර වෙනවා. ආසාවෙන් ඉඳා හිතනවා කතා කරනවා කියා ගන්නවා. ආසාව විතරක් නෙවෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දැන් ගොඩක් වැඩ තියෙනවා. ඒක තමයි දැන් දැනගන්න ආසාවත් එක්ක Tamanට තරහ කෙලෙක්කුත් එක්කත් ඔය වැඩ කරනවා ආයතනවලට ලැබෙන අරමුණු වලදී තරහ තියෙනවා නම් ඒත් හිතනවා තරහින් හිතනවා තරහින් කතා කරනවා තරහින් ක්‍රියා කරනවා හරි එතකොට අරමුණු පිළිබඳව Tamanට නිවැරදි වැටහෙන්නේ නැත්නම් ඒ මොකද වෙන්නේ? එයා සැකයෙන් ඒ ගැන හිතන්න පටන් ගන්නවා. සැකයෙන් හිතනවා ඒ ගැන. සැකයෙන් කතා කරනවා. සැකයෙන් ක්‍රියා කරනවා. සැකයෙන් ඔය වැඩ ටික කරන්න ගන්නවා. හරි. කොහොමයි දෙලි බුදුහාමර දක්වනවා මේ ආකාරයට ගත්තාම මේ ස්වභාවයන් පිළිබඳව ඔහුට වැරදි ආකල්පයක් තියෙනවා. ඒ වැරදි ආකල්පය පවතින තාක් කල් ඔහුට මේ සිතීම් කතා කිරීම ක්‍රියා කිරීම නවත්තන්න බෑ. එහෙනම් ඉතින් ওই தත්වයන් සියල්ලට පොදුවේ බුදුහාමර කිව්වේ මොකද්ද? මොකද අවිද්‍යාව අවිද්‍යාව තියෙනකම් ඔය වැඩේ නතර වෙන්නේ. එන ආයතන වල ලැබෙන අරමුණු පිළිබඳව අවිද්‍යාවෙන් අපි පසු වෙනවාද? ඔවුට කිසිසේත් කර්මය නතර කරන්න බෑ. හරිද? එහෙනම් මොකද වෙන්නේ? අපිට කර්ම නතර කරන්න කිසිසේත් බෑ. මොකද කර්ම නතර වෙනවා කියන්නේ මොකක්ද? ඒ තමයි නිර්වාණය කියන தත්ත්වය. එතන නිර්වාණය යනු Tamande එකක් තේරුම් කරගෙන යන්න වෙනවා සංකත සහ අසංකත කියලා ධර්මතා දෙකක් ගැන කතා කරනවා. මොනවද සංකත කියන්නේ? සකස් කරන ලද සකස් කරගන්න පුළුවන් ඒවට කියනවා සංකත. අසංකත කියන්නේ? ඈ? ඔව් ඒක සකස් කරගන්න බෑ සකසන්න බෑ ඒක සකස් වෙනවා. ඒක වී වෙන එකක්. එතකොට දැන් නිවන කියන්නේ කොහොම එකක්ද? අසංකත එකක්. ඒක සකස් කරන්න අපිට බෑ. එහෙනම් අපිට කර්ම නතර කරන්න බෑ. තේරුණා? අපි හිතුවාට අපිට කර්ම නතර කරන්න ඕනි කියලා කර්ම නතර කරන්න බෑ. ඇයි කර්ම නතර වීම ඉබේ සිද්ධ වුණොත් විතරයි තමන්ගේ සංකතය කියන தත්වයෙන් මිදිච්ච අසංකතතාවයක් එන්නේ. හරිද? එහෙනම් කර්ම නතර වෙනවා කියන දැනට අපි වැඩ කරන්නයි ඕනේ. එහෙම. පැහැදිලිද වැඩි? එනිසා අපිට කර්ම නතර වෙන්න නම් කර්ම ඇති වෙන්න හේතුව අපිට නතර කරන්න කියලා බුදුහාමුදුරුවෝකදී පැහැදිලි කරනවා. එහෙනම් කිනම් ආකාරයක කර්මද Tamanට මේ උපතක් ඇති කරේ අවිද්‍යාවෙන් සිදු කරගත්ත කර්ම තමයි උපතක් ඇති කරේ. එහෙනම් අපිට උපත නතර කරන්න නම් අවිද්‍යාවෙන් තොරව කර්ම කරන්න වෙනවා. අවිද්‍යාවෙන් තොරව කර්ම කිරීම තුළ ඇති වෙන ප්‍රතිඵලය තමයි කර්ම නතර වීම. නතර වීම නතර කිරීම නෙවෙයි. නතර වීම. ආන්ගේ නතර වෙච්ච දාටයි Tamanට තියෙන්නේ කියන්නේ කාට හරි බෑ හිතලා හිත නවත්තන්න බෑ හිතනවා කියන්නේ හිතක් ඇති වෙනවා හිතනවා කියන්නේ හිතක් ඇති වෙනවා හිතලා හිත නවත්තන්න කිසිසේත්ම කාටවත් බෑ එතකොට ඒක ඉබේ නතර වෙනවා හිතට අවශ්‍ය ශක්තිය නැති කරොත් ඒ කියන්නේ හිත පවතින්නේ මොකක් නිසාද අවිද්‍යාව නිසා අවිද්‍යාව නැති වෙනකොට හිතේ පැවැත්මක් නැති වෙනවා හැල්දිද? නිසා ගමන වම ටිකක් දැන් සංකීර්ණ වෙනවා, ගැඹුරු වෙනවා. දැන් පැහැදිලිව කියව කාරණේ. එතකොට ඔය අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ එක විටකම. අවිද්‍යාව එක විටකම කාටවත් දුරු වෙන්නේ නැහැ. ඒතරේ අවිද්‍යාව දුරු වීම ක්‍රමානුකූලව සිදු වෙන්න ඕනි. බුදු වෙනකොටත් ඒ සේමයි සිදු වෙන්නේ. හැබැයි ඒක බුදු වෙනකොට ඒ පියවර කීපෙම එකපාර යන්න පුළුවන්. හරිද? එතකොට ඒක අවස්ථා හතරක් බව ධර්මයේ කියනවා මොනවාද අවස්ථා හතර? සෝවාන්, සකදාගාමි, අනාගාමි. හරි. එතකොට සෝවාන් වෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව යම් දුරකට දුර වෙමින් ඔහුට සංකාර නිරෝධයක් ඇති වෙන්න ඕන. අවිද්‍යාව දුරු වුණා නම් ඒක වෙන්න ඕන. එහෙම උනේ නැත්තම් තමයි මේ தත්ත්වය ඇති වුණා කියලා තීරණයක් ගන්න බෑ. හරිද? එතකොට සකදාගාමි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? ආයෙත් උඩ අවිද්‍යාව දුරු වෙනවා තා ටිකක්. ඒ තා ටිකක් දුරු වෙනකොට මොකද වෙන්නේ? ආයෙත් සංකාරය නිරෝධ වෙන්න ඕන. නිරෝධ වෙනොත් විතරයි. මොකද තණ්හා දුරු වෙනවා අපි ඒක. අවිද්‍යාවෙන් තණ්හාට ගන්නවා. තණ්හා දුරු වෙනවා නම් තමන්ට තණ්හා දුරු වෙන්නේ අවිද්‍යාව දුරු වෙච්චාම අවිද්‍යාව නිසා හටගත්ත සංකාර නැති වෙනවා. හරිද? ඒකට තමයි කුසල සංකාර කරන්න ඕනේ. අවිද්‍යාවෙන් තොර වූ සංකාර ප්‍රවැත්තිය යුතුයි. එතකොට සකදාගාමී වුණත් ඔහු ආයෙත් උපදිනවද නැද්ද? උපදිනවා. ඒයි තවත් ආසාව අවිද්‍යාව කියන එක තියෙනවා. එහෙනම් ඔහුටත් මොකද කරන්න වෙන්නේ තවත්? තවත් අවිද්‍යාව දුරු කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඔහුට මොකද වෙන්නේ? අනාගාමී වෙනවා. අනාගාමී වෙනකොටත් ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් තර සංකාර නිරෝධයක් ඔහුට අත්විඳින්න ලැබෙන්නේ. ඒත් අනාගාමී කෙනාට උපතක් තියෙනවද නැද්ද? තියෙනවා. හා ඔහු උපදින්නේ නම් මොකක් නිසාද? තවත් හොරා විද්‍යාව තියෙන නිසා. එහෙනම් ඔහුත් මොකද කරන්නේ? තවත් අවිද්‍යාව දුරු කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ උඩ? අරහත් භාවයටපත් වෙනවා. අරහත් වෙනවා කියලා මොකද උනේ? ආයේ අවිද්‍යාව දුරු වෙලා සංකාර නිරෝධ හරිද? ඒකට කිව්වේ සතර මගක් තියෙනවා, සතර ඵලයක් තියෙනවා නිර්වාණයට එන්න. එහෙනම් මේ සතර මගම යායුතුයි, සතර ඵලයටමපත් වේතුයි. බුදු වෙනකොටත් සෝවාන්ක දාගන්න අනාගාමී සිංගිල රහත් ඵලය එක විතරම ලබනවා. හරිද? හැදෙන්නද වෙන්නේ? හ්ම්. දැන් එතකොට ඕම මොක තමයි තමයි මේ මුලින්ම කියා දුන්නේ කරන්න තියෙන වැඩේ ගැන పూర్වයේ අවබෝධයක් ඇතුව මේ වැඩේ පටන් ගන්න ඕනේ. දැන් මේ තාක්කල් ගමන් ඔය වැඩේ ඔය අවබෝධයෙන් යුතුව පටන් ගන්නගත්තේ. ඔය අවබෝධයෙන් යුතුව තමයි මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා. ඈ? මොකද? ඔව්. උත්සාහ කරන්න දෙලා අපි තමයි මේක දැනගෙන පටන් ගත්තේ කියලා අහන්නේ වැඩේ කරන්න. ඈ? දැනගෙන? එහෙනම් මේ ආගමන ආ ඉවර නෑ. ඉතින් ඉවර නැත ඉතින් ඕක දැනගත්තා නේ දැනගත්ත කෙනා ඉදිරියට ටිකක් අහගන්න ඉතින්. මගෙන් අහගන්න time වුණා. ඈ? එහෙනම් ඉතින් ගියාදලා නෑ ආගත්ත කෙනා හරියට. නැත්නම් ඉතින් ආය අහන්න යන්න ඕනේ මං කිව්වේ දොස්තරගෙන් වැඩේ ලෙඩේ හොඳ වුණා නම් ආයෙ මොකද තාත් කෙනෙක් හම්බෙන්න යන්නේ? මේකත් ඒ වගේ ලෙඩක් තමයි ආයෙ. ආ මං ගාව ලෙඩේට බෙහෙත් ඉවර වෙන්න දෙනවා මිසක් මං ගාව වාගෙන බෙහෙත් දීලා නැහැ. බුදුහාමුදුරුවෝ ආයි බාගෙන බෙහෙත් දුන්නේ නැහැ. අවිජ්ජා විසරේ නැති කරගන්න. ඈ? අවිජ්ජාව කියන්නේ ඒක නැති කරගන්න කොහොමද? ඈ? ඒක ප්‍රඥාවෙන්ම සුවා ගන්න ඕනේ. ඔව් ප්‍රඥාවෙන් තමයි කරන්නේ වැඩි කරාම එකපාරට ඉවරයි. ආයි දෙපාරක් නැහැ. බුදුහාමුදුරුවෝ බාගෙන කරන්න කියලා කොහෙද කියලා දෙන්නේ? ස්වාමීන් වහන්සේ සතරේ ආයි කරනවා අනිවාර්යයෙන්ම. ඈ? අයි දවස් හතරක් ඕනේ නැහැ එක මොහොතෙන් අයින් වෙනවා කියන විදිහට පොරොත්. දවස් හතරක් මට ඕනේ නැහැ. රාත් දෙන්න එක සිතයි වෙනස් වෙන්න ඕනි. ඒත් ඒ වෙනස් කරගන්න හැටි මට කියා දෙන්න පුළුවන් කරගන්න එක තමන් ගඩ. ඒකට සතියක් ඇයිද මාසයක් ඇයිද අවුරුද්දක් ඇයිද අවුරුදු ලක්ෂයක් ඇයිද කියන්නේ මම දන්නේ ආත්ම කෝටියක් ඇයිද කියන්නේ මම දන්නේ නැහැ. කරන විදිහට වෙයි. කියලා දෙන්න සාරුණා. ඒ කියලා දෙන්න යාවේ. නැත්නම් <laughs> නොකියන්න යාවේ. කියලා දෙන්න විගහන ගන්න එපා විගහන ගන්න විගහන ගන්න නම් කියන්නේ කරගන්න නැහැ විගහන ගන්න එයා විගහන කියන්නේ තමයි වැඩි වෙලා තියෙන්නේ ආ පොතම තරහ ලියලා සා විගහන කියන්නේ එහෙම නෑ ආ විගහන කරන්නේ තමයි වෙලා තියෙන්නේ විගහන කරන හැටි තමයි මාත් කියන්නේ කෙටි මාර්ගය තමයි කියලා දෙන්නේ. කියන්නේ කෙටිම මාර්ගය තමයි කියලා දෙන්නේ ප්‍රඥාවන්ත භාවයෙන්. ඒක තමයි සතර සතිපට්ඨානයේ කෙටිම මාර්ගය කියලා බුදුආමර ධර්මයක තමයි වෙන එකක්වත් බුදුආමරෙන් කියලා නැහැ. හරිද? එහෙනම් මේ කෙටිම මාර්ගය තමයි කියලා දෙන්නේ කෙටිම මාර්ගය යන්න. හැබැයි දැඩිම වීරියක් කරන්න වෙනවා. ඒ කියන්නේ තමන්ට නොකඩවාම ඒ කාර්යය යෙදුනොත් කෙටි කාලයක් තුළදී මේ වැඩේ ඉවරයක් වෙනවා. බුදාරු කිව්වේ බුදාරු කියන්නේ මම නෙවෙයි කියන්නේ. බුදාරු කියනවා දින හතක් කලන්ට දින හතක් අඛණ්ඩව අඛණ්ඩව එම කාර්යයේ යෙදුනොත් ඔහුට වීර්ය මදි වුණොත් අනාගාමී වේ වීර්ය සම්පූර්ණ වුණොත් රහත් වෙයි. දින්නම් බලානම් පාටිකංකම් මම නෙවෙයි කියන්නේ බුදුහාම කියන්නේ දින්නම් බලානම් පාටිකංකම් ඵල දෙකෙන් එකක් ලැබෙනවා අනාගාමිතාවදී නැත්නම් ධිට ධම්මිකානම් මේ ආත්මවේ සියලු කෙලෙස් ප්‍රහාණය කරනවා. හරිද? පැහැදිලිද? දින හතයි කරන්න කියන්නේ. කොහොමද දැනගන්නේ? ඈ කොහොමද දැනගන්නේ? දැනගන්නද දැන් කිව්වා ඒක තාම තේරිලා නැත්නම් ඒක ගෝකාවට මට බලන්න යන්නේ නැහැ. මට ආයි කියලා දෙන්න බෑ. දැනගන්නද දැන් කියලා දීලා ඉවරයි. ඒක කමන්ට වෙච්ච දාලා තමයි පිළිගන්න. ඉතින් කියන්නේ මේක කරගන්න බැරි නේද? මම යන්න කිව්වා ගෙදර. මම යන්න කිව්වා. මම යන්න කිව්වා. මම යන්න කිව්වේ නෑ. යන්න ඕනේ පස්සේ ඉන්න බෑ. හරි. අද හදාගත්තේ මොනවා කන්න? කන්නද? ආතල කන්නද මන්ද හදාගත්තේ? තාමලේ ඉන්නවා. හරි? තානන්ද? තානන්නේ බෑ. මොකද තාන? ස්වාමීන් වහන්සේලා ඉඳලා නේද ඉතින් යනවා යන්න තේරුම් ගන්න. <laughs> ඉන්න තහනම්. ඈ. ඉන්න තහනම් නෑ. ඒ ඉඳා ඉන්න ඕන් නැති එක තමයි ඔය අය කියන්නේ. ඉන්න ඕන් නැහැ මේක නේද? ඒ නේද කියන්නේ නා. ඈ. මොකද්ද කියන්නේ? සංගෝමී ධර්මං වරං යාව නිබ්බානපත්තිය හරිද? බුද්ධෝ මේ ධර්ණං වරං. තිලුණු ධර්ම විතරයි. නත්ති මේ ධර්ණං අඤ්ඤං. ඒ බුද්ධෝ මේ ධර්ණං වරං නත්ති මේ ධර්ණං වරං ධම්මෝ මේ ධර්ණං වරං කියලා ගෙදර යනවා. ඒ මාර්ගය. ඒ වගේ නිකන් නෙවෙයි මේක ඒඳා දැන් ඉතින් ඔහොම වැඩි තමන්ම දැනගන්න වෙනවා. ඔය දින හතක් බුදුමාරෝවා කරන්න කිව්වේ දින හත යනු සිහිය නොකඩවා අත්මහැර කුසලය තුල පාවිච්චි කරන්නට. ඒක මේ පැය භාගයක් දවස් හතක් කරලා නෙවෙයි විනාඩි පහක් දවස් හතක් කාණි කරලා නෙවෙයි. ඒකට අකණ්ඩව අපි කිව්වොත් දවසකට පැය කීයක් තියෙනවද? ආ පැය 24න් පැය 24ම ওই කාර්යය කරොත් හරි. හත් දවසක් කරන්න ආන්නේ. හරිද? ආ ඈ මොකද කියන්නේ බලන්න. මගේ මොනවද කියන්නේ? මම කියන්නේ එයාට කියන්නේ මේ තියෙන මට කියන්න තියෙන කියලා. ඈ? එහෙම කරන්නේ කොහොමද කරන්නේ? දින හතක් අත්මයාර පැවිදි අතර ඔය වැඩේ කරා. එච්චරයි. හරි. හරි ටික කියලා දෙන්න අයිටි කරන්න. කරලා උනේ නැත්තම් විතරක් ඇයි කියන්නේ. කරලා උනේ නැත්තම් කරලා. තාත අතරේ වැඩේ ටික කියලා දෙන්නා. පෙරටික අත්නහැර නොනැගිට දින හතක් පැය 24ම ඔය කාර්ය කරලා අනාගාමී වූ රහත් නොවුනොත් ඇවිත් කියන්නේ. මම <laughs> ගෙදර ගැන කතා කරනවා කියලා ආයෙත් මම ගෙදර ගැන කතා කරනවා. දැන් තමන් ආවේ මෙහෙ ගෙදර ඉඳලා ගෙදර යනකොට මෙහෙම වන්ද. ස්වාමීන් වහන්සේ ගොඩාක් වැඩ තියෙනවා. ඒ කියන්නේ දැන් නිවන් දකින්න දෙවෙනි කියලා වැඩි කරලා ඉන්නද? දැන් කීවේ? අමුදේම ජීවනයේ කතා කරන්නේ. එන්නේ ඉල බලන්න මේ පාත්. මේ නිවන හොඳයි. ඈ? නිවන් දකින්න දෙවන්නේ? එහෙම? එහෙනම් අර ගෙදරම කරලා බලන්න. මම බලලා කන්න දිලා. මේ පාර මේ. දැන් මොන જાතිය ආවද කියලා මේ જાතියයි. හා ඔව් ඒක තමයි. මේක තින්න එක හොඳයි. දැන් ඔය කියන කාර්යය කරන්න බෑ. කොහොම ඔය ආතාව තියන අයට. ඒක තමයි ප්‍රශ්නේ. ඒකට අර ඒක දෙනවා මේ දෙනවා අර වැඩේ දෙනවා මේ වැඩේ දෙනවා මේක කරන්න ඕනි අර කරන්න ඕනි කියලා මොකක් හරි එකක් කියලා ආපහු පරණ ආසාවට දුවනවා. මිත මේක කරලා ඉවර කරගන්න හැකියාව තිබුණාට කරගන්නේ නැහැ. ඒකයි මම කියන්නේ නිවන් දකින්න ඕනේ නැහැ කියලා. ඕන්නම් මෙච්චර කියද්දි බුදුහාමරෝ කියද්දි මේ දින හතක් වල මේක ඉවරයක් වෙනවා කියලා කොහොමද බලන්නේ? කොහොමද? ඔය කිව්වේ අරකට කර කර මේකක් කරන්න. මොන්ට රැවුලා කඳා දෙක ඕන මේක අර කාමයේ හැටි හැටි ඒක තමයි නිවන් දකින්නත් ඕනේ. ආය දෙකක් කරන්න පුළුවන් නෑ. ගඟේ පහළ යන ගම උඩට යන්න පුළුවන්. නිවන් දැකීම පටිසෝතගාමිනී හරිද? නිවනේ ඥාන ගමන තමන් අනිත් පැත්ත අනුසෝතගාමී. එතන දෙකක් කරන්න බෑ. එක්ක නිවන් දකින්න නැත්නම් දරුවෝ බල බල ඉන්නවා. දෙක එකක් කරගන්න. ඈ අය කණ්ඩයා මම කියන්නේ කණ්ඩයා මහන වෙන්නේ අපිට දාන්න ඕනේ නැහැ ගියන් නිවන්ද කියලා බැරිද මම බැරිද ඉහ තමයි නැත්තම් කියන්නේ නැත්තම් මේ පොදු නේද ගිහි කියන්නේ සොඩ ගිහි ගෙදරනේ ගිහි ගෙදර ඔව් ගිහි ගෙදර නේද පුළුවන් මම බැරිද ඔය මම බැරිවද ඉතින් ඕන එකක් කොන කරලා ඉන්නවා මට කවන්නේ නිවන් දකින්න ඕන නම් මේව කරන්න ඕනි අර බහුබුත වෙන්න බෑ ආසාවේ හැදෙන වැඩ අතාරින්න ඕන ආසාවේ අතාරින්න වැඩ අතහැරලා කියන වැඩේ බුදුහාමුදුරු කියන වැඩේ කර කර හිටියොත් හරියයි. ඉතින් කරගන්න එක කරගන්නේ මට ගන්න ගෙදර ඉඳන් හරි කවන්නේ පාරේ ඉඳන් හරි කවන්නේ කැලේ ඉඳන් හරි කවන්නේ ඕක මට කවන්නේ හෙලිකොප්ටරේ ඉඳන් කරගත්තා මට කවන්නේ. කරගෙන මට අදාළ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතාරින්න ඕනේ අතාරින්න ඕනේ. භාවයේ තබ්බන්ත භාවිතං පහතබ්බන්ත පරිණාම අතාරින්න ඕන දේ අතාරින්න නැතුව කරන්න ඕන දේ කරාට අවබෝධය ලැබෙන්නේ නැහැ. බෙහෙත් බොනකොට බෙහෙත් විතරක් බීවට හරියන්නේ නැහැ. බෙහෙත් දෙනකොට දොස්තර කියනවා මේ මේවා කරන්න එපා. මේවා කන්න එපා, අරවා කන්න එපා, අර වැඩ කරන්න එපා කියලා. ඒතර එපා කියන වැඩ කරාම බෙහෙත් බීවට ලෙඩේ හොඳ වෙනවද? නැහැ. නැහැ. දැන් ඉතින් අර එපා ඒවා ටිකකුත් කියා දෙන්න තියෙනවා. ඒවා නම් එපාම වෙනවා තමයි ඔය ඇයිට කියා දෙන්න. එපා ඒවා. එතල එපා ඒවා කියා දෙන්න. පස්සේ කියා දෙන්න මම ඕක කරන්නේ තීටි. එතකොට එපා ඒවා කියලා දුන්නා එපා වෙච්චම යනවා යන්න. එතකොට අනිත් ඒවාට වීගේ මම කියා දෙනවා ඉදිරි ටික. කරන්න එපා කියන වැඩේ තමයි ඉතලා කියන්නේ. මොකද ඒකට කැමති නෑ මම. මම දන්නවා ඒ ඒ ටිකමයි මම ඉතලා කියන්නේ. බුදුආර වැඩ දෙකක් තියෙනවා කරන්න කරන්න මොකද්ද? කොරන්න එපා කියන ඒවා මේ මේක හයි කරන්න. හරි. කරන්න එපා කියලා ටිකක් තියෙනවා. හරි තද ගන්න දෙනවා. කරන්න එපා කියන ඒවා ටිකක් තියෙනවා. සා කරන්න කියන ඒවා ටිකක් තියෙනවා. හරිද? එතකොට එපා කියන ඒවා මොකද කරන්න ඕනේ? ඈ? නොකර ඉන්න ඕන. කරන්න කියන ඒවා ආ ඒවා අකණ්ඩව කරන්න ඕනේ නොකරන්න තියෙනව නොකරන්න ඕනේ. හරිද? අකණ්ඩව කරන්න තියෙන කන්නේ දාන දෙන එක. ඈ? ඔව්. දීලා දාන දෙනවා. ඒක ඉවරයි ඔක්කොම දීලා. එතන ඉවරයි ඔක්කොම. ආ දෙන්න දෙන්නේ නැහැ. ඔක්කොම දෙනවා දෙනවා දෙනවා දෙනවා දීලා ඈ දෙනවද? දෙනවා ඈ දෙයි. දෙයි තා. ඈ මොනවද දෙන්නේ? දැල්පා තමයි ලෑස්ති දෙක දෙක ජීවිතයක් බේරගන්න දෙන්න කිව්වොත් හાર્ට් එක දැන් ඉන්නොත් දෙනවා ආ හાર્ට් එක හાર્ට් එක දෙයි දැන් ජීවිතයක් බේරගන්න ඉන්නොත් දෙනවා මොකද දෙන්නේ ඒ මනුස්සයා බේරලා බේර මොනවා කන්න බලන්න ඒක මන් දන්නේ නැහැ මේක මන් දන්නේ නැහැ ඊට වෙන්නේ දන්නේ නැත්නම් මොකද කරන්නේ මනුස්සයා ජීවත් කරන්නේ මොකද ජීවත් කරන්නේ ආන් ඔය කාරණේ තමයි දැන් දැනගන්න තියෙන්නේ. තමන් මොනවද අත්හරින්න ඕන. ඒක අවබෝධයෙන් අතාරින්න ඕනේ. අතාරිනවා කියලා කොහොම අතාරින්න කියලා බුදුහාමුදුරු කියලා නැහැ. හරිද? ඇයි දැන් තමන් මේ උපත නතර කරන්න ඕන කියන තීරණයට එන්නේ? ඇයි එහෙම කියන්නේ? සංසාරේ දුකයි කියලා කියනවා. එහෙනම් දැන් දුකට තමන් කැමැතිද අකමැතිද? අකමැති. එතකොට එහෙනම් තවත් කෙනෙක් දුක් විඳිනවාට තමන් කැමැතිද? එහෙනම් තමන් දුකට අකමැති නම් තවත් කෙනෙක් දුක් විඳිනවාට තමන් කැමති වෙන්නත් බෑ. එහෙනම් තවත් කෙනෙක් දුක් විඳින තත්ත්වයටපත් කරනවා නම් ඒක හොඳ ක්‍රියාවක්ද නරක ක්‍රියාවක්ද? නරක ක්‍රියාවක්. ඒතර සත්පුරුෂයෝද ඒ අය අසත්පුරුෂයෝද? අසත්පුරුෂයෝ. එහෙනම් අසත්පුරුෂයන් පුළුවන් ද නිවන් දකින්න? පුළුවන්? බෑ. ඔය අය සත්පුරුෂද අසත්පුරුෂද? ඈ? ඒ අසත්පුරුෂයද? ආ ඒ අසත්පුරුෂයද නතර කරපු දාට. ආ ඒක නම් හරි. අසත්පුරුෂයද නතර කරපු දාට නිවන් දැක්කයි. දැන් මොකක්? එහෙනම් අඟුලිමාල අර අඟුලිමාලේ අසත්පුරුෂයල නවත්තලා තමයි රහත් වුනේ. අඟුලිමාල රහත් වුණාට පස්සේ ඒවට එන්නේ. දැන් ඔයාලටත් ඒක තමයි මම කියාගෙන යන්න පටන් ගන්නෙ දැන්. දැන් ඔය දුකයි කිව්වට දුකම අන් අයට ඇති කර දීමත් තමන් දුක් විඳීමත් අන් අයට දුක් ඇතිවීම සඳහා කටයුතු කිරීමත් කරනවා නම් ඒක හරියට ඈ වැරදි. එහෙනම් ඒව අත්හරින්න ඕනේද කරන්න ඕනේද? අත්හරින්න ඕනේ. දැන් තමන්ම මට කියන්න ඔය කියන ආකාරයෙන් උප්පත්තිය දුකයි කිව්වා. උප්පත්තිය දුකයි කියන්නේ තමන්ට තේරිච්ච දේවල් මොනවාද කියලා. උප්පත්තිය උප්පත්තිය දුකයි කියන්නේ තමන් මොනවාද තේරිලා දෙනවද? තේරිච්ච නම් කියේ දුකයි කියලා. මොනවද තේරෙන්නේ? ඒ පස්සේ වෙච්ච ඒවා පස්සේ බලාගන්න ඈ. උප්පත්තිය. ඉපදීම දුකයි කියන්නේ විතරයි ආවේ. ලෙඩවීම ගැන දුක ආවේ නෑ මම. ආයතන යාම ගැන ආවෙත් නෑ, මරණය ගැන ආවෙත් නෑ, ඒ වගේ වෙන දේවල් මම ආවෙත් නෑ. ඉපදීම කියන එකක් ගැන දුකයි කියලා බුදුහාමරෝ පැහැදිලිව කියනවා. ඉපදීම දුකයි කියන්නේ Tamanda තේරිච්ච ඒවා මොනවද කියලා ආවේ. ආයෙ ඊට පස්සේ කොහොමද මට වැඩක් නැහැ ඉපදීම ගැන කියන්නේ. ජීවත් වීම කරන්නේ ඉපදුනාට පස්සේනේ. ආයෙ ජාති කරලා හදන්න. ජාති කියන්නේ මොකද කියලා ජරා මරණ කරන්න හදලා. ඔය දන්නේ නැහැ තමන් දැන් කොහෙද දැනගන්න ඉතුරු ආවේ? දැන් කොහෙද ඉපදිලා ඉන්නේ? සතර එක නෙමෙයි හරි දැන් ඉපදිච්ච වෙලේ ආවේ. මේ ආත්මෙ වෙච්ච එක අහන්න දැන් මේ. ආ දන්නේ නැහැ. ආන්නේ මතක නැති ඉන්න තමයි කියන්නේ. මතක් කරගෙන ඉන්න කියලා. ඕනේ නැති ඔක්කොම මතක තියාගත්තානේ. ඉපදිනා මතක නැහැ. එහෙනම් මොකද අඬාගෙන ආවේ? දන්නේ නැහැ. දන්නේ නැත්නම් ඈත් ගාගෙන ආවේ. ඈ දතරේ දතරේ නෙමෙයි වෙච්ච ඉන්න හිතේ ඉන්න. දතරේ ඉන්න. ආනේ තමයි දෙහිලා නැහැ කියන්නේ. ඒ ඉඳ ඔය ඔක්කොම තේරුණා. තේරිලා ඒ කියන தත්ත්වයේ තමනුපත් වෙලා තමන් ආයිත් ඒ දුකටමපත් වෙන තවත් අය පුරුදු කරන හැඩය තමයි බුදුහාමුදුරුවෝ අදාරන්නේ මේ අය කොයි જાතියද කියලා හිතාගන්න බෑ කියලා. හරිද? තරංගක මතක නෑ තමයි බුදුහාමුදුරුවෝ මතක තියාගන්න කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ මතක් කරලා දෙනවා උඹවා. ඔක්ක මතක තියාගන්න කියලා. ආන්ගේ මතක තියාගන්න. මම දෙල ලියලා තියලා පිටියේ තියලා බල බල ඉන්න හැමදාම. ඕනේ තියවා. මතක තියාගන්න නැතුව. උපදින්න තමන් මනුෂ්‍යාත්ම භාවයේ ඒකාන්තයෙන්ම මාකුසක් තුළ ගතකරන්න සිද්ධ වුණා. හරිද? එහෙම නැතුව දෙබදුනේ. නෑ. නදාගෙන නම් දැන් දන්නවනේ. එන්න හිතාගන්න කිව්වා දැන් ඔබේ தත්ත්වය කොයි වගේද කියලා. ඔය තියෙන ගල්බාතේ කියන්නේ. මාකුසේ තමයි. මොකද කියන්නේ? කාගේ කාරියේ. තමන්ගේ හැරේ තියෙන එක තමන්ගේ පුදුනා නේ අම්මගේ ශරීරය අම්මගේ ලගෙනවනේ අම්මගේ ශරීරයේ තියෙන එකේ තමයි පුදුනේ ආ ඕක ඇතුලේ මොනවද තියෙන්නේ වතුරක් සරව වගේ වතුරක් දියරයක් තියෙන්නේ ගඳ ගන්න එකක්ද සුවඳ එකක්ද ගඳ ගන්න එකක් හා අපිරිසිදු දුර්ගන්ධයෙන් යුක්ත ශ්‍රාවයක් හරියට කුණු එච්ච මාළු සුද්ධ කරපු හොදි වගේ එකක් කියන්නේ. හරිද? කුණු ගඳ ගහන එකක්. වටේ මොනවද තියෙන්නේ ඔබේ? අතෝජ තියෙන එක පැත්තෙන් ඔව් එක පැත්තෙන් ගුදේ තියෙනවා ඒකේ අතෝජ තියෙනවා තව ඈ මුත්‍රාසය තියෙනවා එක පැත්තකින් තව මුත්‍රාසය තියෙනවා මුත්‍රා විදිච්ච ලේ ලේ ලේ ඔය වටේ ඉතින් බල්බාසි පුරාම තියෙන ලේ තමයි පිටිවල ඔක්කොම වටේ ලේ පිල්ල තියෙනවා ඔව් වමනේ ගොඩක් තියෙනවා සමන් කෙළ පිටෝටු ආදී කලවම් වෙලා ඇඹරිලා පොඩි වෙච්ච ආහාර එකතු වෙච්ච ආමාශ මල්ලේ වමනේ ගොඩක් තියෙනවා. හා. ඔවා දිරවමින් යන බඩවැල් ටික තියෙනවා. ඔවා පිරවලා රොඩ බඩපත් වෙච්ච අතූති තියෙනවා, මුත්‍රා බඩපත් වෙච්ච ඒවා තියෙනවා. ඊළඟට තවත් අක්මාවක් ගඩු ආදී ඔක්කොම ප්‍රාචීර ආදී ගොඩක් තියෙනවා. ඔවට මැද්දේ තමයි මොකක් තියෙන්නේ? කල්පාශ්‍රය. හ්ම්. දැන් වටේ මොනවද තියෙන්නේ? ජරා. ජරා. ආ කණිවත් තිනවලට ඔය කියන්නේ. ඉඳලා ඉඳලා ඇවිල්ලා තව මතකයක් නෑ මේ මම. ඈ දැන් ඉතින් ගිහින් දැම්මම නමම කිසිදාක එලියක් වැටෙන්නේ නැති අඳුරු තැනකට අත් කකුල් ගැට ගහලා හිර කරලා ඔය වගේ තැනක ඉන්න දැන් කැමතිද? ඇසේ නෑ එන කිව්වේ පනොත් එක හිටියා කියලා. හා? <laughs> හිටියා නැද? හිටියා. දැන් එක දහසක් දිදී නෑ නේද නාවයක් නැත්නම් 10ක් ඒක ආසන්න කාලේ කොමිට කියන දවස් 285ක් 88ක් ඔය විදිහට 100ක් හරි 300ක් හරි ඉදී හරිද හ්ම් දැන් ඕකේ ඉන්නකම් මොකද වෙන්නේ ඕකේ ඉන්නකම් අම්මාගේ හැම ක්‍රියාකාරිකත්මක් තුලම දුකටපත් වෙන්න වෙනවා අම්මා උණුවෙන් ගන්න හැම වෙලාවකම රත් වෙනවා. අපායේ ලෝධියේ පිච්චෙනට වඩා අන්තයි කියලා කියනවා. අම්මා උණුවෙන් කනකොට අම්මාගේ ආමාශය පිම්බෙනවා පිම්බෙනකොට ආමාශය පිම්බෙන වෙලාවට ගර්භාෂය ඇකිලෙනවා. ඒ වදියට ඒක රත් වෙනවා රත් වුණාම තෙරපිලා රත් වෙච්ච ගිනියම් වූ අසූචි හැලියක පැහෙනවා වගේ පැහින්න වෙනවා ඒක ඇතුලේ. ඔය කෙනේ විතරක් වෙලා නිකන් හිටියා නම් හොඳයි අම්මා ඒක කාලා කාලා කාලා රස්තින් කාලා කාලා ඒ මදිවට මේවුන් ගෙව පෙරේත කමට කෑවා ඒ කුඩේටම තව අයිස්ක්‍රීම් ටිකකුත් එකපාරට. අර රත් වෙලා රත් වෙලා තිබ්බම දැන් ඊළාට මොකද කරන්නේ කූල් කරනවා මේක දැන් එකපාරට. දැන් හොරගන්න දෙයක් තියනවාද අර ඇතුලේ ඉන්නේ කාට? තේරෙනවද? දැන් නම් හිතලා එනකොට අර හිතේ ඕක කරපන් මේක කරපන් අත දාපන් කියලා කියනවා. කවුද ඇරි ඕක අතර ජර්සියක්වත් නැම නැත්තම් පෑන් එකක් අසුලං ගහගන්න. යන්නේ නැද්ද? නෑ. මැරෙන්නේ නැහැ කර්ම රෝග ස්වභාවයෙන්ද කියලා බුදුහාමර වදාළා. කර්මයෙන්ද අය ඉන්නේ නැහැ විඳගෙන ඉන්නවා මාකුසට වෙලා. රත් වෙනවා හිතල එනවා රත් වෙනවා හිතල එනවා කෙලවරක් නැහැ. අම අඩිය දෙන හැවාරයක් පාදාම කර්බාරිත් එක්කම හෙලෙනවා භූමිකම්පා වුණාට වඩා අහපා. තේරෙන්නේ? ඒ කොහේ යනවද දන්නෙත් නැහැ මොකක්වත් බේන්නෙත් නැහැ. ඕක හෙලි හෙලි දුවන එක විතරයි කරන්නේ. දෙල්ලන්නේ. හරියක් තියෙන වාරයක් පාන්තේ ওই පීඩාව ඉදින්න වෙනවා. හරි. අම්මා ඇඳුම් අදිනවා අය මදුවට. අදිනකොට අම්මාම ඔය පටි ගැට ගහනවා, ඉනේ වගේ කර ගහනවා, ඇඳුම් අදිනකොට ඕක හිර වෙලා තර වෙනවා ආර්ක ඇතුළට වෙලා. ඒක දැනෙනවා. අක්කම දැනෙන හිර තමයි බුදුහාරෝ කියන්නේ. මැරිලා නැහැනේ පණ දෙනවා. දැනෙනවා ඊටාම සංවේදීව දැනෙනවා. යන්තම් දැනෙනවා. ඔය පොඩි ළමයාගේ ශරීරෙ මොකද වෙන්නේ? ඊටාම සියුම් දෙත් ඊටාම හොඳට දැනෙනවා. මොකද හොඳටම සංවේදී වෙන අවස්ථාවක්. හතරම දැනෙනවා. දැනෙන්නේ නැද්ද නේද? දැනෙනවා. ඒකනේ ඔය කියන්නේ මාර්ගයේ ධර්මයේ තියෙන කාලේට ඔය එක එක බහුබුත කරන් දෙපා කියලා. ඒ ඔක්කොම තේරෙනවා යාට. අම්මා තරහ හිටියොත් ඒකත් තේරෙනවා. අම්මා ආතල් හිටියොත් ඒකත් තේරෙනවා. අම්මා කරන හැම දෙයක් වෙනුවෙන්ම යාලේ තියෙන ස්වභාවය එනවා. නවත්තන්න බෑ. හරිද? ඒකට අපායක ඉන්න හා සමානයි කියලා බුදුහාමුදුරු කියන්නේ. අපායක නම් එකක් විතරයි. එක්ක සීතල එක්ක රාත්නේ. දැන් මේකේ දෙකම විඳින්න ඕන. ආයතන වැඩිලා. සතිය හතක් යනකොට ආයතන වැඩිලා ඉවරයි. ඒකේ ස්වභාවයන් තියෙනවා දැනෙනවා. මොකද නැත්තම් ඒක පණ දිනේ. පණ නැත්තම් ඒක මැල්ල. පණ එක දෙලා ඉවරයි. සියුම් මොහොව ඒ සියල්ල තේරෙනවා. අයි දාතක් හරි තේරෙන්න බෑ. උපදින්න ආහාර කලින් ඒකට පණ දිනවනේ. ආයතන ටික ඔක්කොම දිනවනේ. තේරෙනවා. හරිද? එතකොට අම්මා කෑම ගන්න ඕනි, ඇඳුම් අඳින්න ඕනි, අම්මා එදී හොදන්න යන්න ඕනේ, වැඩි පිළියන්න ඕනේ, වැඩි පිළියන්න ඕනේ. අම්මා ගෙහින් වයස් පිළි වාඩි වෙනකොට අම්මගේ මුකුලයට කකුලයට වලටම හිර වෙලා තෙරපිලා අම්මා නිදා ගන්නකොට තෙරපෙනවා, ඇවිදිනකොට මේ පීඩාවටපත් වෙනවා. හැම අවස්ථාවකදීම මහා භයානක ස්වභාවයකින් වාසය කරන්න සිද්ධ වෙනවා. අම්මා ගන්න බෙහෙත් ඉඳා සමහර විට දරුවා අංග විකලභාවයටපත් වෙනවා. ඒ බෙහෙත් විදේලා මැරිලා යනවා මවකසේම බිහි වෙන්න කලින්. හරිද? බිහි වෙන වෙලාවෙත් කියනවා කොයි වගේ කියලාද? ආ කෑ ගහගෙන ඉන්නේ. කෑ ගහන්න නැතුව නම් කොහොමද ආවේ? හොඳයි කියලා සින්දු කිය කියලා ආවේ. ඇයි? බෙලියක් දෙන්නේ ඇයි? අමාරුයි. ඒක දරන්න බැරි කම නිසා. ඕමක තියෙනවා පොළොව අඟුල් දක්වලා දිනවා හරියට ඇතෙක් කාමරයක් තුළ ඉඳගෙනක ඉන්නකොට මේ ඇතා කාමරේ දොරේ යතුරු දාන්න තියෙන යතුරු සිදුරේ එළියට ඇදලා ගන්නවා වගේ කියලා. බුලන්ද? ඈ? බුලන් කරන්න. කරන්න බෑ. කරන්න බැරි වුණාට ඔය දහමාතයක් නාමාතයක් දක්වා වැඩිච්ච දරුවා බිහි වෙනකොට ආපහු අම්මගේ යෝනි මාර්ගය හරහා බිහි වෙන වෙලාවට ඔය දරුවාගේ ඇටකටු ඔක්කොම පොඩි වෙලා අම්මාගේ උගුල්ලට කකුල්ලට වලට හිර වෙලා තෙරපිලා බිහි වෙන වෙලාවේ මැරෙන්නේ නැත්තේ පෙර මිලක් ඉඳගෙනවා නැත්තම් මහා හානිදායක තත්ත්වයක් අම්මත් මැරලා යනවා දරුවත් මැරලා යනවා දෙන්නම මැරලා යන අවස්ථාවක් තියෙනවා අම්මා මැරලා දරුවා ඉතුරු වෙන අවස්ථා දරුවා මැරලා අම්මා ඉතුරු වෙන අවස්ථාවක් තියෙනවා ඒ තරම් භයානක අවස්ථාවක් කියලා කියනවා ඕක නිරේ ඉන්නවා තමාණයි කියනවා නිරේට ගියාහම තමාණයි කියන ওই වෙලාවේ ඇයි මොකක්වත් දන්නේ අඳුරු ගාමරයක් ඇතුළේ ඉඳගෙන අඳුරු කුටියක් තුළ ඉඳලා එළියට පෙරපලා තල්ලු කරලා දානවා වගේ මහා ගල් පර්වතයකින් පහළට ඇදලා දානවා වගේ මහා බීතියකින් නේද? දැන් කොහෙට ඇදලා දානවද දන්නේ නැහැ. මෙතර කාලයක් අර කාලේ හිටියා හිටියා දැන් කොහෙට හරි තල්ලු කරලා දානවා. කොහෙ යනවද දන්නේ නැහැ. හරිද? හ්ම් දැන් අතර වහම උනේ නැද්ද? ඈ කාටද මතක? කාටද මතකද කියලා ඇහුවේ? දැන් තමන් දරුවෝ වදපු වෙලාවේ මතක තිබුණ නැද්ද එතකොට ඔක වෙච්ච දෙයක්. තමන් මවුදක් දරාගෙන ඔය කියන ආකාරයෙන් ඔය වදවින්තාවන් ටික විදවිදා Tamanට ඇවිද ගන්න බැරුව, නැගිට ගන්න බැරුව, ඇලිකිල යා ගන්න බැරුව, ඇලිකිල යා ගන්න බැරුව, කන ඒවා දිරව ගන්න බැරුව, ඒ මාදේවට හැමතිස්සෙම දොස්තර ළඟට ගිහිල්ලා දොස්තරගෙන් බෙහෙත් ඉල්ලලා බෙහෙත් කර කර ඔය කියන ආකාරයෙන් පීඩා විඳපු කාලය Tamanට මතක නැද්ද? ඔය කියන ආකාරයෙන්ම දරු බිහි කරන්න ගිහිල්ලා වෙච්ච වද හින්දා මතක නැහැ. අරකට මතක නැහැ කිව්වෝ. සීස කරගන්න. ඈ ඒ කියන්නේ ඔය කරක් නාරපයක් ගියායි කොල්ල ගන්න කියලා. <laughs> එහෙනම් ඒක කොල්ල දාන්න තිබ්බනේ කෙලිම එළියෙම. ඈ නේද? ඇයිද ඒක කරලා ගත්තේ? අර වදේ ඉඳින්න බැරි හින්දානේ. නෑ එතකොටත් කෑ ගහනවා. ඒකක් වහම කරලා කෑ ගහනවා තමයි ඒකයි හැටි කෑ ගහන එක තමයි කොහොම. හරිද? ඒකෙන් දුකට කැමති නා අරකට විසවිද ආින්න බෑ. දාවණික තේරුන්නේ නැහැ කියන්න පුළුවන්ද ඒක? මාර්ගෝදේ හිටියානම් ওই ටික තේරිලාම යාවේ. හැබැයි ඕක මතක නැහැ තමයි. ඒ වගේම ඕක විද විදාම තමන් දරුව බිහිකරන්න හේසුනා නම් අම්මා විදියට ඒකත් තින්දා ඒ ආකාරයෙන්ම ওই දරුවා බිහි වෙනකන් පියෙක් නම් පියා කෙනත් අනිවාර්යයෙන් බයේ සැකේ ඉඳ සිද්ධ වෙච්ච අවස්ථාවන් වුණාද නැද්ද? ඈ භාර්යාවක් ඔය කියන ආකාරයෙන් දරුවෙක් හම්බෙන්න ඉන්න කාලේ ළමං සතුටෙන් සැපෙන් හිටියද බයෙන් සැකෙන් හිටියද? ඈ බයෙන් සැකෙන් ඇයි ඒ? කොයි වෙලේ? තාත්තගෙන් අහන්න වෙනවා මම තාත්තගෙන් අහන එක තමයි. අම්මගෙන් අහගන්න ඕනේ මම අම්මගෙන් අහගන්නවා. තාත්තගෙන් තමයි අහන්නේ. ඈ මොකද කියන්නේ ඒ කාලේ? ඒ අය ඕන එකක් කරගත්තා කියලා හිතියද? නෑ. ඇයි? එහෙනම් අම්මට අම්මා නැල්ලයිද දරුවා නැල්ලයිද දන්නේ නැහැ. ඒ කියන ආකාරයේ සැකයෙන් ඉන්න ඕනේ. ඒ මදිවට හැවෙලේම ඔය කියන විදිහට දොස්තර ළඟට යන්න ඕනි යන යන වාරයක් පාරා දොස්තරට ගාස්තු ගෙවන්න ඕනි අනික මොනවා කිව්වත් ඒක ඒක අර කියන එක අරන් දුන්නේ නැත්තම් මේක අරලයි කියලා බයි ඒක අරන් දෙන්නත් ඕනි උනාද නැද්ද හරිය දේවල් කිව්වොත් එහෙම අනේ මට දැන් නම් උයන්ට බෑ කියලා ඒක උයාගෙන කන්දා දිද්ද උනා අන්තිමට එයාට වෙල දෙන්නත් දිද්ද උනාද නැද්ද කඩෙන් ගේනවා කඩෙන් හරි ගේන්න ගේන්න යන්න එපා ඈ කඩෙන් හරි ගේන්න යන්න එපා ඈ ඒ වුණ නැද්ද වුණා. එහෙමත් වෙලා ඔය කෙන ආකාරයේ රෑ 12ට හරි දැන් ඉස්පිතාලේ යන්න ඕනේ කිව්වොත් එහෙම එදා ඇම්බියුලන්ස් එකක් කතා කරගෙන හරි යන්නේ නැහැ නැත්නම් කර තියන්න හරි යන්න උනන්නේ නැහැ. හා උනේ? එනවාද නැද්ද? වෙනවා. හ්ම්. එහෙනම් දැන් කොයි කෙනාද ඔය උපතේදී තුන්දෙනෙක් හිටියා අම්මා හිටියා තාත්තා හිටියා දරුවා. හ්ම්. කොයි කෙනාද දැන් තව ඉන්නේ? ඈ දරුවා දරුවා දපවින් දරුවා අම්මා කොහෙද දපවින් දා ගන්න දප දෙන්න ඇති එක කාලා කාලා කාලා කාලා එක වෙලක් කාලා නිකන් හිටියනම් කවන්නේ අර තුන් වෙලක් කාලා හත් පාරක්ද කනවා මේ මදුරට ඒ කාලේ තා බැරිහුත් එක කාන්නේ එහෙම බලන්නේ නැද්ද ඒ කියන්නේ දැන් ඕම ඒක තමයි බුදුහාමර කිව්වේ මේ උපදින දැනේ ඔය කිසිදු කෙනෙක්ට ඔය දුකෙන් නිදහස් වෙන්න බෑ හරිද ඉපදිච්ච වෙලේ පටන් ඔය කියන ශරීරයේ ලෙඩ නැති කරේ කවුද? අම්මා බාර ගන්නවද? මගේ දරුවා කියලා ඔළුවේ කැක්මක් දරුවාට ඇදිච්චාම අම්මා බාර ගන්නවා නේද? ඒ ඔබේ ඔළුවේ කැක්කම මට ටිකක් දියම් මං තියාගන්නම් ඔබ ගිහිල්ලා වරෙන් කියලා. කවුද තියාගන්නේ? කාටවත් බෑ. ලෙඩ හැදෙන්නේ නැති ඇඟක් කවුද හදලා දුන්නේ? කොයි අම්මාද කොයි තාත්තද? කවුද ඇදී? නෑ ඒ කියන්නේ දායාද කර දුන්නා ලෙඩ ඇඟක්. වයසට යන්නේ නැති ඇඟක් හැදුවද? නෑ. එහෙනම් දොස්තරටවත් දෙයියෙකුට බ්‍රහ්මියෙකුටවත් පුළුවන් ද ලෙඩ නැති ඇඟවල් හදන්න මේ ලෝකේ? බෑ. හදපු ධර්මයක් හැදුවේ එහෙනම් ලෙඩුද නැද්ද ඔය අයද? වයසට යන්නේ නැති අයද හැදුවේ වයසට යන අයද හැදුවේ? නෑ. දැන් කවුද කැමති ලෙඩට කවුද කැමති වයසට යනවා? හා අකමැති දේවල් ටිකක්ම දායාද කර දුන්නාද නැද්ද උපදින කෙනාට? දුන්නා නැද්ද? දුන්නා. මැරෙන්නේ නැති ශරීර කාටවත් තිබ්බද? නෑ. එහෙනම් උපන් දා පටන්ම ලෙඩ වයසට යෑම මරණය. උපන්දා පටන්ම ඔය ජීවිතය වෙනුවෙන් ජීවත් කරවන්න වෙහෙසීම. එවදිච්ච තැනේම අන්ත අසරණයි. කිසිවෙත් බැලුවේ නැත්තම් මැරලා යනවා. කන්න දන්නේ නැහැ, ඉඳ ගන්න දන්නේ නැහැ, හිට ගන්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ, ඇවිදින්න දන්නේ නැහැ, මොකක්වත් කරන්න බෑ. කවුරු හරි බලන්න ඕනේ නැද්ද? කවුරු හරි බලන්න ඕනේ මයි. එවදිච්ච වෙලේ ඉඳන්ම බඩගින්න පිපාසය කියන දුක් දෙක දැනෙන්න පටන් ගන්නවා. ඔය දෙක නතර කරන්න ක්‍රමයක් තියෙනවද? නෑ. බඩගිනිට මොකද කරන්න ඕනේ? කන්න ඕනේ. විපාදයට බොන්න ඕනේ. කෑවහම කෑවහම ආයේ වැතිකිලි යන්න ඕනේ. බීවහම මුත්‍රා කරන්න ඕනේ. එතකොට ඒවා ඒවා කරන තැන් හොයාගන්න ඕනේ. ඒවා කවුරු හරි හොයවන්න ඕනේ. නාවන්න ඕනි, පිය දාන්න ඕනි. කිසි කාලේ කිසිවක් කරන්න බෑ. ඒ වගේ කිසිවක් දැනගෙන ආවද? නෑ. ආ, ඒතර පොඩි ළමයි හිටපු කාලේ කීයක් නම් ඔය කියන විදියට රෙදි ඇඳුවාද, රෙදි හේතුවාද? ඈ? කීයක් හේතුවාද? ගොඩක්. ගොඩක් හේතුවා. ඔය ඉවරුණාද? නෑ. නතර ගන්න පුළුවන් නේද? බෑ. දැන් ඔය කියන ආකාරයෙන් තමනුත් ලෙඩෙක් වෙලා තමනුත් මහලු බවටපත් වෙලා තමනුත් මේ මරණවා කියන ස්වභාවයක් උරුම කරගෙන තවත් ඒ જાතියම ලෙඩ හැදෙන තවත් ඒ જાතියම වයසට යන ඒ જાතියම මැරෙන ඒ જાතියම බඩගින්න පිපාසය ආදී මේ දුක්ඛ ස්වභාවයන් උරුම කරගත්ත තවත් ස්වභාවයක් ලං කරගන්නවා කියන්නේ මොකක්ද කරගෙන තියෙන්නේ දුක ලං කරගත්තා. දැන් දුක තේරෙන අය දුක ලං කරගන්නවා. එහෙනම් කියන්නේ දුක තේරිලා ආමයි කරන්නේ කියලානේ. තමන් මාළු වෙන්නේ කවද්ද? ආ? එපදිච්ච 16 ඉඳන්. තමන්ට ලෙඩ ඇතිනේ කවද ඉඳන්? බන්දායි ඉඳන් ඔකේ ලෙඩ දිනනවා. බන්දායි ඉඳන් වයසට යනවා. කවද්ද මැරෙන්නේ? ඈ? උපදින 10 ඉඳන් මැරෙනවා උපදිනවා. උපදිච්ච දායන තමන්ගේ ශාරීරියෙන් දිවිච්ච ඒවා මැරිලා. ඉපදෙනකොට දිවිච්ච කෙස් තියෙන අය අතොස්සන් බලන්න. වෙනත් වෙලා වෙනත් වෙනවා වෙනත් වෙත කැලේ හරියට නේ කොහොම වෙනවද බලන්න වෙනත් වෙත කැලේ. හා ඉපදෙනකොට දිවිච්ච දත් ටිකව බලන්න. ඉපදෙන දත් නැහැ. හා කරාපු දත් ටිකව. හරිද පේනවද? හා පේනවා තමයි. කැලි කැලි දෙනවා. ඉපදන් තිබිච්ච ඇට ටික තාම තියෙන්නේ ඇගේ. ඉතාලියේ එහෙම තමයි. ආය වෙනස් වෙලා. වෙනස් වෙලා නැහැ තිබිච්ච ඇට ටික ගිහිල්ලා වෙන ඇට ටිකක් ඇවිල්ලා තියෙනවා. ආගේ තාම තේරෙන්නේ නැහැ. Tamanට මේ ශනික මරණය ගැන தත්ත්වය Tamanට පස්සේ ගියා දෙන්නම් හිට අනිත් වෙනකොට. ඒ නිසා බුදුආරාධනා කිසිම ස්වභාවයක් ඔය ශරීරයේ තිබුණේ නැහැ. තිබිච්ච ඒවා ඔක්කොම මැරිලා ඉන්නුනා වෙන ඒවා ටිකක් ඇරුණා. හරිද? එහෙනම් තමන්ගේ දැන් ශරීරයේ ස්වභාවය උපන්දාවටන් ලෙඩ උපන්දාවටන් වයසට යන උපන්දාවටන් මරණයේදී බඩවින්න විපාසය නැමැති පීඩාවන් සහිත නිරන්තරයෙන් මේ ජීවත් වීම සඳහා වෙහෙසෙන්න තියෙන. කිසිදාක නතර කරන්න බැරි වෙහෙසී ටිකක්. නවත්තන්න බෑ. මරණකම්ම කන්න ඕනි බොන්න ඕනි. එක කවුරු හරි කවන්න ඕනි කවුරු හරි පොවන්න ඕනි නැත්තම් කරන්න විදියක් නෑ නැත්තම් මැරෙලා යනවා. ඒ දෙක වෙනුවෙන් නෙවෙයි ඔය ඔක්කොම ටික වෙහෙතිලා ඔය වැඩේ කරන්නේ. දැන් ඉගෙන ගන්න ඕනේ, රත්තා කරන්න ඕනේ, ඒවල් දා ගන්න ඕනේ, ඒවා තමන් පවත්තා ගන්න මේ කියන කය පෝෂණය කරගන්න නෙවෙයිද ලෙඩ හැදෙන වයසට යන. ඉගෙන ගත්තේ මොකටද? රත්තා. රත්තා කරන්නේ මොකටද? ජීවත් වෙන්න මොකක් රකින්නද? අර කුණු වේවි ගුණ වේවි ගිහිල්ලා මැරලා යන එක රකින්න. ඒක රකින්නේ නෑ. වෙන මොකක් රකද්ද? දරුව ඥාතීන් කියලා තමයි රැකගන්නේ ඔක්කොම මොනවාද? ඒ වද නැද්ද? හ්ම් දැන් මොනවා කළාද නවත්තන්න පුළුවන් උනේ ඔය කියන කාරණා තුන. ලෙඩ වයසට යාම මරණය. මේ ලෝක ධාතුව තුළ තමන්ට මොනවා ක්‍රියාකාරකමක් බෙහෙත් කළා හරි මොනවා කරලා හරි මොනෑම උපක්‍රමයක් යොදලා හරි කාට හරි පුළුවන් වුණාද ලෙඩ නවත්තන්න? බෑ. වැදට යාම? බෑ. මරණය? නෑ. නෑ. හ්ම්. එහෙනම් දැන් තමන් බෙහෙත් බීලා බීලා බීලා බීලා දොස්තරට තල්ලි දීලා දීලා දීලා දීලා දීලා මොකද කරන්නේ? මැරෙල යනවා. ඈ? ඒ කියන්නේ මැරෙන්න බෙහෙත් දුවා. දැන් බෙහෙත් දී මොකද? සනීප වෙන්න. මොනවා සනීප වෙන්නේ? සනීපුනේ මොනවා? ලෙඩ සනීපුණාද? එන වයස දැනක සනීපුණාද? මැරෙන්න සනීපුණාද? හරිද? එහෙනම් මොකටද බෙහෙත් බොන්නේ? මැරෙන්න. බෙහෙත් බිව්වත් මැරෙනවද නැද්ද? බෙහෙත් බිව්වත් මැරෙන්නේ නැහැ. හරිද? එහෙනම් මොකටද බිව්වේ? ආනේ තමයි කිව්වේ ඕකෙන් නිදහස් වෙන්න ඕන කියන ආසාව කියන එක. එහෙනම් තමයි බුදුහාමර වදාරන්නේ ඕම් ඔය தත්ත්වයන් කිසිවක් නතර කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. ව්‍යාධි ධම්මානං අනතීතෝම් හි. ජරා ධම්මානං අනතීතෝම් හි. මරණ ධම්මානං අනතීතෝම් හි. ලෙඩ වයසදයාම මරණය කියන ධර්මතාවය නතර කරපු කෙනෙක් නැහැ. බුදුහාමරුන්ටත් තිබ්බද නැද්ද? තිබ්බා. එතකොට ලෙඩ හැදුනා. බුදුහාමුදුරුවෝ වයසට ගියාද නැද්ද? ගියා. මරණයටපත් වුණාද නැද්ද? පත් වුණා. පිනුවම් පෑවා කිව්වේ නැවත උපතක් නැති නිසා හැබැයි මරණය සිද්ධ වුණා. හරි. දැන් ඔය ජීවත් වීම තුළ තමන්ට ඊළඟට සිදුවෙච්ච තව කාරණාවක් ඔතනින් පැහැදිලි කරන්න ඕන. ඔය කතා කරේ කායික ස්වභාවයේ தত্ত্বය. ඔය කායික ස්වභාවයේ தত্ত্বයත් එක්ක අපි උදේ දල වශයෙන් එක තේරුම් කරගත්තා. ඔය හැම අවස්ථාවකදීම ලෙඩ වයසට යාම මරණ ආදී ස්වභාවයෙන් ජීවත් වීම වෙනුවෙන් වෙහෙසෙන්න සිදුවෙන අවස්ථාවේදී තමන්ට කැමති දේ නැති වෙන අවස්ථාවේ අකමැති දේ ළඟ වෙන අවස්ථාවේ කියන මේ සියලු අවස්ථාවන් වලදී තමන්ගේ සිත කියන එකට ඇත්තෙච්ච ඉරණම මොකක්ද? ඔය කායිද වෙච්ච ඒවා? දැන් අහන්නේ සිතට මොකද උනේ? මේකේ වෙනස්කම. මේකේ වෙනස්කම මොකක්ද වෙච්ච වෙනස්කම තමයි මටත් දැනගන්න ඕනේ. දුකටපත් වුණා කියලා එද මම කියන්නේ. ඔය දුක කියන වචනයත් එක්කම බැඳිච්ච තව කාරණාවක් තියෙනවා. ඒක තමයි මට දැනගන්න ඕනේ. ඔය දුක කියලා එකක් චෛතසික ධර්මතාවයේ නැහැ. ඈ මොකද්ද තියෙන්නේ? මොකද්ද දෝමනස් කියන්නේ? දුක දෝමනස්. මොනවා දෝමනස් කියන්නේ? අකමැති දේ. අකමැති දේ වෙනකොට මොකද වෙන්නේ? ද්වේෂය. තරහ ඇති වෙන්නේ. අකමැති දේවල් ලං වෙනකොට මොකද කරන්නේ? තරහයි. කැමති දේ නැති වෙනකොටත් මොකද වෙන්නේ කියලා මම දැන් කිව්වොත්. මොකද වෙන්නේ? තරහයි. එහෙනම් තමන් ලෙඩට කැමතිද ලෙඩට අකමැතිද? එහෙනම් ලෙඩ යදිනකොට තමන්ට මොකද වෙන්නේ? අකමැති දෙයක් සිද්ධ වෙනවද නැද්ද? ද්වේෂය. එහෙනම් අකමැති දෙයක් සිද්ධ වෙච්ච වෙලාවේ තමන් ලෙඩ හැදිච්ච වෙලාවේ ඉන්නේ කොහොමද සිතේ? තරහින්ද නැද්ද? තරහින්. එහෙනම් වයසට යනකොට තමන්ට වෙන්නේ මොකද්ද? දෙකයි දෙකයි නෙවෙයි තරහයි. නිසා ඉන්න දුකයි කියලා. දුක කියලා තමයි ඔබට කියන්නේ. හැබැයි ඉන්නේ තරහෙන්. ඇයි? කලින් කරගත්ත ඒවා කරගන්න බැරි හින්දා. කරගත්ත විදිහට කරගන්න තිබ්බා නම් කැමතිද නැද්ද? කැමති. ඒක කරගන්න බැරි හින්දා ඈ තරහ නැද්ද? තරහයි. හ්ම්. එතකොට මරණ වෙලාවට මොකද වෙන්නේ? තරහින් නේද වැරෙන්නේ? ඈ එහෙනම් දැන් Tamanට ඔය දුකයි කියන හැමදාම එකම සිතේ தත්ත්වය මොකද්ද? ආසාවක් තින්දා ආසයි නිරෝධකමට ආසයි ඒක නැති වෙනවා. එතකොට තරහයි. තරණකමට ආසයි හැබැයි නාකි වෙනවද නැද්ද? එනවා. හ්ම්. එතකොට ඒකට තරහද නැද්ද? තරහයි. ජීවත් වෙන්න ආසද නැද්ද? ආසයි. හැබැයි මරනවද නැද්ද? ආ එතකොට මොකද වෙන්නේ? තරහයි. එහෙනම් දැන් ඔය හිතට මොකද වෙලා තියෙන්නේ ඔය හැමදැනේදීම? තරහෙන් පැවතිලාද නැද්ද? තරහෙන් පැවතිලා. දැන් තමන් ඔය ජීවත් වෙනවා කියන්නේම කුසල කර්ම රැස් කරනවාද අකුසල කර්ම රැස් කරනවාද? ඒ කියන්නේ නොදැනුවත්වම තමාගේ මුළු ජීවිතේම අකුසල ධර්මතා රැස් කිරීමක්ද නැද්ද? දැන් එහෙම හිතුවාද ජීවිත කාලෙටම කාදාවත් වෙලා තියෙන විඤ්ඤාණය මේකයි කියලා? උපන්දා ඉඳන් ආසාවෙන් තරයෙන් හැතිලාද නැද්ද දැන් හැම ක්‍රියාකාරකමක් එක්කම. විවාහ වුණා නම් ඒක ආසාවෙන් කරේ ඉගෙන ගත්තා නම් ඒක ආසාවෙන් කරා නැත්නම් අම්මා තාත්තා කියන හින්දා තරයෙන් කරා ඔය කියන ආකාරයෙන් රත්තාව ගියාම දෙහෙත් එතරම් එක්ක ආදාවෙන් කරා නැත්නම් තරහෙන් කරා කරන්න දෙයක් නැති හින්දාට කරා ඔය කියන ආකාරයෙන් දරුවෝ ඇදුවා නම් ඒත් එමය එක්ක ආදාවෙන් කරා එක්ක තරහෙන් කරා නේද දරුවෝ ටික කාලා බීලා ඔක්කොම කරලා රෙදි ටික ඔක්කොම ඇඳලා ඔක්කොම කරලා බිම දාලා ඔක්කොම හැඩි කරලා ගියාම කැමති නේ පාර ගම. කැමති නේද? කැමති නේද? කැමති නෑ. ඇයි? ආපාවෙන් හදාගත්තා. ආපාවෙන් හදාගත්තේ එහෙනම් ඉතින් එහෙම කර කර ඉන්නව නේද? මොකද කියන්නේ? තරහින් බයිනවද නේද? බයිනවා. ඇයි කියන්නේ? බැනවා නේද? ඈ? බැන බැන කරනවා. ආයෙත් හරි. බැන බැන කරනවා. බැන බැන හරි කරන්න බෑ කරගත්ත ඉන්නේ හරි කරන්න දෙයක් නෑ නැත්නම් මොකක්ද හොදන්නෙත් නෑනේ කොහොම හොදගත්තේ නැද්ද හොදන්න වෙනවා බැන බැන හරි කරනවා පුංචි කාලෙත් එහෙමනේ ඒක අවදලා අවදලා අවදලා හොඳට නාවල පවුඩර් දාලා තිබ්බ විතරයි ඒක ආයත් අසුචි කරගන්නවා එතකොට ඉතින් ආයත් බයින මේක නෑ විතර ආයත් කරගත්තා කියලා ආය හොදන්න වෙනවා ඉතින් කරන් දෙන්නේ බැන බැන හරි කරගත්තා අයි මොකක් ඉඳලා ආතාවෙන් හරිද ස්වාමීන් වහන්සේ මූලිකම තෘෂ්ණාවනේ ස්වාමීන් වහන්සේ. ඈ ආය නැත්තයි ඉතින් ඔය කරන්න ඕනේ. තෘෂ්ණාවනේ. ආසාවෙන් ඉගෙන ගත්තේ ආසාවෙන්ද රස්සා කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා අම්මා තාත්තලා ගුරුවරු ටික එකතු වෙලා කිව්වා ඉගෙන ගත්තේ නැත්නම් අපිට ජීවත් වෙන්න දෙයක් නැහැ ජීවත් වෙන්න නම් මේක කරන්න ඕනේ අර කරන්න ඕනේ හම්බ කරන්න ඕනේ අර කරන්න ඕනේ කියලා කිව්වා ඉතින් ඔය කියන වැඩ ටික ඔක්කොම කරා ඒක කර කර ගිහිල්ලා ඊළඟට විවාහ වෙන්න ඕනේ කිව්වා ඒක කරා ඒකල දරුවා ගන්න ඕනේ ඒකත් කරා ඊළඟට ඔක්කොම කරලා තින්නේ ඒක තමයි කොයි ආකාරයෙන්ද ආසාව ඇතුවද නැතුවද ආසාව ඇතුව. නෑ කියන්න පුළුවන් විවාහ වුණා නම් විවාහ වුණේ ආසාවක් ඇතුවමයි ආසාව නැතුව නෙවෙයි. හරිද? දරුවා ඇදුවා නම් ආසාව ඇතුවද නැතුවද? ඇතුව. එහෙනම් ඔය හැමතැනකම තමන්ට තරහ පවතිනවද නැද්ද? එහෙනම් ඔන්න හිතේ தত্ত্বය ජීවත් වෙන්නේ ආසාවෙන් සහ තරහයි. හරිද? දැන් ওই தত্ত্বය තුල ආසාව හේතු කරගෙන තමන් නොදැනුවත්ව ඊළඟට දැනු නොදැනුවත්ව නෙවෙයි දැනුවත්වම ඔය ආසාව සහ තරහ පවත්වා ගැනීම සඳහා අනන්ත පාප කර්ම කියන தത്വයට පත් වෙරන්න සිද්ධ වුණා. දරුව බේරන තමන් ජීවත් වෙන අනුංග ඔය කියන තමන්ගේ ඥාතීන් ජීවත් කරගන්න පෝෂණය කරගන්න බොරු කීවද නැද්ද? ඈ දරුව රවට්ටන්න හරි? කීවා. කීවා. තාත්තු මරුවද නැද්ද? හරිනේ? දරුවෝ බේරෙන්න හරි තමන් බේරෙන්න හරි අනුන් බේරන්න හරි ඈ නෑ නෑ නෑ නෑ කියයි තාම කාදාවත් දරුවන්ට පණ බෙහෙත් දෙන්නේ නැද්ද හයි පණ බෙහෙත් දුන්නේ දුන්නා එතකොට පණවන්ට මොකද උනේ පණව හැදෙනවට දීලා ඈ පණ හැදෙනවා එතකොට මේ හිත පණවන්ට මොකද උනේ හිතපු නෑ හිතපු නෑ තමයි ආකට ඉන්න විදියක් නෑ තමයි පණවට ආයෙට ඉන්න බෑ තමයි ආයෙ පණවට ඉන්න බෑ එකම හැදුවා ඈ හරි හරි තමන්ට පාන බෙහෙත් බින්ද බොන්න උන්නේ නැද්ද මතක නැහැ ආ මතක නැහැ ඔය ඒක බීලා බීලා ආයි පානවා මාර හැදෙන්නේ නැති ඉන්න බීලා බීලා ඉන්න මතක නැහැ දැන් තමන්ගේ ජීවිත ආසාව වෙනින් හරි අනුන් දැක් ගන්න ඕනේ කියන හරි තමන් ඔය කියන ආකාරයෙන් සිල් හරිනවාද නැද්ද කියලා මේ අහන්නේ දැන් සිල් දැක්කද සිල් කැඩුවද ඔය ගෙවල් වලට වෙලා ඔය මොකෙන් තමයි ගෙවල් වලට වෙලා ඉන්න එපා කියන්නේ කිව්වට අහන්නේ මට ඕන දාකේ නැහැ ඕක ඉන්නකම් කරන්න බෑ ඕක. කරන්න බෑමයි Tamanට අනිවාර්යෙන් ඔය කියන පාප කර්මයන් කරන්න වෙනවා. දැන් Tamanට රැස් වෙලා තියෙන්නේ සිතේ කුසල කර්මද අකුසල කර්මද? වැඩියෙන් ආ දෙකම තියෙනවා හා මං අහන්නේ වැඩියෙන් කොකද කියලා ආ මොනවාද හොඳ ඒවා දෙකම තියෙනවා කිව්වේ මොනා කරා? හා දන් දෙනවා හා මම දැන් උදේ කියවන දන් දෙන જાති එහෙම දන් දෙනවා හා ඔව් බණත් අහනවා සිල් ගන්නවා හා හරි වැඩි කවමද කියලා අපි බලමු පාරම් දවසට පැය කීයක් තියෙනවද බලගමු දවසකට පැය කීයක් තියෙනවද ගණන් බලන්න ඕනේ ගණන් බලන්න ඕනේ ඉතින් ගණන් බලන්න එපා. ඔක තීරණය ගන්න. ගණන් බලන්න ඕනේ නැහැ කියලා හරියන්නේ ගණන් බලන්න. දාතකට පැය 24ක් දිනනවා. පැය 24න් පැය කීයක් දන් දුන්නාද? පැය කීයක් සිල් දැක්කද? පැය කීයක් භාවනා කරාද? පැය කීයක් ඔය කියන වතාවක් කරාද? හා ගණන් බලන්න. පැය කීයක් කරාද? යාට යන්න යන්න වැඩි යාට යන්න යන්න බැල කරගන්න බැල හින්දා නිකන් ඉන්නවා මිද? ඕක වැඩි වෙලා තියෙනවා හින්දා කියන්නේ. මෙයා හිතාගෙන ඉන්නවා මේ වයසට ගියාම දුවන්න බැරි හින්දා දුවන්නේ නැතුව නිකන් අහිමිට යනකොට හිල් කියනවා කියලා. එහෙම දිල් නැහැ. මං දවසේ ගිහින් වයසට ගියා කණේ කරම්බ ගත ඇල්ල නැහැ තා. ඉතින් කොහෙද හිල් තියන්නේ? තියනවලු හිල්. මාලාත ඇල්ල නැහැ තමන්ගේ පැටර්න් එක ඇල්ල නැහැ. ඔය ඔය කියන ආකාරයෙන් තමන් ඕවා කරන්නේ එතකොට දිල් හින්දාද? එහෙම දිල් වෙන්නේ නැහැ. වයසට යනකොට දිල් වෙනවා කියලා හිතාගෙන ඇති. එහෙම දිල් නැහැ. හරිද? තේරුණාද? ඒ හින්දා මම කියවනේ මගෙත් එක්ක යනකොට මගේ තරම් මගෙත් එක්ක ගහ වෙනවා කියලා කට්ටිය මට කරන්න දෙයක් නැහැ. මට කවන්නේ මොකද මට ප්‍රශ්නයක් කිසිම දෙයක් නැහැ ඔය. හරිද? ඔය පොඩ්ඩේ ඉතින් තරහ වෙන්නේ නැහැ ආදරණීය. ඔය තරම් නැතේ මට පාඩුවේ. මට පාඩුවේ. අපි ආදරෙන් ආගෙන ඉන්නවා. ඒක තාතා විලහගෙන ඉන්නේ. තාතා ගහන්න නෙවෙයි කිව්වේ. තාතා අතාරින්න කියලා මේ කියන්නේ. තාතා තාතා ගහන්න නෙවෙයි. හරිද? එයිලා ඕම ඔකයි වෙලා තියෙන කියලා දැන් Tamanට තේරුනේ නැති උනාට බුදුආරද යකි එකයි අච්චරාදේ සංඝාති මේ අසුරු ගාන සනක්වත් මම මේ සංසාරය වර්ණනා කරන්නේ කිසිදු උපතක් කිසිදු උපතක් මම වර්ණනා කරන්නේ නැහැ එක ආසුර ගහන ගණක්වත් වඩින්නේ නැහැ. හරිද? එහෙමයි බුදුහාමුදුරු කියන්නේ. අනවතක් ගෝයන් සංසාර. කෙලවරකුත් නැහැ මේ සංසාරේ. අතරක් පෙරයි මෙතරක් පෙරයි කියලා දීන්නේ අදල්ඩක් නැහැ. උප්පත්ති ලැබු කුසල සත්‍යයට ওই ටික වෙනවා දැන් අපි හිතුවොත් ත්‍රිසංගත සත්‍යයකට මොකද වෙන්නේ? ඔය කියන දුක් ටික එහෙම තියෙනවද නැද්ද? තියෙනවා. අපිට වඩා වැඩිද අඩුද? වැඩි. වැඩි. අපිට හිතාමතා යමක් කරගන්න හරි ඔය කියන ආකාරයෙන් සාමූහිකව එකතු වෙලා එහෙම කරන්න හරි පුළුවන්. හැබැයි ඔය කියන ආකාරයෙන් ඒ සත්තුන්ට යම් හැකියාවන් දෙයක් තියෙනවා. නමුත් ඒ සත්තුන්ට ඔයිට වඩා දුක වැඩි. මරණය වැඩි. මරණය වැඩි, බය වැඩි. අපිට නම් සීතල හැදෙනකොට සීතලේ පොරව ගන්න හරි මොනවා කරන්න හරි තියෙනවා. දැන් පාරින් එකකට රටේ සීතල හැදෙනකොට උඩ යන්න දැනක්වත් ඉන්න දැනක්වත් නැහැ. ඔය සීතලේ මැරලා යනවා. සමහර විට ඒක දරා ගන්න බැරුව. හුස්මේ දරා ගන්න බැරුව මැල්ල යනවා. ඇයි ඒක එනවා. ඉතින් අපිටත් එනවා. දැන් අර පහුගිය කාලේ ඉන්දියාවේ පාකිස්තානයේ අර හැමදාම උෂ්ණත්වය වැඩිලා මොකද උනේ? මැල්ල ගියා නේද? සීතල වැඩි වෙලා මැල්ල ගියේ. කරන්න දෙයක් නැහැ. කාටවත් ඔකට ඔය කියන ආකාරයෙන් උදව් කරන්නේ නැහැ. හරිද? හ්ම්. දැන් මං ඇහුවේ එතකොට ඔහොම බවක් තේරුණා නම් ඔහොම බවක් තේරි තේරි කිසියම්ම කෙනෙක්වත් කායික වශයෙන් දුක් සහිතව මානසික වශයෙන් කියන්නේ චිත්ත පීඩා සහිතව කායික පීඩා සහ චිත්ත පීඩා සහිතව මේ ජීවත් වෙන කෙනෙක් තවත් ඒ જાති කෙනෙක් බිහි කරනවා කියන්නේ ඒ જાති කෙනෙක් ඇසුරු කරනවා කියන්නේ මොකක් කරගන්නවද දැන දැනාම ඔය කියන ආකාරයෙන් වලේ වැටෙනවද නැහැ හරිනවා. වලේ වැටුණා. වලේ වැටුණා තමයි. දැන් මම අහන්නේ එතකොට ඔහම දුක කියන එක තේරිච්ච කෙනෙක් කිසිදාක ආවහ විවාහ වෙයිද? <laughs> ඈ <laughs> ආ ඒකෙන් තව එකක් කරගන්න හිතාගෙන දැන් නම් නෑ ඒක තවත් එකක් කරගන්න හිතාගෙන ඉඳලා තියෙනවා දැන් නෑ කිව්වේ ඒකනේ ඈ ඔයාම තමයි බුදුහාම කිව්වේ දුක්ඛ සත්‍ය තේරෙනවා නම් ආය කරගන්නේ නැහැ තමයි කොහොම. මේක තේරෙනවා නම් ආය කරන්න වෙන්නේ නැහැ කරගන්නේ නැහැ. දේරිත කෙනෙක් නව කරයිද? කරන්නේ හැබැයි බුදුහාරෝ කියන කාරණේ ඇත්තද නැත්තද කියලා ඔයලා බලන්න ඕනේ. ඔය අය බුදුහාරව දානවා ඔබ තේරි තේරි ආයිත් ඒ වැඩේම අඥානයන් සේ කරනවා කියලා. හරයි තියෙන්නේ. ආ මට කියන්නේ එතකොට ඔය කියන ආකාරයෙන් දරුවෝ හදලා ඔය දරුවෝ ලොකුමාත් කරන්න වෙහෙසිච්ච දරුවෝ වදන්න වෙහෙසිච්ච අම්මා ඔය දේ දරුවෝ වදන්නේ වදන තාක්කල් සැකේ බය හිටපු තාත්තා ඔය කියන විදිහට දරුවා ලොකු මාත් කරන්න ඉස්කෝලේ යවන්න කන්න බොන්න අදින්න ඔය ඔක්කොම කරන්න දෙන්න වේසිච්ච ඔය දෙමාපියෝම එක දරුවෙක් හදලා නතර වුණාද ඇයි ඒ කියන්නේ ඔහම දැනගෙන නැත්තේ. එන මොකර ගෙත්තේ ඉඳ නැත්තර ගන්නේ නැත්තම් නම් ඔක නවත්තන්නේ නැහැ. ඈ නැත්නම් කවුරු හරි කියන්නේ හදන්න එපා ආව අනිත් හැදුවොත් එහෙම මෙහෙම වෙයි කියලා. ආ මම දන්නවා ප්‍රශ්නේ. ඒක තමයි නවත්තේ. නැත්නම් කොරනවා කියනවා කියන්නේ. හරිද? දැන් මොකද උනේ? නැත්නම් නෑ. ඒ කියන්නේ අමාරුවේ වැටිලා ඒ මදිවට තවත් ඒක ආයිම කරලා තවත් අමාරුවට වැටෙනවද නැද්ද? දැන් දුක තේරිලාද එතකොට? තේරිලා නැහැ. දැන් අහන්නේ ඔය අය සත්පුරුෂද? ඔයා මාරි වැඩි චම්මා තාත්තා ඔය දුක් ටික ඔක්කොම විද විදා විද විදා ඒකාන්ත කොට තමන්ගේ දරුවෝ ටික මොකද කරන්නේ? දෙනවා ඈ ඔය කියන්නේ ලොකුවට කතාවලුවන් දෙනවා අර මොකට කන්ටි ඔක්කොම කරලා රටේ උන්ට ඔක්කොටම එන්නත් කියලා ඔය කියන ආකාරයේ මේ මගේ කාමයෙන් මේ කියන ආකාරයේ කාමිය තියෙන මේ මොකටකම් කරන්න යනවෝ කියලා ඔක්කොටම කියලා දුන්නා. නැත්නම් ඒක ගෙදර නා කියනවා කියන්නේ. ගෙදර නා කියන්නේ හොඳ නැද්ද ඔයිට වඩා? ඔය අමාරු තලු කරනවා ගෙදර නා කියලා ඉන්න රැළ යන්නේ හොඳ නැද්ද කියලා? බුදුහාමුදුරුවෝ කසාද බැන්නනේ බුදුහාම කතා කරන්නේ නැහැ බෝධිසත්ව කතා කරන්නේ. බුදුහාම කතා කරන්නේ ඔක්කොම නැවැත්තුවා. බුදුහාම කතා කරන්නේ කියන්නේ. බුදුහාම වෙන්නේ බෝධිසත්ව වෙන්නේ. බෝධිසත්ව කියන්නේ අවබෝධය නැති කෙනෙක්. අවබෝධය සඳහා යන කෙනෙක්. අවබෝධ වුණාට පස්සේ ඔය ගොංකම් කරේ නැහැ. හෙට විවාහ වෙන්න ඉතම නන්ද කුමාරයා මොකද කරේ? අරන් ගිහින් මාන කරා. ඒ ඉන්න බුදුහාරෝ විවාහයට එක තනකවත් ඉඩ දීලා නැහැ. උපසම්පදාවෙත් අපිට තියෙනවා විනය නීතියක්. යම් තැනක විවාහ වෙච්ච යුවලක් අඩදඹර වෙලා හෝ වෙන් වෙලා ඉන්න තැනකදී උපසම්පදා වෙච්ච භික්ෂුවත් ඔවුන් එකතු කිරීම සඳහා පණිවිඩ හොමාරු කරත් ඒක ලුකුලා ඇවතක් අපිටත් ඒක කරන්න එහෙම ගෙන නෑ බුදුආර උන් මොනම කරලා කරාගත්තට අපිට අවශ්‍ය නෑ උන් කාමී හතුරුවන්නේ මතක තියාගන්න. බුදුහාරෝ ආය විවාහ වෙන්න ගියා. ඔරයි. හිතාව නැති. තායි කියවනේ මේ මගෙත් එක තරහ වෙනවා කියලා ඔය අය මම දන්නවා. ඒකට හේතුව ඔය අය මෙතෙක් ගියේ කන පිට පාරේ කියලා මම දන්නවා. දැන් ඕනනම් කන පිට හරවනවා මම මේ දින හතරේදී හිටියොත් හරවනවා. මට කරන් දෙයක් නැහැ. මට අහලා තියෙනවා. අහලා තියෙනවා තමයි. අහලා තියෙනවා කියන්නේ මොකක්ද කියලා දෙන්නේ. ඒක ඇත්ත තමයි බුදුහාරෝ කිව්වේ ඒක. ඒ හින්දා ඔය කවුරුත් මේ පවුල් අවුල් කරගත්තට අපිට පවුල් සංවිධානය කරන්න අපිට කියලා නෑ බුදුහාම කන්සල් කන්සලින් කරනවා නේද ඒ කරන්නේ ගොම් හරක් මට ආයෙ කෙලින්ම කියන්නේ නෑ එහෙම වැඩ කරන්න බුදුහාරෝ කියලා නෑ ඒක ඕන්නේ නැතිවට පල්ලිය කරනකට මෙහෙර දාගෙන පල්ලිය කරනවා අරු කරනවා කියලා අපිට කරන්න කිව්වේ නෑ බුදුහාරෝ අපිට අවශ්‍ය දේ අපි කරන්න ඕනේ අපේ බුද්ධ ආගම නැගෙන බුද්ධ ආගම හැදෙන්න ඕනේ ඔයවත් තියෙන කැලේ මේකට මාටු කරන්න ඕනේ නෑ අපිට තියෙන අපේ සුද්ධාම ඒක දන්නේ නැති ඉඳා අනුගේ කැලේ පෙන්න පෙනා ඒ විදිහට නටන්න අපිට වුමනාවක් නෑ තාඩේ දාතකින් හනිමුන් යන්නත් පන්දල දෙයි තමයි. මම දන්නවා ඒක. එයින්ද වෙලා තියෙන වින් අයියා කියලාත් අපි දන්නවා. ඒක තමයි මේ කතා කර කර යන්නේ. දවස් තුතියට පාන මම මේ කට වැඩ. නතර කරන්නේ නැහැ. හරිද? හේතුව ඕක. කියන්න ඕන දෙයක් නෙමෙයි කී කියා යන්නේ ඔයාලට. ඔයාලට බුද්ධාංගල වෙන එකක් හම්බෙලා තියෙන කියලා අපි දන්නවා. ඉතින් ඔය යන්නේ කන පිට කියලාත් අපි දන්නවා. එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුදුහාමුදුර අපිට යුතුයකමක් කරන්න කිව්වා. ඔබ යමක් දැනගත්තා නම් දැනගත්ත දේ අන් අයට කියා කියා ඉන්න කිව්වා. ඒක බුදුහාමුදුර කරන කෘත්‍යයක් විදිහටයි කරන්නේ. ඒක බුද්ධ කාර්යයක්. එහෙම නැත්නම් අපිට ඉතින් තිබුණා බුදුආරෝ බුදු වෙච්ච මොහොතේම මාරයා ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම? මම පරාද වුණා මම ඔබ වහන්සේට දැන් ගරු කරන ඔබ වහන්සේ පිරුණම් පාට. බුදුහාමුදුරු පිළිගත්තේ නේ. ඇයි? ඕනම බුදුහාමුදුරු පිරුණම් පාට. ඒර වැඩේ ඒක. අපිට පුළුවන් ඕන මේ කොයිවත් වෙන්නේ නැතෝ ඒ කාලා අපිට පැත්ත වෙලා නිකන් ඕන තරම් පුළුවන්. අපිට පන්තල හදන්න ඕනෙත් නැහැ, ජීව හදන්න ඕනෙත් නැහැ, ගෙවල් හදන්න ඕනෙත් නැහැ, අපිට අධිකාරයක් නැහැ. ඌ අතාරින්න අපි ඒක කරේ. හැබැයි අපි දන්නවා ඉතින් එන්නේ වැඩේ ඒක. මොකද ඔය ඉතින් ගියපු පාරේ මෙයයි ගඟේ පහළට. මේක ගඟේ උඩු ගම්බලා යෑම පටිසෝධගාමී වැඩි. ඒක ටිකක් අමාරුයි ඈ. ලේසි නෑ. ඒක ඉතින් ඔයාය නේද ඔයායම අතින් තමයි ඔයාය කිව්වේ. මේ සාධනේ රකින්න දෙන්න අයම ඒ වැඩේ කන්නේ. රටත් නියරත් ගොයම් කානම් කාට කියන්දෝ ඒ වගනම්. එන්න කරන්න දෙයක් නෑ. බුදුහාම දේශනා කළා තියෙනවා ශාසනයේ ඉන්න අයයි ශාසනය විනාශ කරන්නේ. නිසා ඒකට ඔක්කොම අක් කියන්න ඕනේ. භික්ෂු භික්ෂුණී පාසක පාසකම සිවණක් පිරිසම ඉන්නවා. හරිද? ඔයා ධර්ම දැනගන්න දැනගන්නත් ඕනේ. ඒ වැරදි කරනවා නම් වැරද්ද දැන තමම වැරද්ද කියලා කියන්න දැනගන්නත් ඕනේ. කරබාහිර හරියන්නේ නැහැ. තමා සාතේ දකින්න වැඩක් නෙවෙයි. තමා සාතේ විනාශ කරන වැඩක් ඉතින් කරන්නේ. වැරද්ද නම් වැරද්ද කියන්න ඕනේ. නොකියනවා නම් කරන්නේ හානියක්ද? නැත්තම් වාසියක්ද? හානි. රැකීමක් නෙවෙයි කරන්නේ. තමා වැරද්ද නම් වැරද්ද නොගෙනවා කියන්නේ ඔහුටත් හානියක් ශාසනයටත් හානියක්. ඒක කිසිදාක රැකීමක් නෙවෙයි. හරිද? එහෙනම් දැන් තේරෙනවද? එහෙනම් දැන් ඔය කරලා තියෙන සත්පුරුෂ ක්‍රියාවල් අසත්පුරුෂ ක්‍රියාවල්. ඈ? මම කියන්නේ බෑ බෑ වගේ නේද? මෙහෙම වාගෙනවට ඔක්කොම කරලා තියෙන සත්පුරුෂ. හරි? බුද්ධාගම නදාල නෑ ඔය එකක්. තමන්ගේ අවබෝධයට ඔය කිසිසේත් ඔය ගමනේ ගිහලා යන්න බෑ ඔය මාර්ගයේ ගිහලා. තමන්ට මේ නිවන අවබෝධය කරා යන්න ඕන නම් ඔය මාර්ගය වෙනස් කරන්න වෙනවා. ඒ තමයි මේ පැහැදිලි කරන්නේ. දැන් මේ කියාදී කියන්නේ නොකල යුතු දේවල් තමයි. දැන් තවත් දුරටත් ඕකේ ගැඹුරට මම දැන් කියලා දෙනවා. ඒ මොකද්ද? දැන් ඒක ටිකක් තමන් හරියට තේරුම් කරගන්න ඕනි දැන. ඈ දැන් තමන් ඔය ජීවිත කාලය ගැන කතා කරේ ජීවත් වීමද තමන්ට සිදුවෙච්ච දේ ඔය කායිකව සහ මානසික වශයෙන් තමට ඇතිවෙච්ච தත්ත්වයේ ස්වභාවයයි ඔය කිව්වේ. දැන් තමන් එතකොට ඔය තුල තමන් කිව්වා රැස් වෙලා ඉන්නේ වැඩියෙන්ම වැඩියෙන් ඈ මං නෑ කියන්නේ තමන් කළා හොඳ වැඩ. දන් දුන්නා දිල් දැක්කා ඔය දුන් භාවනා වල ඒගුණා ඒක කළා. හැබැයි ඒක අවමද නැද්ද? අවමයි ඈ. එතකොට දැන් එහෙම කළා හෝ තමන් ඔය කියන ආකාරයෙන් මට කියන්න මේ මේ කියන தත්ත්වය ගැන තමන්ගේ තීරණය මොකක්ද? තමන් පින් කරනවා කියන එකක් කරනවනේ. හරි? ඔව්. පව් ඒවත් කෙරිලාව කරලා හො දිනවනේ. දැන් ඕකෙන් කොහොමද තමන් කරන්න ඕන නිවන් දකින්න? දෙකම කරන්න ඕනේ. මම ඇහුවේ ප්‍රශ්න දෙක පින් සහ පව් කියලා දෙකක්. දෙකම කරන්න. දෙකම කරන්න එපා. ඕනේ. පව් කරන්න ඕනේ. පින් කරන්න ඕනේ. දැන් තමන්ගේ අවබෝධය තමයි මටත් අවශ්‍ය වෙන්නේ. පින් කරන්න අවශ්‍යයි. පින් කරන්න ඕනේ. මොකටද? පින් කුසලයට හරව ගන්නවා. ආ එහෙම හරවන කතාව නේනම් පවත් කුසලයට හරවන්න පුළුවන්. <laughs> එහෙම පින් කුසල වලට හරවන්න කියලා බුද්ධ ආගම නැහැ. එකම නැති කරන්නේ. එහෙනම් පවත් වෙන පුළුවන් වෙන්න ඕනි කුසල වලට හරවන්න. එන තරම් හරියට තේරුම් කරගන්න බුදුආරදයන් මේ පින් පව් දෙකම ප්‍රහාණය කරන්න. පුණ්‍ය පාප පහිනස්ස හරිද? හරියට දැන් තේරුම් කරගන්න. මම කියන්නේ ඔක ටිකක් ගැඹුරු වැඩක් කියලා තේරුම් කරගන්න එක. පව් කරන්න එපා කියලා තමයි තීරණය කරන්නේ ඇයි? ඇයි පව් එපා කියන්නේ? පව් සසරේ නැවතීමක් නැහැ. හා පින් කරපුවාම කළොත් තමයි තමන් සුගතියට සංසාරය යන එක තියෙනවා සාරස. ඒ එහෙනම් මොකද ගලගන්නේ? තමන් මාර්ගඵලයකට ගියේ නැත්තම් මොකද කරන්නේ? සාරද? මාර්ගඵලයකට ගියේ නැත්තම් තමන්ගේ පින් තියෙන්න ඕනේ මාර්ගඵලයකට කරා යෑම සඳහා. ඇයි ඒකට පින්? පින් කළා කියලා කවුද කිව්වේ තමන්ට සුගතිය යන්න පුළුවන් වෙනවා කියලා? හිත හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ කොහොමද කියලා මම මේ අහන්නේ. ආදර්ශ ඒක බලන්න. ඒක කියන්නම බෑ. කුසල් ඈන් එහෙනම් බුදුහාමි කුසල් වැඩන්න කිව්වේ. එහෙනම් කුසල් වැඩිම වෙනයි, පිං වෙනයි, පව් වෙනයි. එහෙනම් හරියට තේරුම් කරගන්න ඕනේ වෙනස. ඔක තේරුම් කරගත්තේ නැත්නම් තමයි වැඩ වරද්ද ගන්නවා. පින යනුම නැවත භවයක් වෙනුවෙන් සිද්ධ කරගන්න කාර්යයක්. ඒ කාර්යය තුළ Tamanට කිසිසේත් නිවන් දකින්න බෑ. තමන් දැන් ඉපදිලා ඉන්නේ කොහෙද? සුගතියේද දුගතියේද? සුගතියේද. ආ එහෙනම් පින් කළා තමන්ට ආයෙත් ලැබෙන්නේ මොකද්ද? සුගතියක්. කාර්ද 100 100ක් තහවුරු කරන්න පුළුවන් සුගතියක් හම්බෙයි කියලා. ඒක බෑ පාරේ. ඒක බෑ. ආ එහෙනම් පව් කරලා පුළුවන් තමන්ට අනිවාර්යෙන් දුගතිය යනවාමයි කියන්නේ. පුළුවන්? බෑ. පව් කරාගෙන ඒකාන්තයෙන් දුගතිය යනවා කියලා කවුරු කියලා නෑ. ඒක කියන්න බෑ. ගොඩක් දුරට. එනවාදී අර අර 1000ක් විතර මරු අඟුලිමාල යන්න එපා අපාය. ඒ ඉතින් තමයි මාත් කියන්නේ. ආන්ගේ තමයි මම කියන්නේ කොල්ල ඉවර කරගන්න කියලා. බාරද ඒ භවයේදී හිත හදාගන්නවා. ඈ හිත හදාගන්න මාත් කිව්වේ ආන්ගේ තමයි මේ භවයේදී කොල්ල ඉවර කරගන්න කියලා. මං ගා දෙකක් නැහැ කියලා මං කිව්වන්නේ. ආය තවත් එකට යන්න යනවා. තවත් පින් කර කර ආය තවත් සුගති ආය අර මව්කුසක් අතරින් ගේන ওই જાතිය කම්බ කරගන්න යන්නේ. අපි අපි සෑම වෙලාවටම මාර්ගඵලයකට යන්න බැරි අවස්ථාවක් තියෙනවනේ. ඇයි ඉතින් බැරි ගත්තා දෙනාද කියලා තමයි කොල්ලබල්ල එක තියෙන්නේ. අනුගේ කතාවක් නෑ තමන් කරනවා. අනුගේ සම්බන්ධයක් මට නෑ තමන් තනියි. මගේ කතාව විතරයි. බුදුහාරෝ බයිද ඔය කී ආකාරයෙන් කියලා තියෙන්නේ තමන්ට එසේ මේ මාර්ගඵලයකට ඇවිල්ලා හරි මේ මෙතනින් නතර වෙන්න කියලා. එයා දෙනවා. නෑ. ඒ බුදුහාරෝ සාධන බලන්නේ. ඒක තමයි මේ කියන්නේ. එහෙනම් දැන් තමන් පින් කරපුවාට තමයි මේ විපාක විදියට මේ සංසාරේ තමන් සුගතියක ලැබපදිලා තියෙන්නේ. එහෙනම් තවත් එතකොට තමන් බින් කරනවා කියන්නේ ආයි කොහෙන්ද? ආයත් වෙගෙන සංසාරේ ඔය කර්ම කරන්න යනවද නැද්ද? එතකොට ආයත් ඉපදෙනවා කියන්නේ උදේ මං දැන් මේ දක්වා ගියා දුන්න ආකාරයෙන් තමන්ට තවදුරටත් ආයේ කර්ම රැස් කර ගන්නට වෙනවද නැද්ද? එතකොට ආයෙත් තමන්ට ආසාවේ තරහා හැතිරිලා ආයෙත් එතකොට තමන්ට ඔය කියන ආකාරයෙන් භාවයක් හැදෙනවද නැද්ද? හරිද? පෙර විපාකයේ ඉඳා තමන් ඉපදුනා. හරිද? එතකොට ඒ ඉපදිච්ච හින්දා නැවත කර්ම කරන්න සිද්ධ වුණා. ඒ කර්ම රැස් වෙලා නැවතත් උපදින්න සිද්ධ වෙනවා. එහෙනම් දැන් ඒකද ප්‍රඥාවන්තේ කරගන්න ඕනි වැඩි. එහෙනම් මොකද කරන්න ඕනි? ඔය පින් පව් දෙකම අත්හැරෙන විදියට වැඩේ කරන්න. ඒකයි බුදුආරගේ පුණ්‍ය පාප පහිනස්සය කියලා. පින් පාවලෙම ප්‍රහාණය කළ යුතුයි. එහෙම පින් කුසල් වලට හරවනවා කියලා බුද්ධ ආගමේ කොහෙවත් නැහැ. එක්ක පින් එක්ක පව්. නැත්තම් කුසල්. එතකොට දැන් ඔය ප්‍රශ්නේ මොකද්ද? කුසල් කුසලට හරවන්න බැරි. වෙන කුසලට හරවන්න බෑ. ලෝභ දේශ මොහ නැති කරා නම් කරන පිළ එක් කුසල ලෝභ දේශ මොහ නැති කරා නම් ඒක කුසල් ඒක පින් නෙවි ඒක හරවන්න යන්නේ ඒක කොහොම කුසල් ලෝභ දේශ මොහ නැති කරා නම් ඒක කුසල් ඒක පින් කියන්නේ මොනවාද තමන් කරන ක්‍රියාව මොනවා හරි ක්‍රියාව ඒ තුන ලෝභ දේශ මොහ නැති කරලා කළා නම් කුසල ඒක කොහොමද කොහොමද ඒතර පින් කුසල් වලට හරවනවා කියන්නේ කොහොමද මොකද්ද පින් කුසල් වලට හරවනවා ඒක අපි තියා දානයක් දීම පිනක් ස්වාමීන් ඒ දානය දාන දීම පින් කරන ආකාරයට එක්ක කුසල් නැත්නම් පව් ඔය තුනම වෙන්න පුළුවන් කරන ආකාරයට දානි දෙන්න විතරයි තමන් අරන් ආව කියමු ගාජනේ මොකක් හරි වෑංජනයක් අරන් ආවා තමන් ඔය වෑංජනේ දාන්න දෙන්න කියලා හිතාන අරන් ගල් තමන් තියලා යනකොට කවුරු හරි ඇවිල්ලා තමන් බෙදන්න කලින් ඕක බෙදුවා තමන්ට උන් තරහ આવොත් එහෙම පව් විතරයි සිද්ධ වෙන්නේ. එහෙනම් කරන විදිහට අනුව තමන්ට දානය ඕන නම් පව් කරන්නත් පුළුවන්. දානය තුල පින් කර ගන්නත් පුළුවන්. දාන තුල කුසල් කර ගන්නත් පුළුවන්. ඕනක තමයි දැන් දැනගන්න දෙන කාරණය. කුසල් වැඩන කෙනා නිවන් දකි. පින් පව් කරන කෙනා සසරේ යයි. සසරේ යනවා කුසල් කරන කෙනා නිවන් දකි. පුඤ්ඤානි පරලෝකස්ස උන්තු සම්මේ පිපානිනෝ හරි ඉන් පරලෝකට සිළු ප්‍රාණින්ට හේතු වෙනදී බුදුහාම කියන්නේ ඉද නන්දති පෙච්ච නන්දති ගත පුඤ්ඤෝ සුභයත් නන්දති වියෝ නන්දති සුඛතින් ගතෝ පින් කරගෙන මෙලවත් සතුටින් කරනවා තමයි පරලොවත් එයාට සුගතිය ගිහින් සතුට වෙන්න පුළුවන් වෙයි. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උබ අත්ථ තප්පති බියෝ තප්පති දුක්ඛතින් ගතෝ පවරක් වෙනා මෙලවත් ඇවිදවි ඉඳලා පරලොව ගිහින් තවත් වෙනවා දුගතිගත වෙනවා කියලා කිව්වා. එනිසා පින් මෙච්චර කරා කිව්වා පව් මෙච්චර කරා කිව්වත් කිසිම කෙනෙකුට තීරණයක් දෙන්න බෑ. අනිවාර්යයෙන් පින් සාම මෙච්චර පින් කරා කියලා සුගතිය යනවාමයි කියන්නේ. පව කරා කියලා සියල් සියල්ම අපිට කියන්න බෑ. යා ඒකාන්තයෙන් අපාය යනවාමයි කියන්නේ. දැන් කාටද ඒ තීරණය දෙන්න පුළුවන්? කාටද කියලා හැබැයි දැන් උදාව දැන් නැහැ. කාට? කොයි වගේ තත්ත්වයකටපත් වෙද කියන්නේ? ආ මාර්ග ඵලයටපත් වෙච්ච කෙනෙක් විතරයි. ඒ කියන්නේ අර අවිද්‍යාව යම් මට්ටම වල දුරු කරපු කෙනෙක් පමණයි ඔය කියන தත්ත්වය තීරණය කරන්න පුළුවන්. එහෙනම් සෝවාන් කෙනෙක් නම් ඒකාන්තයෙන් දන්නවා දුක තියන්නේ නැහැමයි. සකදාගාම කෙනෙක් නම් දුක තියන්නේ නැහැමයි දුක තියපදිනවාමයි. අනාගාමී කෙනෙකුත් එහෙමයි. කාම ලෝකයේ උපදින්නේ නැමයි. එයා ධර්ම ලෝකේ යනවාමයි. සාතන් වාගේ ධර්ම උපදින්නේ නැහැ. එහෙනම් පැහැදිලි දැඩි. එහෙනම් බෞද්ධයා කියන්නේ කාටද? බෞද්ධයා කියන්නේ කාටද? ඒක දන්නවා කියන්නේ? පින් පාව අඳුරන එක කාට බෞද්ධයා කියන්නේ නැහැ. මේ පාව නොකරන එක නම් බුදුන් සරණයි. බුදුන් සරණ ගිය කෙනා බෞද්ධයෙක් බුදුන් සරණ ගිය කෙනාට බුදුආරෝ දක්වනවා ස්ථීර වූ හැකියාවක් තිබිය යුතුයි අපායේ නොයනවා කියන වශයෙන් ප්‍රකාශ කරන්න. එයා බෞද්ධයෙක්. හරිද? ඒ කියන්නේ සෝවාන් මේ කෙනෙක් විතරයි බෞද්ධයෙක්. හරි හරි ඒක තමයි. එහෙනම් ඔයා බෞද්ධද? අර මාර්ගේ ඉන්නවනේ ඔව් මාර්ගේ නම් නෑ මාර්ගේ තම ෂුවර් නෑනේ මාර්ගේ ඉන්නේ ලාට මැලෙයියොත් එහෙම අටපොලිස බුක් කරලා ක්‍රී ඔව් අටපොලිස බුක් කරලා ඉතිරේ විශ්වාසයෙන් ඒක බල කරා ඉන්න කෙනා තමයි මේ කිව්වේ ස්ථීර විශ්වාසයෙන් මේ මාර්ගේ යන කෙනාට එහෙන් හරි ඔව් එතකොට දැන් දවසේ පැය කීයක් මේ මාර්ගේ යනවද මාර්ගය යනවා කියන්නේ ඒක යන්න එපා කියනවා මාදකලා පන්තල් ඇවිල්ලා ඔය මෙතන තුමාකට දැක් වයිසෙන් බන් ටිකක් එහෙම ආලා නේද ඒක භාවනා කරනවා කරනවා මම දන්නවා මම නැහැ කිය. භාවනා කරනවා දවල්ට පැය දෙකක්වත් භාවනා කරනවා. දවල්ට පැය පහකද භාවනා කරනවා. වර්තමානයේ ඉන්න හිසිත. වර්තමානයේ වර්තමානයේ තමයි ඉන්නේ නැත්නම් ඉතින් ආයි මැල්ලුම් කපන්න පුළුවන්. වර්තමානයේ නැතෝ එහෙනම් අත කපා ගන්න මැල්ලුම් කපන්න කියනවා. වර්තමානයේ ඉන්නේ නැත්නම්. සරල වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මතන්නේ. මල් පූජා කිරීම පිනක් නේ සෝනහන්ස. නෑ. ඒක කුසලයක්ද? කුසලයක් කරගෙන ඉදිරියට කරන්න පුළුවන්. ඒක තමන්ගේ දක්ෂතාවයක්. ඒ තාම වැඩක් වෙනවා නේ මම කියා දෙන්නම් මේ හතරෙන් 10 දෙනාට තමයි කියලා දීලා ඉවර කරන්න කුසල වෙන ආකාරය. ඔය කිව්වට ඔක කියා දෙන්න බෑ. විදර්ශනායි. ඒ ඉඳා එතරම් ගොඩක් ඉන්නේ ඕම හරි කවන්නේ දැන් තේරුණා තවන්ට පින් පව් දෙකම යන. පින් කරන අවස්ථාවවල දෙන ප්‍රශ්නයක් තමයි ඒ තුල තමන් භවගාමීත්වයක් මතු ප්‍රාර්ථනයක් ඒ කියන්නේ ලෞකික වූ ප්‍රාර්ථනාවක් පවත්වනවාද ඒක පිනක් වඩටපත් වෙන්නේ. ඒක ආදාවක් තමයි කුසලයක් වෙන්නේ නැහැ. තමන් දිව්‍ය ලෝකේ යන්න මෙහෙම නැත්තම් මේ සැප ලබන්න මේ දේවල් ලබන්න මේක සඳහා මේක කරනවා කියන අදහසක් තිබ්බොත් ඒක තුල මොකද වෙන්නේ? පිනක් විතරයි සිද්ධ වෙන්නේ කුසලයක් වෙන්නේ නැහැ. තේරුණාද? කුසලයේ වෙන නම් තමන් මේ නිවන ඉලක්ක කරගෙන තමන්ට ලෝභ දේශ මොහ හටගන්නේ නැති වෙන්න ඒ වගේම සංකාර නිරෝධය වීම සඳහා කළ යුතු දේ තමයි කුසල් වීම. සංකාර පවත්වනවා නෙවෙයි සංකාර නිරෝධයක් දක්වා යන්න ඕනේ. කොහොම කියවද ඔබ තේරෙන්නේ නැහැ ඔබ ගැඹුරු කාරණාවක්. ඔබ තමයි අපිට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ මේ කුසලයේ වඩන ආකාරය තමයි දීර්ඝ වශයෙන්ම. හරිද? එසා සරලව තමන් තේරුම් කරගන්න යුතු කාරණේ ඉතරයි පින් සහ පව් දෙකම මොකද කරන්න ඕනේ? පින් පව් කියන එක තේරෙනවනේ. පව් කියන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ කියන අකුසලයන් සහිත වූ ඒවා ඔක්කොම පව්. ඒවා මොකද කරන්න ඕනේ? නතර කරන්න ඕනිමයි. එතකොට පින් පින් කියන්නේ යගේ අලෝභ ආදේශ කියන ස්වභාවයන් අමෝහ කියන தත්වයන් ගැඹෙනවා. හැබැයි ඒ තුල ඔය කියන ආකාරයෙන් ඔය අලෝභ ආදේශ අමෝහ තුනම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යම් වූ ලෝභයක් යම් වූ දේශයක් මෝහයක් ගොඩ නැගෙන වා. හරිද? දානයක් දීලා තමන් බලාපොරොත්තු වෙනවා නම් ඒ දාණයෙන් මට මේ සැප ලැබෙන්න ඕන කියලා ඒ තුල වෙන්නේ මොකද්ද? පිනක් සිදුදයි. මොකද මෝහයක් තියෙනවා මට මේක ලැබෙන්න ඕන කියන ලෝභය පවතී. හරිද? එයාදලිද ඒ කාරණේ? එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද අපි දානයක් දෙනකොට මොකද කරගන්න ඕන ප්‍රාර්ථනාව? නේද මම අර දීවි. දැන් දාන්නේ නැහැ මම කිව්වේ. ආසා කරන දේ අත්හැරීමට මං දන් දෙනවා. මොකද ආසා කරන දේ තියෙන තාක්කල් දුක්, ශෝක, බය, තරහ යන ස්වභාවයන් අට ගන්නවා. ඒ වෙනුවෙන් සංකාර පවත්වන්න වෙනවා. ඔක තමයි වැදගත් දේ. ඒ වෙනුවෙන් හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න වෙනවා. Taman සතු භාණ්ඩයක් තියනවාද? Taman සතු දෙයක් තියනවාද? ඒ දේ වෙනුවෙන් මේ කර්ම කරන්නේ. හරිද? ඒක දුන්නාම මොකද වෙන්නේ? ඒ වෙනුවෙන් ඒ කර්ම නැහැ. අපේ ඉලක්කය කර්ම ශ්‍රේ කිරීම දක්වා මේක දියුණු කරන්න. තමන් ගාව රෙද්දක් තියනවා කියලා උදාහරණයක් එනවා. හරිද? තමන්ට අඳින්න බැරි. සායක් තිබ්බා. හරිද? අර පුංචි කාලේ අඳින්න බෑනේ. නේ බෑ? හා. දැන් ඔය සායේ දෙන්නේ නැහැ. විසි කරන්නේත් නැහැ. හරිද? විසි කරන්නේත් නැහැ. දැන් මොකද තියාගෙන ඉන්නවා කවුරු හරි අඳින්න පුළුවන් කෙනෙක් ආවොත් දෙන්නම් කියලා. කොහොම කරනවා? ඒක අපේ අයලා කරන වැඩක්. අපි අම්මලා තාත්තලා කරා. අපිත් කරා. හරිද? පැහැදිලිද? එතකොට ඒ කියන පරිද්දෙන් එසේ Taman ඕක තියාගෙන ඉඳලා අපි හිතමුන්නේ තියාගෙන හිටියා. මොකද දැන් චේතනාව දෙන්නනේ. ඒක ආයෙත් දෙන්න මට අඳින්න බෑ තමයි මම ඒක දෙන්නම් කියලා තියාගෙන හිටියා. දැන් ඔන්න අපි හිතමු කවුරු හරි ළමෙක් නැත්නම් ඇඳුම් නැති කෙනෙක් හරි ඇඳුමක් ඉරිච්ච ඔය විදිහට ආකාරයෙන් හිඟා කන කෙනෙක් හරි කවුරු හරි ආවා විදිහට. හරිද? ඒකනේ කවුරුන් දැන් තමන් කල්පනා කරනවා මේ වෙලාවේ ආ මෙයාට මේක දෙනවා කියලා. හරිද? මෙයාට ඔක දෙන්නම් කියලා කල්පනා කරලා තමන් ගිහින් ඔක තිබ්බ තැනින් බලනකොට ඕම් ඕක නිමියෝ කාලා. හරිද? දැන් ඔබ දෙන්නේ නේද? ඈ? වෙන එකක්ද? වෙන එකක්ද නේ කතා කරන්නේ කතා කරන්නේ මම අරගෙන කතා කරන්නේ. ආ ඒක දෙන්න බෑ. ඒ වෙනුවෙන් Tamanට දුක්ඛ වූ සිතක් පහළ වෙනවද නැද්ද? අපරාධ මට දෙන්න තිබුණා, දෙන්න බැරි වුණා. මේක මීයා කෑවා කියලා මීයත් එක්ක තරහද නැද්ද? දුක කියන එක මම කියන්නේ දුක ඇති වෙන හැම වෙලේම තරහ වෙනවා කියලා. හරිද? දුක ඇති වෙන හැම වෙලේම තරහක් වෙනවා. හරි? ඒ කියන්නේ මොකද වෙන්නේ? දැන් ඔය තරහ එහෙම නැත්නම් දුක යනු සිතක් ඒ සිත වතුනේ මොකක් නිසාද? ඒ අත් නොහැර පවත්වා ගත්ත නිසා. ඒකට ආසාවක් නැහැ තමයි. නමුත් ආසාවක් පවත්ත ගත්තා මම මේ කාට හරි දෙන්නම් කියලා. ඒකත් දීලා ඉවරුනේ නැත්නම් ඒ වෙනුවෙන් සංකාර පවත්තන. ඒතර දුන්නොත් විතරයි ඒක අත්‍යවශ්‍ය විතරයි ඒ වෙනුවෙන් සංකාර පැවැත්වීම නතර වෙන්නේ. එතකම් නතර වෙන්නේ. එහෙනම් දන් දෙන්න ඕනි, සිල් ලකින්න ඕනි, භාවනා කරන්න ඕනි, ඕකටයි කියලා මතක තියාගන්න. කොතන මොනවා කරත් Tamanට වෙන්න ඕනි ඒ වෙනුවෙන් ආසාව නැති වෙන්න ඕන. තරහ මත වෙන එක නතර වෙන්න ඕන. ඒ වෙනුවෙන් අත කර්ම රැස්වීම සිදු වෙන එක නතර වෙනවා නම් ආ මේවා කුසල. තෙල්ලන්නේ නැහැ වැඩි දෙන්නේ. ඒක තමයි කියන්නේ. තේරුණා දැන් කිවදේ? ඒක තේරුම් නැතුණා ගමන්නේ ඔක කර කර යනකොට වැඩිදී. යා දෙන්න වැඩ ටික දරු කරලා ගියාම හරියයි. දැන් ඔය වැහැදිලි කරේ Tamanට මොකක්ද? උප්පත්තිය ලබන සියලු සත්වයාට දුක කියන එක උරුම වෙන එකක්ද නැද්ද? ආ දුකට කැමති කිසිවෙක් ඉන්නවද? නෑ. එහෙනම් දුකෙන් අත මිදින්න කුමක් කළ යුතුද? දුකට හේතුව අත්හල යුතුයි. දුකට හේතුව මොකද්ද? තණ්හා. ඈ තණ්හා ඔය අක්කා උනේ මොකක් හින්දාද? ඉපදිච්ච හින්දා. ඉපදුනේ හින්දා ඒ වැඩි ඔක්කොම උනේ එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? උප්පත්තිය නවත්තන්න ඕනේ. ඒක තමයි අපි දෙවියන් කතා කරේ. නමුත් දැන් උප්පත්තිය නවත්තන්නේ කොහොමද? උපතට හේතුව මොකද්ද? හ්ම්? තනාව? ඉපදුනේ මොනවා හින්දාද? අවිද්‍යාවෙන් කරපු කර්ම දායාද වෙලා. කම්ම දායාද භවිෂ්‍යති. කර්මයේ දායාද වීමෙන් භවය සැනසෙමි. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? කර්ම නතර වීම. මොන කර්මද? ආනික තමයි දැන් කිවි. අවිද්‍යාවෙන් කරපු කර්මය දෙකක් තමයි පුණ්‍ය කර්ම, පාප කර්ම. පින් පව් දෙකම අවිද්‍යාව සාගතයි. ඒ තුල අවිද්‍යාවක් තියෙනවා. පිනක් සතරේ යන්න හේතුවක් පින නිසා සුගතියේ උපදින්න වෙනවා. පව නිසා දුගතියේ උපදින්න වෙනවා. ඒ නිසා පින් පව දෙකම ප්‍රහාණය කළ යුතුයි කියලා බුදුහාම දානවා. පුණ්‍ය පාප පයිනස්ස. එහෙනම් කළ යුත්තේ මොනවාද? කුසල්. එහෙනම් දැන් ඔබ උපත නවත්තන්න උපත නිසා දුක ඇති වෙනවා. දුක නවත්තන්න උපත නවත්තන්න ඕනි. උපත නවත්තන්න බෑ. පින්පව් දින තාක්කල් පින්පව් කියන කර්ම කරන තාක්කල් පින්පව් නතර කරන්න ඕනේ. නමුත් පින්පව් නතර කරන්න පුළුවන් ඔය ඇයිද කියලා දැන් අහන්න. පින්පව් කරන එක නවත්තනවාද කියලා අහන්නේ. පින්පව් කරන එක නවත්තනවා කියලා හරි. අය බී කරන්නේ නැද්ද බලන්න. අය පව් කරන්නේ නැහැ. පින්පව් කරන එක නවත්තන්න බෑ. Tamanට ආසාව කියන එක තියෙන තාක්කල්. පින් කරන්නේත් ආසාවෙන් ඔය නෑ නෑ නෑ නෑ කිව්වට ඈ අර ඒ ගන්න පින්කමක් තිනකො කොහේ හරි යනවා ඒකටත් මොනවා හරි අපිට හොඳට පින් ටික අසිත් වෙනවා ඒ කියා දෙනවනේ අර අර ඔක්කොම හම්බ වෙනවා මෙව ඔක්කොම හම්බ වෙනවා කිව්වම ආවද නැද්ද බලකම වගේ හරි නේ අපි දන්නේ නැත්නම් අපේ අම්මලාගේ හැටි ඒ කියන්නේ ඔය කිව්වට ආමුදුර කිව්වට අපිට බැරි වෙලාවත් මේවත් මේ කරගන්න බැරි මුත් එහෙම අපි කොහෙද යන්නේ අපි ටිකක් කරගන්න බැහැ නේ නේද? නැත්තම් කොහෙද? එහෙනම් ඔය මොකක්ද තේරුම් කරගන්න. කුසලයක් වඩන හැම තැනකදීම කුසලය තුල අලෝභය ආදේශය අමෝහය කියන චෛතසිකයන් පවතිනකොට ඒ තුල ස්වභාවයෙන්ම පුණ්‍ය විපාකය තිබෙනවා. දැන් තමන් පින කියන්නේ මොකද්ද ආයුෂ වර්ණ සැපේ බලය ලැබෙනවා කියලා තමන් කියනවා මොකක් හින්දාද අර ලෝභ දේශ ස්වභාවයන් යටපත් වීම තුළ එතකොට තමන් කුසල කරනකොට අනිවාර්යෙන් ඒවා යට වෙලාද නැද්ද? යට වෙලා ඒ නිසායි බුදුහාමදාරන්නේ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. කුසල් සම්පාදනය කරන්න. කුසල් සම්පාදනය කරන තමන්ට මේ මාර්ගය වැඩිලා ඉවරුනේ නැත්තම් මාර්ගයට යොමුනේ නැත්නම් කියන්නේ මාර්ගඵලයකටපත් උනේ නැත්නම් ඒ කුසලයේ තුල තිබිච්ච පුණ්‍ය බලයෙන් තමන් තල්ලු කරනවා කොහාටද? සුගති භවයකට. හැබැයි සුගති භවයක් ප්‍රාර්ථනෙන් තමන් කළොත් එහෙම කවදාවත් තමන්ට අර නිවන කියන ඉලක්කයට යන්න හම් වෙන්නේ නැහැ. තමන් සුගතියේ යයි. හැබැයි තමන්ට නිවන මග ඇරිය. තේරුණාද? එහෙනම් කරන්න ඕනේ මොනවද? කුසල් කියලා මතක තියාගන්න. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. කොල්ල ඉවරුනේ නැත්තම් එහි යයි. හරිද? එහෙනම් කරන්න කිව්වේ කුසල්. එහෙනම් දැන් කුසල් කරන්න තමන්ට බෑ. මොකක් හින්දාද? ආසාව කියන එක පවතින නිසා. ආසාව තියෙනවා නම් ඒක පුදා ගන්න බෑ. ආසාව කියන්නේ ලෝභය. ලෝභය තියෙනවා නම් මම දැන් පරිලි පැහැදිලි කරා ද්වේෂය හට ගන්නවාමයි. ඒ කියන්නේ ඔය දෙකම හටගන්නේ මොකක් නිසාද? ඈ මෝහය නිසාමයි. එහෙනම් දැන් අපි දක්ෂ වෙන්න ඕනි මොකක් කරන්නද? මෝහය නැති කරන්න. හරිද? මෝහය කියන එක නැති කරන්න මොනවා ගැනද ඔය මෝහය තියෙන්නේ? නැත්තම් ඔව් ඒක එක ප්‍රශ්නයක් මොනවා ගැනද මෝහය තියෙන්නේ? මොකක්ද මෝහය? ප්‍රශ්න දෙකක් ඈ. මෝහය කියන්නේ මොකක්ද? මොනවා ගැනද මෝහය තියෙන්නේ? මෝහය කියන්නේ නොදන්නාකම, අවිද්‍යාව කියන වැරදි වැටහීම කියන ඔය විදිහට කියන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටි කියන ඔය වර එකක් කිව්ව හැකියි. මොකක්ද මෝහය? සහ මොනවා ගැනද මෝහය? පංච උපාදාන. මම කියලා. පංච පහක් අද ගන්නවා. ඒක මොකද්ද? කොහෙද? ආ මා දිස්තිය? මා දිස්තියද? ඈ? ප්‍රශ්න දෙකක් ඇහුවා. මොහය මොකක්ද? මොහය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මොනවා වෙනුවෙන්ද? ආ? ඔව් ඔව් ඒක තමයි මුලාව. මොනවා ගැනද ඒක තියෙන්නේ? හැම දෙයක් ගැන කියන්නේ ඔය. මොකද්ද හැම දෙයක්? සිරුම හරියට දන්නේ නැහැ. මොනවා ගැන දන්නේ නැති. ඕනම දෙයක් කියන්නේ ඕනම දේවල් විස්තර කළාට කියන්නේ ඕනම. ජීවිතේ බාධනේ හැම දෙයක්ම. ජීවිතේට ඇතුළු වෙන්න මොනවා ගැන දික්කේ නැත්තේ කියලා අහන්න. මම කියලා එකක් කියනවා. එහෙම ගන්න නෑ බිපා. මොනවා ගැන දික්කේ? අත්‍යගේ මොනවා මොනවා ගැනද හරි ඇස් ඇවිල්ලා තියෙන දේවල් කියන්නේ තියෙන දේවල් මට ඉතර නෑ ඒවා කියන්නේ කොච්චරක් තියෙනවද හැමදාම ඒ කියන්නේ මුළු ලෝකෙම තියෙන ඔක්කොම සියලුම දේවල් අනිච්චා සංඛාර වෙනවා වෙනවා කියලා හිතන්න එපා අනිච්චා සංඛාර. අය දැන් මොකද අනිච්චා සංඛාර මතක් වෙන්නේ? නමුත් ඒක පිළිමයක් ඒක පිළිමයක්ද එහෙම නැත්නම් ඒක අෂ්ටලෝක ධර්ම වලින් දැන් සතර මහා ධර්ම අපිට දකින්නේ පිළිමයක් විදියට. අපි ඒකට දැනීම දියුණුවක් නැති හින්දා. නමුත් අර දැනීම දියුණු කරගත්තේ කියන්නේ ඒක පිළිමේ දකින්නේ වෙන විදිහකට ඒක. අර හරි ඇත්ත ඇත්තටියෙන් දන්නේ නැහැ. මොනවා ගැනද? සතරකට තමයි මේ කතා කරගෙන යන්නේ. දැන් දුක සත්‍ය කියලා දුන්නා, දුකට හේතුවක් කියලා දුන්නා, දුක නිරෝධය කියන්නේ කොහොමද කියලා කියලා දුන්නා. දුක නැති කිරීමේ මාර්ගය තමයි දැන් පිළිදෙන්න යන්නේ. ආයතනයනේ රබයක් වගේ ශරීරයනේ ඈ ඈ ඇස ගැන ඇත්ත ඇතිසද්දේ නොදන්නා ඇහෙන් දන්නේ හැමදාම දන්නේ ඇහෙන් මොනවද දන්නේ පුතේ ඇහ රවුල් මේ මත් මෙහෙම ගියක් එහෙම කියලා දන්නේද ඈ ලෝකය ගැනම නොදන්නාකම දෙනවා මුළු ලෝකයම මුළු ලෝකය ගැනම ওই ප්‍රශ්නේ තියෙනවා Tamanට මේ ලෝකයේ තියෙන ප්‍රශ්නේ ඒක තමයි ඔයා එන දන්නවාට ඔය විද්‍යාඥයෝ තව තව ලෝක තියෙනවා කියලා ඔය ඔයා දඟලන්නේ ඒ ලෝකේ ගැන ප්‍රශ්නයක් තියෙන මේ ලෝකය ගැනම අතිශයින් නොදන්නාකමක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ Tamanට පුළුවන්ද ලෝකයම ගැන ඇත්ත දකින්න? මොකද? තමන් ගැන දැනගන්න පුළුවන්. තමන්ගේ කයයි සිතයි ඉතින් තමන්ගේ තැන ගත්තාම ලෝකෙම පෙදිනවද? කොහොමද එහෙම කියන්නේ? මොනවාද? ඒ කියන්නේ තමන් ගාව ඔය කියන ලෝකේ දිවි ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා, අපාය ලෝක ඔක්කොම තියෙනවා. දැන් දැන් අපි දැන් ලෝකය කියන්නේ ඒවා. ආය අපේ ලෝකෙල එපා. අපේ ලෝකේ හරි මගේ ලෝකේ හරි මොකලෝක හරි මට ගන්න ලෝක ඔක්කොම අයිති එතනට. දිවි ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය ලෝක, අපාය ලෝක ආදී ඔක්කොම තියෙනවා. ඒ සියල්ල ගැන අවබෝධයක් තමයි තියෙන්නේ. ඒවා අපිට ඕනේ නැහැ විපාක. ආයක දන්නවද ඒක කොහොමද? ඒක තමයි බලන්න සතුටුපත්තාට. ඈ? ඒක බලන්න ඕනේ ඒක තමයි කරන්නේ. එහෙනම් ඒ පොර පොර ඉන්න පාලම් වැටේ විහිලා. ඈ එහෙනම් කරවලා යන්න එන. එහෙනම් කරවලා කරවලා ඔහොම යන්න බෑ. එහෙනම් කරවලා යන්න මම හරි වෙයි පාන. පට්ටාන කරන්නේ ඔය. මොනවා පට්ටාන කරන්නේ නේද මන්ද? හරිද? දායන ලෝකය ගැනම දැනගන්න ඕන කියලා කියනවා ලෝකය ගැන මොකද කියලා තේරුම් ගන්න එනවා ඉතින්. ඈ මොනවද ඇසට පේනේවා. හා ඇසට පේනේවා විතර ලෝකෙදී. ආයතන ආයතන හයට මොනවද එනවා? ඊට එහා ලෝකයේ Taman අඳුරන්න පුළුවන්. ආයතන හයට ගෝචර වෙන දේවල් ලෝකේ කියනවා. හරිද? හරිද? ඇහැ නැත්තම් රූප ලෝකයක් කොහොමද තියෙනවද? කන නැත්තම් සද්ද කියලා ලෝකයක් හොර දෙනවා. නාය නැත්තම් ගඳ ලෝකයක් දෙනවා. දිව නැත්තම් රස ලෝකෙ. සිතුවිලි නැත්තම් උට ඔය කියන ආකාරයෙන් සිතුම් ලෝකයක් දෙනවා මොලේ නැත්තම්. නෑ. එහෙනම් ලෝකේ ඊට යමක් තිබ්බත් අඳුරන්න පුළුවන්. විද්‍යාව මොනවද තිබ්බත් අඳුරන්න බෑ. එහෙනම් ලෝකේම යනු රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ සෙතු විලි යන ස්වභාවයන් ටිකක්. හැබැයි ප්‍රමාණය අනන්තයි. දිව්‍ය ලෝකයේ තියෙනවාද රූප කියලා තමන් දැනගන්න වෙනවා. දන්නවද? දන්නවද? එහෙනම් ඒවත් දැනගන්න වෙනවා. එහෙම නැත්නම් ඒව ගැන සැකද නැද්ද? එහෙනම් දිව්‍ය ලෝකේ තියෙනවද නැද්ද කියලා තමන් දන්නවද? දන්නවද? කොහොමද? අහලා තියෙනවා. ඈ? පහළ තියෙනවා. අහලා තියෙනවනේ දැන් අහලා තියෙනවා කියලා නෑ තියෙනව නේද මං හෙවි? එහෙනම් ඒ කියන්නේ සැකයිද නැද්ද? සැකයක්. කොහොමද නැගිට බලමු? බුදුහාමුදුරුවෝ විශේෂ දේශනා දැන් බුදුහාරෝම කියලා තියෙනවා මං කිව්ව හින්දා පිළිගන්න එපා කියලා. එතන ඔය කරන්නේ මොකක්ද? බුදුහාමුදුරු කියන එක පිළිගත්ත එකයි. බුදුහාමුදුරු කිව්වේ මං කිව්වට පිළිගන්න එපා. මාගේ රේ ගෞරවයෙන් පිළිගන්න එපා. තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් විතරක් පිළිගන්න. එදා කරන්නේ මොකද්ද? ඒකම කර කර ආයි බුදුහාමුදුරු කිව්වේ ඒකම කර කර තමන් ආයෙත් ඒකම පිළිගන්නවා. බුදුහාමුදුරුවේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයේති. තමන්ම ප්‍රත්‍යක්ෂයෙන් තම තමන්ගේ නැණෙන් තමන් වෙන වෙනම ඒක අවබෝධ කරගන්න කියලා කිව්වේ. බුදුහාමුදුරේ නම් නිවන් දැක්කාම තවුරුත් නිවන් දකියේ. يعني බුදුහාම කරගත්තේ නේද? අපි දැනගත්තා නේද? බුදුහාම දැනින්ද අපි දන්නවා කිව්වහම එහෙනම් බුදුහාම නිවන් දැක්කම අපිට නිවන් නිකන් හම්බෙයි. හරි බුදුහාම දැනගත්තා අපිට දන්නවනේ මොකද? නේ? එහෙනම් බුල එහෙම හරියන්නේ. එහෙනම් තවන්න ප්‍රත්‍යක්ෂතාවයක් දෙන්න ඕනි. එහෙත් ඒවා තියෙනවා නම් ඒවා එහෙම වෙන්න ඕන. හරිද? ආන්න එක තමයි කිව්වේ ලෝක විදු භාවය කියලා. ලෝක විදු ලෝකයේම නුවණින් නැත්නම් සත්‍ය ලෝකය පිළිබඳව සත්‍ය දන්නා බව. විද්‍යාව නෙමෙයි ලෝකය පිළිබඳව විද්‍යාව. ඇත්ත. අවිද්‍යාව නෙමෙයි විද්‍යාව. ලෝක විනූ බව කාට තියෙන්න ඕනේ? බුදුහාම තිබ්බට වැඩක් ඈ? බුදුහාම වැඩි ප්‍රශ්න බුදුහාම ලෝක විදු වෙන එක තමයි. දැන් මම කියපු දේ තමන්න මොන බුදුද වෙන්නවද? ප්‍රතබුදු ළමනුතේ නම් අහලා ඒ බුදුආමරු කරගත්ත විදියට ලෝක විදු වෙන්න ඕන. ලෝකය පිළිබඳව අවබෝධයට එන්න. හරිද? අවබෝධයෙන් ලෝකය දැක ගන්න. කොහොමද දැක ගන්න කිව්වේ? දැන් තවන්ට අවබෝධයක් කියන්න වෙන්නේ ආයතන වල ගෝචර වෙන ඒවා ගැන විතරයි. ඊට ආ ගෝචර එකක් ගැන අපිට ගෝචර එක නැති එකක් ගැන අපිට හිතන්න විදියක් නැහැ. හරිද? හ්ම්. එහෙනම් අපිට ලෝකය කියන්නේ බුදුහාම වදාරනවා ආයතන හයට ගෝචර වෙච්ච ස්වභාවයයි. එතකොට ලෝකය කියන්නේ කීයක් තියෙනවද? ඈ? අය පහයි. 12. මොනවා 12? ආයතන අභ්‍යන්තරයේ ආයතන 6යි. බාහිර 6යි. ඇස කන නහය දිව ශරීරය මොළය කියලා තමන් ළඟ තියෙන ඒවා ටිකක් තියෙනවා. ඒවට කිව්වා අභ්‍යන්තරේ ආයතන. ඒවට මොනවද හම්බුනේ? ගෝචර වෙච්ච ඒවා. ඒවට කිව්වා මොනවද? බාහිර ආයතන. මොනවද බාහිර ආයතන කියන්නේ? ඈ රූප ශබ්ද රස ස්පර්ශ චිත්ත වේදනා. එතකොට එතන 6යි ඇස කන නායදේ ශරීරය මොලේ කියලා 6යි 12ක් වෙනවා. ඔය 12ගෙන් නම් ලෝකයේ කිව්ව හැටි ඔයිට එහා තමන්න අඳුරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ ඇහැගෙන විතරක් හිතලා හරියන්නේ නැහැ රූපය ගැන දැනගන්න. රූප කිව්වම ලෝකේ කොහේ හරි රූපයක් තියෙනවා නම් ඒ සියල්ල ගැන දැනගන්න වෙනවා. තමන්ට පෙනිච්ච ඒවා විතරක් ගැන කතා කරන්න හරියන්නේ නැහැ. නොපෙනිච්ච ඒවා රූප කියලා කියනවා නම් ලෝකේ රූප කියලා ගත්තාම ඔක්කොමයි තියෙන්නේ. එහෙනම් ඒ සියල්ල ගැන තමන් දැනුවත් වෙන්න වෙනවා. හරිද? එහෙනම් දැන් ඕම ඔය ටික නම් ලෝකය. හැබැයි දැන් ඔය ඔක්කොම හොයන්න ගමන්න පුළුවන්. ඈ? ඔය ඔක්කොම හොයන්න පුළුවන්. ඔව් හොයන්න බෑ. කොහොමද අවබෝධ කරගන්නේ? එන්න. මොකද? ඕකේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර වලින් ලෝකය කියන ඒවා තමයි ලෝකෙම කරපු වැඩ ටික නම් ඒවා. ඔව්. ඒ වගේ ඕ ක්‍රමයක් නම් හොයාගන්න වෙනවා. ඒ වගේ දැන් ක්‍රමයක් අනුව කියන්න වෙනවා ලෝකයේම ඔය සියල්ල පොදුවේ පරීක්ෂා කරන්න ක්‍රමයක් වෙනවා. ශරීරේ. හරිද? ශරීරයේ තියෙන ලෝකේ ඔක්කොම දෙනවා. රූප තියෙන ලෝකේ තියෙන රූපේ ඔක්කොම දෙනවා ඔබේ. සද්ද ඔක්කොම දෙනවා. ගන්ධ ඔක්කොම ඔකේ දෙනවා. ක්‍රමයක් හදාගත්තොත් හරි මොකක් හරි. ඔය ඔක්කොම හැබැයි තියෙන්න ඕනේ. සාධාරණ වෙන්න ඕනේ. ලෝකේ දැන් රියල් රූපට වලට අදාළයි. සියලු ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, දිවිලි, ආය, කන, ආදී ශරීර මොලේ කියන දොළස් ආකාරයෙන් පොදු. පොදු සාධකයක් පොදු ධර්මතාවයකට ආවොත්, එකඟතාවයක් ආවොත් හරි. ඒ සියලු රූප සිද්ධාන්තය දකින්නේ නැහැ. මොකක්ද? ඒ සියලුම දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බැලුවද? කවුද කිව්වේ? <laughs> තමන් හෙව්වද? කවුද කිව්වේ? දැන් කවුද කියනවා පිළිගන්නද මේ ආවේ? පරීක්ෂා කරන්න දාන්නේ. පරීක්ෂණයක් දැන් තියෙන්නේ. ඔය වැඩේ වෙලා තියෙන්නේ මං කියන්නේ. කලින් බණ අහලා දැන් වැඩේ අනාගෙන ඉන්නේ. දැන් මුන් පියාලා දන්නවද ආ ඔක්කොම ඇදලා තියෙන අරකින් කියලා බුදුහාමුදුරු කිව්වා. ආ ඒ හින්දා ඒවා ඔක්කොම මේකෙන් ඇදලා තින්නේ. ආ එහෙම හරි ඇති. හෙව්වද? දැන් බුදුහාමුදුරු එහෙම දරගන්න කිව්වේ. දැන් තියෙන්නේ තමන්ට පරික්ෂාවක්. මේ ලෝකයේ පිළිබඳව තමන් තුළ තිබෙන අවිද්‍යාවයි දුරු කරන්න ඕනි. අවිද්‍යාව දුරු කරන්න කවුරු කියන එකක් පිළිගන්න කිව්වේ ඒක දුරු කරන්න තමන් ඒක කළ යුත්තක්. තමන් බෙහෙත් බීලාද ලෙඩ හොඳ වෙන කෙනෙක් බෙහෙත් බිවර තමන්ගේ ලෙඩ හොඳ වෙනවා. දැන් ওই බුදුහාම බීපු බෙහෙත් ටික මෙයා කිය කියා ලෙඩ හොඳයි වගේ. හරිද ඒක? ඔය වෙලා තියන්නේ ඒක. කොච්චර රූප තිබුණත් ඇසෙන් දකින්න හැමදම හරි ඒක හරි ලෝකේ කොච්චර රූප තිබ්බත් ඇහෙන් තමයි දකින්නේ කනෙන් තමයි ලෝකේ කොච්චර ශබ්ද තිබ්බත් අහන්නේ නමුත් දැන් ඒ ඔක්කොම හොයන්න අපිට බෑ කොහොමද ඇහ බෝ ලෝකේ යමුදන්නේ ක්‍රමය මට ඕනි හුටු හුටු ගන්න බෑ කරන ක්‍රමයක් මට ඕනේ අපි ශරීරය දමණය කර ගන්න දමණය කර ගැනීම කියන කතාව නෙවෙයි දැන් තියෙන ප්‍රශ්නය ලෝකයේ යනු ආයතන 12ක් කියලා පිළිගත්තා. ඒක හරි. නමුත් මේ ආයතන 12 යනු සුළුපඩු ප්‍රමාණයක් නොවේ. එහෙනම් මෙවන් මහ විශාල පරාසයක් අපිට පරීක්ෂණයකට වාදිනය කරන්න බෑ. එහෙනම් පරීක්ෂණය කිරීම සඳහා සුළුසු ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. රූපය කියලා එකක් තියෙනවා. මොකද රූපය කියන්නේ? කොහොමද ඒතර ඒවට කොහොමද රූප, ශබ්ද, ගන්ධ ඒවා කොහටද දාන්නේ? ඒ ඔක්කොම රූප වලට. ඒ ඔක්කොම රූප වලට. ඇයි? ඒවා සතරමා ධාතුන්ගෙන් හැදෙන්නේ. කොහෙල බැලුවද? පොතේ තියෙනවා. ආයි පොතේ ගත දෙනවා දැන් පොතත් එක්ක මැල්ලලා ගන්න. ආයි පොත ගහන්න ගත්තා. අන්තෝනේ පොතේ ගතන්න නෑ තමන්ට හොරන්න වෙලක් තියෙනවා කියලා ආයි පොතේ ගහවා. පොතේ ගත හරියන්නේ නෑ තමන් හොයලා බලන්න ඕනේ දැන් මේවා. දැන් තමන් යන්නේ අවිද්‍යාව දුරු කරන්න දුරු කරපු අවිද්‍යාව පාඩම් කරන්නේ. ඔය කියන්නේ දුර්වල විද්‍යාව පාඩම් කරනවා කියන්නේ. ඔය පාඩම් කරන කාලේ බුද්ධාගමෙන් නම් තියෙනවානේ. දැන් නිවන් දකින්න පාඩම් කරලා පුළුවන්. ඒවා සියල්ලා ඔය කියන ආකාරයෙන් දන්නවා බුද්ධය උන්ගේ කියලා ඒකම හරියද? මාර්ගය යන තමයි මාර්ගේ පළවෙනි වැඩේ තමයි යන්නේ. හරියට දෘෂ්ටිය තියෙන්න එපා යන්න. සත්‍යය. ඇයි? ඒ ඉඳ බුදුහාමුදුරුවෝක කරපු දේ තමයි ඔක්කොම කරලා දෙනවා. කරාට අනුපිළිවෙලක් නැහැ. මොකද කරේ කියලා දන්නේ නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. ඔය 12 ආකාරයම වර්ග විදියට බුදුහාමුදුරුව පරීක්ෂා කරන්න කිව්වා. වර්ග විදියට මොනවාද වර්ග? 12 ආකාරයෙන්ම වර්ග දෙකයි. ජීවි සහ අජීවි කියලා දෙකක් විතරයි අපිට හඳුනගන්න ලැබෙන්නේ. පණ ඇති ඒවා, තා නැති ඒවා. ඊට යා තියෙනවා. ඊට යා මොනවත් අඳුරලා තියෙනවද? දැකපු රූප මොනවා හෝ ඔය කියන ජාති දෙකට අයිතිද නැද්ද? එක බණ දෙනවා නැත්නම් බණ නැහැ. ආපු දාද්ද? අදවනා දෙවි. එක බණ එකක කිව්වනේ කෙනකී දත් දාවා නැත්නම් බණ නැති දත්ද? බණ නැති දත් නැද්ද? දීපා. බෙර දත්ද, අනාහත්ද, ඉතින් බණ නැති දත්ද? ගඳ ගඳ ආවේ මොනාගේද? ඔය පණ ඇටි වගේ. ඇටි. රත. හදන්නත් පණ ඒවා. පණ තියෙන ඒවා අදා පණ නැති ඒවා හැර වෙන මොනාත් ඒවා රස බැලුවා. නෑ පණ තියෙනවා කැවි නෑ. පණ තියෙනවා කැවි නේද මාව? ඇයි? ඔය නිකන් නිකන් මුල් එකක් ආවෙ නැත්නම් පාන් එකක් වතිනවා. නෑ නෑ පස්සේ ගුල ගහපුවා දිනවනේ. ආ මොකක්ද නැත්තේ ලංකාවේ තියෙන වන්තර. මේ බලන්න මෙහෙනම් නැති ඇති. ඔය කියවන දන්නේ. ඊට ගා යෝගට් කරනකොට පණුවත් එක්ක ගෑනේ. ඊයා කියන්නේ මොකද? යන්නේ කපුද ගන්නේ? ආ ඊයා කියන්නේ. මොකද ඊයා කියන්නේ? ආය ජරාවල. ජරා තමයි කකා ඉන්නේ ඊටට ආවේ. ජරා කකා ඉන්නේ අර පින් බල්ලේ තියෙන අර කොරියා ඉතිපියා ඉන්නේ වන්දනම් පණුවෝ මාළු කැරපොත්තෝ මීයෝ මේ වරන් කටේ දානවා. ආ ඊය ගන්න. උන්ට ගානක් නැහැ. ඉතාවන තෝරන පුරුදු වෙන නේ බෝ පුංචි කාලේ පුරුදු කරන්නේ ඔය කන්න ආයෙද ගන්න නැහැ. ඔයක වෙන ප්‍රශ්නයක්. හරි කවන්නේ නැහැ. කොහොම හරි මට ඕනේ. හවන් රස දැනගන්නේ උනාද? එක්ක බණ දිනේවා නැත්නම් බණ නැතිවා. ස්පර්ශ වුණේ. ඒත් පණ ඇතිව නැතිව. මතක් කරන්න උනා. ඒවා පණ ඇතිවා නැතිව. එන්න මුළු ලෝකේම කොහෙ ගියත් අපි හිතමු දිව්‍ය ලෝකේ හරි යන්න පුළුවන් වුණා කියලා. හා දිව්‍ය ලෝකේ මොනවද හම්බෙන්නේ? ඒත් ওই ටික ඇහෙන් කනෙන් ආයෙන් දිය ශරීරයෙන් වලින් පරීක්ෂා කරන්න වෙයි. ඒවා ඔක්කොම පණ ඇතිවා නැත්නම් නැතිව. අපායික ඒත් වෙන මුළු ලෝකයම ගත්තත් ඔක්කොම මොනවද තියෙන්නේ? පණ තියෙවයි. අනේ තියෙවයි. ඒත් දැන් ලෝකෙම තියෙන පණ ඇතිව නැති ඔක්කොම හිව්වයිද? බෑ. ආ. ඒතර කොහොමද ඒක කරන්නේ? ඒකට තමා තුල පණ ඇති ඒවයි පණ නැති ඒවයි පරීක්ෂා කරන්න. තමා තුල තියෙන පණ ඇති ඒවා නැති ඒවා. තේරෙනවද ඒක? මොනවද තියෙන්නේ? පණ ඇති ඒවා මොනවද තියෙන්නේ මං ගාව? පණ ඇති ඒවා සිත කාය ඈ කායයි පණ ඇති ඒවා මොනවද තියෙන්නේ කියලා ඇවේ? කාය කාය පණ නැති ඒවා සිත ආ ඒක පණ නැති එක සිත පය නැති කාය පය නැති එක කාය ඒක ගම්බන්න කොයි ලෝකෙද ඉන්නේ අනාපාමත්ද පණ තියෙනවා. මම දන්නේ නැහැ පණ තියෙනවද නැද්ද කියලා හොයාගන්න. හරි ප්‍රශ්නයක් කියලා. ඈ? ඉතලා වෙන් කරගන්න ඕනේ පණ තියෙන එක මොකද නැති ඒවා කියලා හොයන්න ගියාට ගන්න. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ටික පණ තියෙනවා ශරීරයේ. ශරීරයේ ඉන්ද්‍රියන්ට පණ දෙනවා. මොනවද ඉන්ද්‍රියක් කිව්වේ? හදවත වෙනහලු ආ ස්න් කන්නාය වලට පණ දෙනවා. පණ නැතිව නියපොතු කෙස් දත් වලට පානයි. හරිද? හරිද? ඒවට පාන දෙනවා. <laughs> ඈ? ඔව් කියන්නේ කොහොමද පාන දෙන්නේ? නියපොතු දත් හා කෙස් ලොම් දත් වලට පාන නැහැ. පාන දෙනවා? මොනවද පාන නැතියෝ? ශරීරයට පණ නෑලු ඉතින් වේග කරන්නේ. يعني කයට පණ නෑ දැන්. හරි? කයට පණ නෑ. ඒක තමයි පණ තියෙන්නේ. හරිද? නෑද? හරියන්නේ නෑනේ දැන් ඔක්කොම එකතු එකතු වෙන්න තමයි මොකද කරන්නේ? හරි. හරි. ඒ කියන්නේ ඇඟට පණ නෑ දැන්. එහෙනම් මලගිනියක් කොහෙද? හිත නැත්තන් නෙවෙයි හිත තියෙනවා. ආ තියෙනවා. තියෙනවා මන් තියෙන එකට. තියෙනවා. ඈ? දැනටත් නෑ කියලා බුදුහාමුදුරු කිව්වේ. කයට පණ තියෙනවා. තියෙයි පණ කයට. දැන් තමයි මම උදේ පැහැදිලි කිරීමක් දල වශයෙන් කිව්වේ. මැරිච්චාම පණට මොකද වෙන්නේ? මේ ශරීරයෙන් පණ ආ ඔය ගැන හිතලා දැන් හරියට උත්තරයක් දෙන්න. ඒ අයින් වෙච්ච පණ කියන ස්වභාවය ඒක කොහොමද යන්නේ කියන එක වෙනම ගැඹුරු කතාවක්. ඒ පණ යනවා කියලා කිව්වට ඒ පණ ගිහිල්ලා එහි සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම හිතාගත්තොත් මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඒ ගැන වෙනම මම කියා දෙන්නම් කිව්වනේ. ඒ පණ කොහෙටද නැවත සම්බන්ධ වෙන්නේ? නැවත ශරීරයකට. ආ දැන් ඔය ඔය කාරණේ ගැන යන්නේ දැන් නැවත ශරීරයකට සම්බන්ධ වෙනකොට ඒ පණ ඒ ශරීරයට පණ තිබ්බද? නෑ. එහෙනම් ශරීරය කියන්නේ පණ දෙන එකද? දැන් දෙනවද එතකොට? දැන් තියෙනවා කියලා හිතාගෙන ඉන්න ශරීරය දැනුම් පණ නෑ. පණ කියන්නේ වෙන එකක්. කය කියන්නේ වෙන එකක්. එහෙමද? එහෙනම් දැනුත් ඕකෙන් පණ ගියොත් එහෙම මොකද වෙන්නේ දැන්? දැනුත් මලමිනියක්ද නැද්ද? එහෙනම් කොයි වෙලේ පණ ගියත් ඔය කයට මොකද වෙන්නේ? මලමිනියක්. තේරෙනවද? ඈ කන්නා හැද්දවත් උපෙන හැලි වලට අප්පන නෑ. ඔය කයිවාරි ගහුවට ඕක අර කත් එක දෙන හින්දා වැඩ කරනවා. හැබැයි පණ නෑ. මරුජාම මලමිනියේ මැරිච්චාම මලමිනියේ ඔය ඇගේ කෑලි ඔක්කොම නැද්ද? තියෙනවා. හැබැයි පණ දෙනවා. පණ කියන්නේ වෙන එකක්. ඒතර පණ කියන එකට තමයි බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? සිත එහෙම නැත්නම් විඥාන කියලා තමයි කියනවා. ආ සිත කියන එකක් කෙනෙක් කතා කරනවා. ඕම් ඕක තමයි පණ ඇති එක කියලා අපිට තෝරන්න කිව්වා. තේරුණාද? ඇඟ කියන එක කවදාවත් කන තියෙන එකක් නෙවෙයි පණ නැති එකක්. ඔක හරියට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපිට ලෝකයේ පණ ඇති ස්වභාවය විදිහට මොකක්ද අඳුරන්න කියන්නේ? සිත අඳුරන්න කියන්නේ. පණ නැති එක හැම නෙවෙයි එක. පණ ඇති එක සිත. අර තව මොනවද කුණාරපු කියන කලම මොනවාරි කාලා දාලා දෙන්නවද? ඈ? නවදාව කරනවා නම් මට දෙන්න මොනවාරි අර කාලා කාලා ඉන්නේ. එහෙනම් සිත හොයන්න කිව්වා පණ ඇති එක විදියට, කය හොයන්න කිව්වා. පණ නැති එක. පැහැදිලි එක. මොකරි ප්‍රශ්නයක් දැකයක් තියෙනවද ඒක නේ? එහෙනම් බුදුආරව දානවා කය ගැනත් එහෙම මේ කය කියන්නේ මොකද්ද? කය anu ව්‍යාමාත්‍යකේ කලේබරේ. කලේබරේ කියන්නේ මලවිනිය මృత දේහ කියලා කියන්නේ කලේබරේ. හරිද? හරි. එතකොට එනම් මේ ශරීරය anu පණ නැති ස්වභාවය ලෝකේ අඳුරන්න තියෙන එක සිත කියනවා පණ ඇති ස්වභාවය කියන එක. දැන් පැහැදිලිද? දැන් අපි ලෝකේ දකින්න මොනවද දකින්න කිව්වේ? තමන්ගේ සිත, කය මොනවද ලෝකේ දකින්න තියෙන්නේ? ඒකත් දැනගන්න ඕනේ. මොනවද ඔය පිළිබඳව දැන් ඔය පිළිබඳව තියෙන අවිද්‍යාව. මොනවද ඔය සිත, කය පිළිබඳව එහෙම නැත්නම් ලෝකය පිළිබඳව තියෙන අවිද්‍යාව. හා නිට්ටයයි කියලා හිතනවා. ඔය සිත කය කියන එක සහ ඒට අදාළව මේ ජීවි අජීවි ලෝකයේ ස්වභාවයන් සියල්ල නිට්ටය කොට සැලකීම මොකක්ද ඒක අවිද්‍යාවක් කියලායි කියන්නේ. හරිද? තව මගේ අය සැලකනවා. ඒකට මොකද්ද කියන්නේ? ආත්මයි කියලා සැලකනවා. ආ තව ආ ah, සපායි කියලා හිතාගෙන ඉන්නවා. තව ආ ah, දුබයි කියලා හිතාගෙන ඉන්නවා. ඕම් ඔය කියන தত্ত্বයන් නিত্য සැප ආත්ම සුභ වශයෙන් සැලකීම යනු අවිද්‍යාව කියලා බුදුආමෘතය. එහෙනම් දැන් තමන් බලන්න ඕනි මේක පරීක්ෂණයක්. තමන් කිව්වට බෑ. තමන් කියයි සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක දන්නවනම් තමන් මෙහෙ එන්න ඕනේ. ඔබ දන්නවාද? තමන් ඔය කවුරු හරි කිව්ව දෙයක්, පොතේ තිබ්බ දෙයක් කිය කියා ඉන්නවද? හොයලා බලපු දෙයක්ද කවුරු හරි කියන දෙයක් තමන් කියවනවද? ඈ? පොතේ ලිවිත් එකක් පොතේ ලිවිත් එකක් කිය කියා ඉන්න කෙනෙක් කරන්නේ. දැන් ඒක බෑ. ලෝකේ විදූ කිව්වේ ලෝකේ ගැනම තමන් සත්‍ය දැනගන්න. එහෙනම් තමන්ට සිද්ධ වෙනවා පරීක්ෂා කරන්න ඔය සිත කය කියන ස්වභාවයන් දෙක තුලින් ලෝකය ගැනම ඒ ස්වභාවයන් නිට්ටයද අනිත්‍යද පරීක්ෂණයක් නේ. හොයලා බලලා තීරණය ගමු. සපද දුකද? ආත්මද අනාත්මද? සුබද අසුබද? හරිද? වචන කීවට බෑ පරීක්ෂා කරලා තීරණයක් ගන්න ඕනේ. කවුද කරන්න ඕනේ? තමන්මයි කරන්න ඕනේ. හරිද? දැන් ඒකට පාවිච්චි කරන්නේ මොනවාද? තමන්ගේ සිතයි කයයි කියන දෙක. සිත පාවිච්චි කරන්නේ මොකක් බලන්නද? දැන් මාර්ගය තමයි පැහැදිලි වෙලා තියෙන්නේ ඉස්සලා. පණ ඇති ලෝකය බලන්න. කය පණ නැති ලෝකය බලන්න. හරිද? එහෙනම් තමා තුලින් මේ පණ ඇති නැති ලෝකය පරීක්ෂා කරන්න සිත කය දෙක පරීක්ෂා කරන්න කිවි බුදුහාම. හරිද? හ්ම්. එහෙනම් දැන් ඒ පිළිබඳව තියෙන්නේ විද්‍යාවද අවිද්‍යාවද තමයි. විද්‍යාව. ඈ? අවිද්‍යාව. විද්‍යාව තිබනම් මෙහෙන්න ඕනේ නේද? නෑ. එහෙනම් විද්‍යාව පහල කරගන්නද ඕනි? නැද්ද? පහල කරගැනීම ද අවශ්‍ය නේ පහල නොකර ගන්නද ඕනි? පහල කරගන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? ඔය කියන සිත කය ගැන සත්‍ය දැනගන්නට වෙනවා. සත්‍ය දැනගන්න මොකද කරන්න ඕනේ? හා? හොයලා බලන්න ඕන. කොහොමද බලන්නේ? ඈ? ඒ පාරදන්නේ. වෙයිට්. සත්‍ය හොයලා බලන්න ක්‍රම තුනක් බුදුහාමුදුරුවෝ කියනවා. හරිද? සත්‍ය හොයන්නේ ක්‍රම තුනක් එකක් තමන් කෙනෙකුගෙන් අහලා හොයන්න ඕන. ඇහුවට බෑ. අහලා දැනගන්න ඕන. මේක ස්වභාවය මොකක්ද කියලා. අහලා දැනගන්න. දැන් සම්මුතියේ තියෙන්නේ ඒක තමයි. හරිද? අහලා දැනගත්ත සත්‍ය මොකද කරන්න ඕනේ? හිතලා බලන්න ඕනේ. හරිද? අහගත්ත දේ හිතලා පරීක්ෂා කරන්න ඕනේ තමයි. එලා ඊළඟට හිතපු දේ අනුව කරලා දැනගන්නත් ඕන. හරිද? ආමමයි කියන්නේ. ඒ දේවල් කියනවා තමන් මුලින්ම සුතමය ප්‍රඥාවට එන්න ඕනේ කියලා. අහලා දැනගන්නවා ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් ඔය ව්‍යාකාව තියෙන්නේ ඒක. අහලා දන්නවා. ඔක ඊළඟට චින්තාමය ප්‍රඥාව කියලා හිතලා බැලුවා කියන කාරණේට එන්න ඕනේ. තමන් තනියෙන් ආයෙක එහෙමද කියලා හිතන්න ඕනේ. ඊළඟට භාවනාමය වශයෙන් ඕක වඩන්න ඕන. ප්‍රභාවිතා කරලා ඒක එහෙම්මමයි කියලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. යාන් එතකොට වැඩි හරි. දැන් කොහොමද කරේ? ආලා දැනගත්තද? අහලා දැනගන්න ඉබේ ඒක කරන්නේ. හිතන්න නම් අහලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් හිතන්න බෑ. එහෙනම් දැන් අහගන්න එනවා ප්‍රඥාවට එන්න පළවෙනි වැඩේ මොකද්ද? ප්‍රඥාවට එන්න දැන් අවිද්‍යාවනේ ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාව දුරු කරන්න මොකද කරන්න ඕනේ? ප්‍රඥාවට එන්න ඕනේ. ප්‍රඥාවට එන්න මොකද කරන්නේ කියලා මම කියන්නේ. ප්‍රඥාවට එන්න පළවෙනි ඊට බුදුහාමුදුරුවෝ දාලනවා ප්‍රඥාවන්තයෙක්ගෙන් අහලා දැනගන්න. සුසුතා ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලබන්නේ කොහොමද? අසාදෙනගෙන. හරිද? මොනාගෙන්ද අහන්නේ? ඈ? දන්න කෙනෙක් එදා නැත්නම් දන්න කෙනෙක් අහන්නේ මොනවා ගැනද අහන්නේ කියලා හැබැයි. සිත කය පිළිබඳව සත්‍ය ආහල දැනගන්න ඕනේ. සිත සහ කය. හරිද? එහෙනම් ආහල දැනගත්තට විතරක් හරියන්නේ නැහැ. තමන් මිලාන මොකද කරන්න ඕනේ? ඔයලා හොයලා ගන්න ඕනේ විහිතන්න ඕනේ විහිතලා බලලා තමයි ඒක විදිහට භාවිතාවක් කරන්නත් ඕනි. එතකොටයි ඒක හරියන්නේ. පැහැදිලිද? හ්ම්. එහෙනම් එතකොට අපි බලමු දැන් එහෙනම් ඔය දෙකම එකපාර අපිට කරන්න බෑ. සිතයි කයයි දෙකම එකට පරීක්ෂා කරන්න හැකියාවක් නෑ. අපි එක එකක් වෙන වෙනම කරනවා. මුලින් බුදුහාර දානවා මේ කය පිළිබඳව පරීක්ෂා කරමු. හරිද? මොකද ඒක පහසුවෙන් අඳුරන්ට පහසුවෙන් පේන්න තියෙන එකක්ද නැති එකක්ද? තියෙනවා. ඒ නිසා අපිට පහසුවෙන් ඒක පරීක්ෂා කළ හැකියි. මෙයාට දෙන්නේ නැහැ නේද? නෑ. නෑ බෙදමන. ආ කතා කරු මට වතුර දිබා නැත්තම් මේක කතා දිබා නැහැ ඈ අය බයලාවන් තගේ දිබාම දෙවි බයි ඔය බෙලේතකම තමයි අර ආපා විතරක් ආවොත් තමයි මේ වගේ. ඒක අපි ඒක අපි නේද? අද එනවද? අද එනවද මේක බීලා? එන. සුවරකට? සුවරකට මොකද? ඈ? විනාඩි 10ක් දෙන්න නේද? හැබැයි වැඩසටහන් නිමා කරන වෙලාව නම් කීයද කියන්නේ නැහැ මම ඈ ඈ ඒ ඉඳි කොහමද ආවේ ඉන්නත් ඔය තමන්ට තික්කේ කාලේ ආ කවන්නේ ඕන ගිලම්පල් විවේකයක් ඕන නම් දෙන්න. මම විනාඩි 10ක් දෙන්න විනාඩි 10කින් තවම ගිලම්පල් ඕනයි අරන් දීලා ඔයාලා තාලා දීලා ඕන එකක් කරලා එන එකයි දෙන්නේ. විකාල භෝජන අයින් කරන්නේ නැහැ. ආ විනාඩි 10ක් දෙන්න ගිලම්පල් විවේක නැත්නම් ඒකම දැන් නැලවත් වෙනකොට මම හිතනවා ගිලම්පස ගිලම්පස හදලා නැහැ කිව්වට අවශ්‍ය කරන හදාගෙන තමන් හැකි ඉක්මනින් නැවත ගන්න. මේ පහදාගෙන එන්නකො මේ ඇවිල්ලා දිවි ඉඳලා කියනවා.